වෙනට වැඩි පොඩක් කලින් පටන් අර ගන්නවා අද අපි අවසාන සතිವಾರය නිසා කෙසේ නමුත් මේ සතිವಾರයේ ආරම්භ කාලයේ මුල් කාලේ පුරුදු පරිදි ප්‍රශ්න විචාරාත්මක වැඩ වැඩසටහනක සතිವಾರයක මුවාවෙන් ස්වරූපයෙන් පටන් අර ගන්නවා ඒ පිටියට මතුවෙන ලිඛිත ප්‍රශ්න සහ සභාවේ මතුවෙන ප්‍රශ්න ඉවරුනාට පස්සේ අපි මයික්‍රොෆෝනේ බාර දෙනවා වැඩමුළු නායකත්වයට සටහනේ නිමාව සටහන් කරන්න. ඉතින් ඒක මතක් කරලා පස්සේ අපි ලයිව් අනුරාධගේ ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමේ අපේ සැසිවාරයට ආරම්භය ලැබලා දෙන විදිහට. ගෞරවනීය ස්වාමීන් වහන්ස අවසරයි. අද කමඨහන් වාර්තා සහ ප්‍රශ්න නමයක් ලැබිලා තිනවා. එකක් ඉංග්‍රීසියෙන් අනිත් ඒවා සිංහලෙන්. සිංහල ඒවා ඉස්සලහන ඒවා ඉදිරිපත් කිරීමට අවසරයි. ගරුතර පින්වත් ස්වාමින් වහන්සේ අවසරයි. සක්මන් භාවනාව අද අවසන් දිනේ වුණත් වුවත් උදේ පාන්දරම නැගිට වෙනදාටත් වඩා කලින් කුටියට පැමිණ සක්මන් භාවනාවට යොමු විය. කලබල ගතියක් නොවිය. මම අද තෝරාගත්තේ ගල් සහිත රළු භූමියකි. ඊතා සෙමින් ඇවිද දුර ප්‍රමාණයක් තීරණය කළ ගත්ෙමි. පතුලට දැනෙන ස්පර්ශය පිළිබඳව මෙනෙහි කරන්නට සිටිමි. පළමු අඩි කිහිපය ගමන් කරද්දී ගල්පතුරු අනින්නාසේ සමහර පා සටහන් වලදී දැනිනි. තාරපාරට මාරුවන්නට තරම් සිත වද දුනි. අපි සැප සොයනවා නොවේදයි කල්පනා විය. නමුත් සැප කෙලවර දුකක් බවත් දුක කෙලවර සැපක් බවත් මෙනෙහි කළෙමි. සිත තරයේ අරමුණු කරගෙන ප්‍රථමයෙන් තෝරාගත් රළු භූමියට සක්මන සඳහා රළු භූමියම සක්මන සඳහා යොදා ගතිමි. පියවර ගණනාවක් යන විට මෙය කළ හැකි දෙයකි ලෙස දැනුනි. එසේම සෑම අඩියකම පතුලේ වදින ගල් කැට වෙනස් බවත් පතුලේ සමහර තැනක බොහෝ වේදනා දෙන ගල් හැනෙන බවත් සමහර තැනක සියුම් සුමට පැතලි ගල් වැදෙන බවත් දැනුනි. පයේ ස්පර්ශය ගැනම අවධානය යොමු වෙන බවත් සිත පිට අවස්ථා බොහෝ අඩු බවත් පෙර දින හතරටම වඩා දැනුනි. ඔබ වහන්සේගේ අවවාදය මෙනෙහි විය. වේදනා පැමිණීම හොඳය. එය අපට යමක් කියා කියා දොන බව පැමිණි දුක් පැණි රසයි කියා දිගටම සක්මන වැඩියමි. දැන් එය කළ හැකි කියා සිටිනි. ඉන්පසු තාරපාරට සක්මන මාරු කළෙමි. එය ඊටාම සුමට බව දැනුනි. එමෙන්ම පොළවේ සීතලද දැනුණ නමුත් සිත පිට ගිය වාර ගණන වැඩිය. දවල් කාලයේදීද සක්මන සඳහා එකම පෙදෙස තෝරා ගතිමි. නමුත් දැන් මට ගල් පොළවේ සක්මන් කිරීම පහසුය. වේදනා ගල් ඇනෙන ගති අඩුය. සුමට පෙදෙස් එය අතරද දැනුනි. මේ අවස්ථාවේදී තාරපාරේ සක්මන් කරන විට උණුසුම් ගතිය පතුලට වඩා දැනින. දැන් මට ආයෙත් ගල් පොළවට ගොස් සක්මන් කිරීමට සිටිනි. මෙය අද දවසේ අත්දැකීමයි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය විදිහට අර කරදරයක්, ඉරියරයක්, එහෙම නැත්නම් පීඩාවක් ආපුවාම අපිට මතක නැති වෙනවා ඒ වෙලාව හොඳටම සතිය තියෙන බව තේරුම් ගන්න. ඉතින් ඒ නිසා අපිට කරදරේ තියෙනවා කියලා කියන්නේ හැම ඉඳුරක්ම හරියම ප්‍රණීතයි. ඇන්ටිනාස් ඔක්කොම වැඩ ඉතින් මේ වෙලාවේදී හරි ලේසි සත්‍ය පවත්තන්න. කරදරවලට කැමැත්ත නෙවෙයි මෙතන තියෙන්නේ මේ ඉඳුරන් ප්‍රණීත කර ගැනීමට කරන එක උපක්‍රමයක් තමයි මේක. ඉතින් මේක ශාස්ත්‍රීය වශයෙන් නැත්තම් පොතේ භාෂාවෙන් කියනකොට කියන්නේ යම් කිසි විපස්සනා ඥානයක් පහළ වෙන්න ඉස්සෙල්ලා වෙන්න නැත්තරම් දුකකට ගිහිල්ලා නතර කරනවා. ඒ නතර කරන වෙලාවේදී මඟදී හැරලා ආවව ආවොත් අර ලැබෙන තියෙන විපස්සනා ඥානෙ නැති වෙනවා. මෙච්චර වීදම් කරපේකේ ඒක එහා පැත්තට ගියොත් කන්ද අපි කියනවා මුදුන්පත් වෙලා එහා පැත්තට ගියොත් විශාල පල්ලමක් සහ විශාල ඥානයක් ලැබෙනවා. ඉතින් අපේ ශරීර ආශාව සහ ජීවිත ආශාව නිසා මුදුන්පත් වෙන්න දෙන්නේ නැතුව ගිය පාර දිගේම අපහුව වෙනවා. ඇති ඒක මේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියනවා විපස්සනා වෙදී වේදනාවක් ආවොත් සිත දෙව්දුවකට වැඩි ආ කියලා හිතාගන්නයි කියනවා විශාල වෙනසකට සූදානමක් තියෙනවා. අනවශ්‍ය වද දෙන්න එපා. මොකද වේදනාව එන්ඩියෝ කරන්න ඕනේ, දරන්න ඕනේ. දරුවට පස්සේ තමන්ගේ ඉවසීම් මට්ටම පොඩ්ඩක් ඉදිරියට යනවා. ඉතින් එහෙම තමයි අපි ජීවත් වෙනවා කියන්නේ. එහෙම නැත්නම් අපි මේ මේ කුකුලෙක් කුකුල් පැටියෙක් අම්මගේ තට්ට හතර වෙලා අරසලා ඉන්නා වගේ ඉඳ ඉඳ තියෙන කවදාකවත් වර්ධනයක් වෙන්නේ නැහැ. ඒ නිසා අර අපහසුව නැත්තම් අපි අර බ්‍රිම් එකට එහෙම නැත්තම් දරන්න පුළුවන් ඉවර කෙලවරට යනකොට උච්ච හෝ ලීන දෙකේදීම ඉදurangගේ විශාල අවධියක් සිද්ධ වෙනවා. ඉතින් ඒකට මෝන දෙන්නේ නැත්තම් කියන්න ඕනේ ජීවත් වෙන්නේ නැහැ කියලා. නිතරම කම්ෆර්ට් සෝන් එකට වෙලා ඉන්නවා. ඒකවල කරදරයක් වෙනකොට කිසිම ලෑස්තියක් නැහැ. ඒක නිසා පැමිණි දුක් පැනිසහයි කියන එක සිංහල ජාතියේ මම පුදුමයි ජාතික ගීයට මේක දාපු නැති. ඒකයි දාන්න ඕනේ. ඉන්න තියට මොන තිර තමයි සිංහල නැගිට්ටේ මේ රට ලෝකේ තියෙන පුංචිම රටවල් වලින් එංගලන්තයත් ජපානයත් එනින්ගියාම ඕලන්දයත් ලංකාවත් වගේ පුංචි රටවල් තමයි රට ලෝකපාලනය කරලා තියෙන්නේ. ඒ මොකද පැමිණි හැමදේම දරාගෙන හැබැයි ලංකාවේ තියුණ ක්‍රමයේ කවදාකවත් කාට ඇටැක් කරලා නැහැ. ගහන්න આવොත් ගැහුවා. නැත්තම් නෑ. අනික් දේවල් ගිහිල්ලා වෙන රටවල් අල්ලන්න ගියා. ඉතින් ඒක නිසා භාවනා කරන අයට ඒක විතරක් කමටහඬ දුන්නත් ඇති කියලා හිතනවා මට. විපස්සනා කියන්නත් එපා, සමති කියන්නත් එපා, සතිය කියන්නත් එපා. මේ මිනිසුත් පෙන්නයි කියලා පොඩ්ඩක් ඕක ලෑස්ති ලයිට් පන් කිව්වනම් මනසේ දියුර වෙනවා. ඉතින් ඒක වෙලා තියෙන එකට එහෙම ගිහිල්ලා අපි යම් මේ වික්‍රමයක් කරපු වෙලාවේ අත්දැකීමක් කරපු වෙලාවේ අපි බજાર එකේ බෙදලා හදාගන්නවා. ඒක ලියලා කියවන්න ඕන. ඔක්කොම කියවන්න ඕනේ. එතකොට එනවා මේ කරන එක්කනාගේ ඒ මුදුන්පත් වීමේදී සිකප්පත්ත වෙන වෙලාවේදී එන ඒ මොකක්ද කියන්නේ? ඉමුනිටි එක ලේඛන භාෂාවේ කවිවල සින්දුවල උත්තර වෙනවා. උත්තර කොමියුනිකේට් වෙනවා. ඒක වෙන්නේ මේ විදිහට ඒක අගය කරලා ලියන එක ඔච්චරයි ලියනවනම් ලියන්න තියෙන්නේ. බැරි වෙච්චයි, වැරදිච්චයි, කන පින්දම් ගහන්න මේ පොතුයි, පැන්තලුයි, පෑනුයි විනාශ කරනකොට කන රත් වෙන්න ගහන්න ඉතරමයි. කුණු කන්දල් වලට මොකට යවුවා මේ පොල් පැන් පාවිච්චි කරන්නේ. ඔය ගහකට ගියපන්කෝ ගිහිල්ලා. මෙන්න මේ වගේ දෙයක් තමයි ලියනවා ලියනවා. ඒ කියන්නේ කියවන එක කන පොඩ්ඩක් දෙතුන් පොලක වැරදුවා. ඒක තීකට කමන්නේ නැහැ. පෙරවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. පරයන්ක භාවනාව මූල කර්මස්ථානයගෙන පරයන්ක භාවනාව පටන් ගැනීමේදීම ආස්වාස ප්‍රස්වාසය සියුම් බව දැනි ඇඟිල්ල නාසිකාවේ නාසිකාවේ කෙළවරට තබා බලන විට උණුසුම් බව දැනේ. ඉන්පසු උදරයේ පිම්බීම මෙනෙහි කරන අතර එයද සියුම් බව දැනේ. මේ වෙලාවට හිත විසිරුණත් නැවතත් උදරයට අත තබා මෙනෙහි කරන්නට ගතිමි. එසේ සිදුවන්නේ කුමක් නිසාදැයි කරුණාකර පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේගේ කමඨහන් පිරිසිදු කිරීම ඊටාම ಉಪකාරී වේ. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. මා සමග මෙම වැඩසටහනට සහභාගී වන සියලුම දෙනාට තෙරුවන් සරණයි. safe journey home. ඔය ඉතලේ කියලා තිබුණා අපහසුකම කියලා පැමිණීම. දැන් මේකේ තියෙනවා මේ උග්‍ර උච්ච භාවය කියලා පැමිණෙද්දී මේකේ අවච භාවයේ නදිනී යන තැන කියලා පැමිණෙනකොටත් අර වගේම අභියෝගයක් එනවා අපේ ජීවිතේට. ඒ දෙකේදීම අපි මූණ දෙන්න තිකම තියෙනවා. ඒක නිසා යමක් දෙවෙන වෙලාව හෝ කමක් උපරිමේ දරා ගන්න බැරි මට්ටමට යනකොට තමයි අපි අපේ ජීවිතේ නොදන්න ශේෂ්ඨ වලට යන්නේ. ඉතින් ඒ වෙලාවට යනකොට සාමාන්‍ය බ්‍රේන් සර්කිට් එක නෙමෙයි වැඩ කරන්නේ. ඒ බ්‍රේන් සර්කිට් එකෙන් එහාට ගිය අලුත් නියුරොබික්ස් වගේක් වැඩට පටන් ගන්නවා. මෙතෙක්කල් වැඩගත්තේ නැති සර්කිට්ස් වගේක්. ඉතින් එතකොට අලුත් ඉඩමක යනවා වගේ යන්නේ. එරුම්කඩ කැවිදින්න වගේ. ඉතින් එතකොට අපහසුයක් දැනෙනවා. නමුත් එතන විතරයි මේ වර්ධනයක් සිද්ධ වෙන්නේ, වැඩිවීමක් සිදු වෙන්නේ. ඒකට නියුරොබික්ස් කියලා තමයි කියන්නේ. Uh, ඒකට පොතක් තිබුණා මම ගාව කවුද ගෙනත් දීලා uh, how to keep your brain alive කියලා. හැම වෙලාවෙම නුහුරු වැඩ කරන්නයි කියලා. එතකොට හැම වෙලාවෙම හිත uh, මේ අවදියට ලෑස්ති වෙනවා. රෑ වෙලා ගෙදර ආපු වෙලාවක ටෝච් එක ගහන්න නැතුව කරවලේ යතුරු දාන්න බලන්න කියන යතුරු හිලට. දාලා දොර අරගත්තොත් එතනilla කාමරේ ලයිට් එක දාන්න නැතුව කාමරේට යන්න පුළුවන්ද කියලා බලන්න කියනවා ෆර්නිචර්ස් වල හැප්පෙන්නේ නැතුව යන්න පුළුවන්ද කියලා. ඉතින් අන්නේ විදිහට වැඩ කරනකොට වැඩ කරන්නේ දැන් තව පොඩ්ඩකින් පුටුවක හැපෙයි දන්නේ නැහැ. තව පොඩ්ඩකින් වතුර බාල්දියට පයින් ගහයි දන්නේ නැහැ. ආන්නේ වැවිදිනකොට අපි ඉන්නේ අලුත් ඉපදිච්ච කෙනෙක් වගේ. ඉතින් එහෙම ක්‍රියාවලිය රාශියක් පෙන්ලා දීලා තියෙනවා. වමතේ දකුණේ ලියන එක නම් වමතේ ලියන්න උත්සාහ කරන්නයි කියලා. එන සීරියස් වාඩි වෙලා අස්සන්න වමතේ ලියනවා. එතකොට අර වැඩ කරපො නැති නියුරොබික්ස් වැඩ කරනවා. එහෙම නැත්නම් අපේ බ්‍රේන් එකේ 105ක්වත් වැඩ කරන්නේ නැතිලු මරණ මොහොත වෙනකොට. බොහොම පොඩි ටිකක් අර දහන රට්ටකේමයි දුවන්නේ. ඉතින් මේ වගේ අර හුස්ම කිවිගෙන යන වෙලාවේදී ඒකටම අවධානය යොමු කරන සියුම් වෙන්න පටන් ගන්නවා. ඇති ඒකෙන් අපිට අර කැපැසිටි එක එහෙම නැත්නම් අපේ පොටෙන්ෂල් එක එහෙම නැත්නම් possibilities යන්න පටන් අර ගන්නවා. ඉතින් ඒ දේ දුප්පත්කමක් කියලා අපේ ජීවිතේ අපි හිතන්නේ. පොතක් කියලා නම් අපි දන්න රේට් එකේ දන්න රේන්ජ් එකේ වැඩ කරන්න ඕනේ කියලා. නෑ ඒක ලොකු දුප්පත්කමක්. ඒක මොලේ කුරුවල් කිරීමක්. අර අලුත් ශේෂ්ඨෝට අනේක තමයි යෝ ස්කවුටින් වල කියලා දෙන්නේ. ට්‍රෙල් ගයිඩ්ස් වල කියලා දෙන්නේ. පැවිද්ද නම් බුදුරජාණන් තෙක්කේ ලෝරක් නතෝ කියලා දීලා තියෙනවා. රජ කෙතේ ඉඳලා බහැලා හිඟන්නෙක් විදිහට ජීවත් වෙලා මෙන්න පුතේ වැඩේ ඕන දෙයක් ආවොත් මෙන්න මේ ටික try කරලා බලපන් කියලා කිසිම ගිහියෙකුට හිතා ගන්න බැරි ක්‍රම රාශියක් තියෙනවා. ඉතින් එහෙම කිව්වට මම හිරලුව ඒක පිළිගන්නේ නැහැ. හිරලුව අරක ලැබලා තායි ගිහි වෙනවා. මම කතා කරන්නේ මේ විදිහ නැති අයට මේ කතා කරන්නේ. මේකේ තියෙන ජොලිය හැම පුංචි වැඩක්ම වත්පිළිවෙත් වලට ගියාට පස්සේ බුදුජානසී කරන හැටි කියලා තියෙනවා මේ කටින් අහන්න ඔය හවුස් කීපින් මේ කටින් අහන්න මේ පාර්ලිමේන්තු එකේ තියෙන මේ මේ මෝෂන් දෙමිල්ල මේ කටින් අහන්න ඔය මැනරිසම් එයාලයින් එකෙන් අහන්න කොහොමද සතයක්වත් පාවිච්චි කරන්නේ නැතුව එයාපෝට් එකකින් එයාපෝට් එකට හැදලා තියෙන කියලා ඔක්කොම පොතේ තියෙනවා ඔක්කොම පොතේ තියෙනවා අපි මේ දවස්වල බලනවා බුද්දිස් ජුරිස්ප්‍රුඩන්ස් කියලා මේ ලෝකෙට මේ පාර්ලිමේන්තුවක් රැස්වෙන හැටි ආයවය විවාදයක් පවත්වන හැටි දැන් මම සල්ලි පාවිච්චි කරන තේ අපෝට් එක යනකොට හදලා තියෙන්නේ සල්ලි අවශ්‍ය නැහැ ඒගොල්ලෝ ඔක්කොම දෙන්න ඕනේ ඒක ඔක්කොම කරතයි ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ වගේ තැනකින් ඉතින් ඒක ටික ලංකාව දියුණු වෙලා ගියොත් කවදා හරි පෙනෙයි අපි තමයි මේක ලෝකෙටම අඳුරලා දීලා තියෙන්නේ එහෙම නැත්නම් මේ බුද්ධ ආගම් පොතේ තමයි ඔක්කොම තියෙන්නේ අපිට වෙන්නේ දැන් හරියට සුද්ධ වෙලාවට වැඩ කරනවා කියලා. ඉස්සල්ලාම අප්‍රමාද කියන වචනවත් පාවිච්චි කරේ බුදුහාමර විතරයි. ඉතින් ඒ ටික ඔක්කොම තේරෙනවා. ඔය table manners, එහෙම නැත්නම් etiquettes, එහෙම නැත්නම් proceedings, එහෙම නැත්නම් constitutions සියරම තියෙනවා. ඒක ඇඟ රිදෙන නිසා අපි අර දන්න රටකේ ජීවත් වෙනවා. අර වගේ දේවල් වලට යන්නේ නමුත් පැවිද්දට දීලා තියෙන උපදේශ ටික දිහා බලනකොට මේවා තේරෙනවා අපි කොච්චරක් මේ මෙත් ඇහිවෙච්ච කුරුවල් වෙච්ච මොලේද වැඩ කරන්නේ කියලා. අලුත් දේවල් වලට යන්න කැමති නැද්ද කියලා ඒක තේරෙන්නේ තරුව ගෙවෙනකන් තරුව බලහන් ඉඳලා තරුව නොපිනියනකම බලන්නේ. අමුතු කතාවක් තියෙනවා. ඊට පස්සේ අලුතෙන් තරුව පායනකොට බලන්න. හන්දෑවට තරු ගනින්ද වැල්ලඳ උඩ වාඩි වෙලා එන ජීවියක් තියෙනවා. නැති තැනක පාට තරු බලනවා. ඉතින් මායි ලෝකපච්චි බලනකොට හොඳට වැඩි මට හැබැයි හොඳ ඒකට 80 ගණන් වයස. ඉතින් අතන තියෙනවා කිව්වට අපි කියනවා මට තේරෙන්නේ නැහැ. තව ටිකක් වෙලා ගියාම මටත් තේරෙයි. ගණන් කරපන් එනේනතරු ගණන් කරපන් කියලා. ඉතින් එයා හොඳට තේරෙන්නේ පහුවෙලා. අද්භූත ඇස්වල පෙනීම අඩුයි. ඉතින් කියනවා මේ ඕක වැඩි කල් හිටිනවක නැති වෙන නිසා එක දිගට මුකුණ වෙන ගන්න කියන දවස් 7ක්. ඒතර දවල්ටත් පේනවා කියන තරු. අපි යනවා ඊගාවට. ගරුකට ස්වාමීන් වහන්ස පරයන්ක භාවනාව ඊයේ සවස මූල කමඨහන් ලෙස ආශ්වාස ප්‍රශ්වාසය යොදාගෙන භාවනා කළෙමි. පෙර දිනවලදීට වඩා ඉක්මනින් ආශ්වාස ප්‍රශ්වාසය සියුම් වී නැති වී ගියේය. ඉන්පසු දීප්තිමත් ආලෝකයක් දිස් වූ අතර මගේ උඩුකය ඉදිරියටත් පසුපසටත් වැනෙන්නට පටන් ගත්තේය. එය දැනුනේ සුළඟට හෙළවෙන ගසක් ලෙසිනි. කොන්ද ප්‍රදේශයෙන් ඉදිරියට නැවුණු අතර ශරීරය ලොක් වී ගියා කියාක් මෙන් දැනුනි. මේ දෙස බලාගෙන සිටිද්දී පායේ දැනුණු වේදනා නොසලකා හරිය හැකිවිය. ඉදිරියට නැවී තිබූ කොන්ද කෙලින් කරගත්තද සතිය හොඳින්ම නැවතු පැවතුනි. පවට ශබ්ද සියල්ල ඇසුනද ඒවා ඇසෙද්දී පවා ඉහත සඳහන් කළ తত্ত্বය එසේම පැවතුනි. උඩුකයේ පැද්දීම වෙනත් අයට දැනෙන්නට තරම් ලොකු පැද්දීමක් නොමැති බව හැඟුණි. සිත ඊටමත් ප්‍රීතිමත් අවස්ථාවකට පත්විය. මෙම සිදුවීම පැයක් පුරාවටම පැවති අතර දැස විවර නොකර සිටීමටම සිටින අනෙකුත් යෝගීන් භාවනා අවසන් කර යන බව ඇසුණු බැවින් ඇස් විවර කළෙමි. ටික කලක පටන් භාවනා කළද මෙවැනි අත්දැකීමක් ලද පළමු අවස්ථාවයි. මෙතෙක් ලියූ කමඨහන් වාර්තාවලට ලැබුණු උපදෙස් අනුව භාවනාව දියුණු කර ගැනීමට හැකි උපරිම උත්සාහය යොදමි. භාවනාවේ අඩුපාඩු පෙන්වා උපදෙස් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. පළමු රිට්‍රීට් වැඩසටහන වන මෙයින් ලැබූ අත්දැකීම අත්දැකීම් ඊට අගනේය. ඔබ වහන්සේගේ උපදෙස් අතිශය වටිනා ඒවාය. අපගේ රිට්‍රීට් වැඩසටහනට පැමිණ අප සැමගේ සතිය දියුණු කර භව ගමන කෙටි කර ගැනීමට යන ගමනේ ඔබ වහන්සේ කළ අතිමහත් සේවාවට අනන්ත වාරයක් ස්තුති කරමි. සති පාසල පදනමද ලොව පුරා පැතිරවීමෙන් අපගේ අනාගත පරපුරට සාමකාමීව සාමකාමීව විසීමට සුදුසු ලෝකයක් බිහි කරන්නට ඔබලා ගන්නා සියලු කැපකිරීම් හා සේවාවන් සඳහා තව තවත් ධෛර්යය ශක්තිය ලැබේවා. තෙරුවන් සරණයි. මේක අත්දකින්න පුළුවන් සාමාන්‍යයෙන් ඔය කියන එක අපිට ආටිෆිෂියලි කරන්න පුළුවන්. ඔය සාමාන්‍ය අපේ අවුරුද්දට බඳින ඔච්චිලා තියෙන. ඒක කියන්නේ මේ චිල්ලන් ගාඩන් වලට ඔච්චිලාට බොහොම උසයි. වගේ තුක් විතර උසයි. අන්නේ උන්චිලාවක අපි හරි ආසා වේගෙන් පදිනවා දකින්නේ කවුරුහරි තල්ලු කරන දකින්නට කවුරුත් නැති වෙලා ගිහිල්ලා පොඩ්ඩක් පැදුම් අරගෙන උන්චිලා විසින් උන්චිලා නතර වෙන්න අරින්න ඕන. නතර වෙනට ඇස් දෙක වහ ගන්න ඕන. එතකොට අපේ ඇහැ අපේ ඇඟ උත්සාහ කරනවා දැන් උන්චිලා පැද්දෙනවද නැද්ද? රවුමටද යන්නේ මේ අතරද යන්නේ ඉස්සරහටද යන්නේ පතරද යන්නේ කියලා. එතකොට එනවා වෙලාවක් පැද්දෙනවයි කියලා බැලුවොත් පැද්දෙනව නැත්තන්නේ. ඒකට ඇද්ද ගැරලා බැලුවොත් හිතාගෙන එක නෙවෙයි සිද්ධ වෙන්නේ. ඒකෙන්ලි මොන්චලා එහෙම නතර වෙන තැනට යනකොට හිත හෙන්න සෙල්ලමක් දානවා. ඔය අයියෙන් පද්දන වෙලාවේ කවදාකවත් ඒක දකින්න බෑ. සම්පූර්ණ නතර වෙනකන් ඇද්ද ගහගෙන ඉන්න ඕනේ. හිත උන්චිලි පදිනවා. හිත උන්චිලා පදිනවා. ඒකට තියෙනවා මේ ගේම් එකක් හදලා මේ පයිරල්මන්ගේ ප්‍රොටෙක්ටිව් නා එන්ටර්ටේන්මන්ට් ඔෆ් ෆිසික්ස් කියලා. ඒක සිංහලට දාලා තියෙන මේ දවස්වල සතිපාසලට අපි මේ පොත පෙන්නනවා. ඒක දින යකාගේ උන්චිලාව කියලා එකක්. ඒ කියන්නේ මේ වෙන කාමර 7 4 කාමරයක් තියෙනවා. ඒකේ උන්චිලාව බැලලා තියෙනවා මැද බාරකේ ඔපරේටර් ඇවිල්ලා අර වාඩි කරලා යනවා. වාඩි කරලා ගියාම මේට උන්චිලාව බැදෙන්න පටන් ගන්නවා. ඉතින් පැද්දිලා පැද්දිලා ගිහලා දැන් අන්තිමට උන්චිලාව යනවා දැන් පැද්දීම මේ එහා කෙලවරට නෙමෙයි උඩින් ගිහිල්ලා එහා පැත්තට එන්න තරමට. ගිහිල්ලා අන්තිමට එහා පැත්තෙන් කරවලා මෙහෙම දානවා. දාන අරමනසට වහමනේ ගිහිල්ලා බඩ ගිහිල්ලා බලනකොට කාමරේ පැද්දිලා තියෙනවා. මොනසෙ එහෙම ඉඳලා තියෙනවා. ඊට මේක ටිකක් වෙලා යනකොට මිනිහා තද්ද වෙනවා තරුන්චිලා එහාට මෙහාට යනකොට දඟලනවා රෙමි අන්තිම සම්පූර්ණ කාමරය ඇතලා බලනකොට මේ මිනිහා උඩු කුරුඤ්ඤා මුළු එකම ඇඟෙන් මුළු එකම මේ හිතෙන් ගන්න ඉතින් ඒකේ ටිකක් හදලා තියෙනවා නිව්සීලන්ත වල ද පසල් වර්ල් කියලා එකක්. අමෝ ඩෙසර්ට් ඒරියා එක මුළු නගරෙම නගර කියන්නේ පොඩි ගාඩන් එකක් හදලා තියෙනවා. ඒකේ ඌවා තියෙනවා. ඉතින් මේ කාමරයකට ඇතුල් වෙනවා. ඒක වීදුරු ජනල් මොනක්වත් නැහැ. කාමරේ තියෙන්නේ මෙහෙම වෙලා. ඉතින් යන මිනිස්සයා මේ මේ හිත ගන්න දන්නකොට උඩ බැලන්ස් නැතුව යනවා. ඌ මෙහෙම වෙනකොට වතුර උඩට යනවා. මම ගලනවා උඩට වතුර ගලනවා. බෝලයක් තිබ්බහම බෝලේ උඩ පැත්තට යනවා. හරි අප්සයිඩ් ඊට පස්සේ උකලින් හිට ගන්න යන ගම වැටෙනවා. ආපහු හිටපු තැනට යනවා. මේ කාමරේ තියෙන්නේ මෙහෙම එළියත් එක්ක සම්බන්ධයක් නැහැ. ඉතින් යා කාමරේ පොළවට perpendicular ඉඳ හදනවා. ඉන්න බෑ. ඉන්න හදන හැම උත්සාහයකදීම අප්සෙට් වෙනවා. මේ ඉස්සරහට එනකොට ගෑනු කෙනෙක් කතා කර කර ඉන්නවා. ඒ ගෑණිය හෙලෝග්‍රැෆික්. අත දාගම ඇතලින් අත දාන්න පුළුවන්. ගෑණි කතා කරගෙන ඉනවා ඉස්සරහට ඔතනින් හැරෙන්න එපා දකුණට හැරෙන්න කියලා ගිහිල්ලා හැපුණොත් ගෑණිගේ හැප්පෙන්නේ නැහැ. මුළු ලෝකෙම පසල් වර්ල්ඩ් එකක ඒටි ඔක්කොම අර පයිටල්මන්ගේ පොතේ තියෙන සෙල්ලම් ටික. ඒ කියන්නේ මේ ඇහි දෘෂ්ටි මායා කියලා જાතියක් තියෙනවා. කම්පියුටර් ගියාම පිට විකාර ගොඩක් තියෙනවා. එහෙම නැත්නම් භෞතික විද්‍යා විනෝදය කියලා ඒක සිංහලට දාලා තියෙන්නේ. පුදුමාකාරයි මේ ඇහැ අපට දෙන ලනු. අපි ඉඳගෙන ඉන්නකොට ලෝකේ කරකුණොත් අපිට පේන්නේ ඔන්චිලාව කරකිනවා. ඒකට කියන්නේ යකා ගොන්චිලාව කියලා. කැනඩාවල තියෙනවා කැනඩාවට වැඩි කැන්බරාවල ඇත්තටම තියෙනවා. සයන්ස් මියුසියම් එකේ මේ වගේ කොරිඩෝ එකක් තියෙනවා. ඉතින් කොරිඩෝ එකේ එහාට යන්න බෑ. පාලමක් තියෙන්නේ. පාලම වටේට තියෙන වීදුරුවෙන් හදපු මේ ටනල් එක. ඒ ටනල් එක කරකිනවා. ඉතින් යනවනසේ එහෙ අල්ලනවා මෙහෙ අල්ලනවා එහාට යනවා මෙහාට යනවා එහා පැත්තට යා ගන්න විදියක් නැහැ මොකද මේ මනසට පේන්නේ දැන් Taman තමන් කරකිලා යනවා වගේ ඒ වගේ සෙල්ලම් බලනකොට මේ ඇස් දෙක අපිට දෙන ලනු කාලා අපි මේ කරන ප්‍රකාශන 100ට කීයක් මනෝ විකාරද කියලා. ඔළුව නරක් වුණාට පස්සේ මනස ඇතින් ගහපහ දීලා කියනවා. බොරුවක්. ඉතින් ඒ ටික හරියට දැක් ගන්න පුළුවන් concept එකයි reality එකයි දෙක මාරු වෙන්නේ ওই පේන දෙයක් නොපෙනී යන වෙලාවේදී පුලාවට වැද්දෙන පැද්දෙන එක ඇත්තටම කය පැද්දෙනවද එහෙම නැත්නම් පැද්දෙනවා කියලා කටියට හිතුණාට ඔළුව විතරක්ද පැද්දෙන්නේ නැත්නම් හිතින් ගත් එකක්ද කියන එක මොන තාලින්වත් කරන්න බෑ මොන තාලින්ද කාටවත් ගෙස් කරලා හිතා ගන්න බෑ. ඉතින් මේ උනාට පස්සේ පේනවා හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදී. ඉතින්සෙනකොට මේ කොල්ලෝ කැත කෙල්ලොත් එක්ක යාළු වෙනවා. ඉතින් අපිට එන අප්සෙට් එකක් අපි බලන මේ ලස්සන කෙල්ලෝ හොයන්න බලනකොට අරු එන ලව්. ඉතින් අපි කියන කන්නඩ දෙයක් දාලා බලපන් කිය. ඒත් නෑ. කනල් දාගන්න දුන්නත් ඒත් නෑ ඔය ඌට ඒකේ පෙන්නේ ලස්සන තමයි ඉතින් මොන කරන්නේ ඌව කරන්න කියලා තමයි මට ඔක් කරගන්න බැරි වුණේ ඕන නැතු ඕන නැතු හොයන්න ගිහිල්ලා ඔය අහුවෙච්ච එක මොකක් හරි බඳගත්තරම් මෙලාගත් ඔය කවුලක් අල්ලගෙන පයින් එකට දාලා ඉන්න තිබ්බා ඒව මොනවත් නැහැ මොකද පර්ෆෙක්ට් හොයන්න යනවා අර ඒක ඒක ජෝක් එක කියලා තියෙන ඇත්තටම කියනවනම් there are some good girls in nooks and corners කියලා But the world is round, that is the problem here. අවසරයි ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්ස මා පසුගිය දවස් 4 තුලම ක්‍රමක්‍රමයෙන් දිනෙන් දින සතිය ප්‍රගුණ කළෙමි මණික් කරුවෙකු මණික් ගල් උපමට්ටම් කරන්නාක් මෙන් ඔබ වහන්සේ පෙර උපදෙස් නොදෙමින් අප තුලින්ම අප තුල ඇති සතිය ප්‍රැක්ටිස් කරවීම හා වාර්තා තුලින් වැමෑර වූ අන්දම ඔබ වහන්සේ තුල ඇති සහජ හැකියාවකි. පෙර දිනයන්සේ තව එක පියවරක් අද දිනයේ ඉදිරියට තැබිය යුතුයයි නොසන්සුන්ව සිතූ නිසාම පෙර දිනයෙන් එපිටට යා නොහැකි විය. සිතේ ඇති කෑදරකම එයින් ඉස්මතු වූයේ මෙතරම් සතිමත් බවද සිතෙහි ඇති මාරපාක්ෂික බලවේග නිසායයි හැඟිනි. එනම් මුදු අද දිනයේ සක්මනේදී පළමු පියවරෙන්ම කකුලේ දැනීම හිස් මුදුනතෙක් දුව යමින් මා පළමු දින මෙනෙහි පළමු දින මෙහි සිටි මා නොවන බව ප්‍රත්‍යක්ෂ කරවීය. අප සංවාදයන් ඇති කලද සතිය පවත්වා ගන්නට ලැබී ඇති බව දැනේ. ඊයේ රාත්‍රියේ ජල ස්නානය කරන විටද මහත් වූ සතියකින් එය කළ හැකි විය. ජල දරාවන් හිසේ පතිත වී මුළු ශරීරයම තෙත් කරමින් ගිය බව සතුටින් බලා සිටියෙමි. ජලයේ ඇති සතර මහා ධාතුන්ගේ ස්වභාවයද මෙනෙහි කරමිනි. පොළවේ ඇති වතුර මත පතිත වූ ආලෝකයන් විචිත්‍ර පාටින් වෙනදා නොදැක් දෙයක්සේ නැරඹිය හැකි විය. එය පරියංකයේ සමාධිමත් සිතේදී දිස් වූ විවිධ වර්ණයන් මෙන් විසිතුරුව දිස්විය. මේ දේවල් අප යෝගී නොවන කෙනෙකුට පැවසුවහොත් ඒ අය අපට පිස්සු කියා සිතනු ඇත. නමුත් මා පෙර නොදැක්ක විසිතුරු ලෝකයක් අති සරල වූ මේ ජීවිතය තුලම දකින්නට පටන්ගෙන ඇති බව වැටහේ. මෙම తত্ত্বය අපිට අඛණ්ඩව ගිහි ජීවිතය තුල පවත්වා යා හැකි වේවායි ප්‍රාර්ථනා කරන අතර එසේ කර යෑමට තරයේ අදිෂ්ඨාන කරගතිමි. මෙවැනි ශීඝ්‍ර පිළිවෙතක් නොමැතිව දිනකට වරක් හෝ සක්මන හෝ පරයන්කය වඩා එදිනෙදා සතිමත්ව කටයුතු කිරීම තුළින් අපිට මෙම මාර්ගය වරහන් ඇතුලේ සතිය වර්ධනය කරගත හැකි වේදයි අවවාදයක් දුන මැනවි. අපගේ සතිය ඔප්නංවා ගැනීමට දේලි වාර්තා ලිවිය යුතුයයි ඊයේ පිළිතුරක් ලැබුණේද නැත. ඔබ වහන්සේ පැවසූ මෙහි වැදගත්කම වැටහෙන්නේ වාර්තා කරන විට මාගේ නිරීක්ෂණයන් ප්‍රත්‍යක්ෂ වන නිසාත් නැවතත් මතකයට හැඟීම වර්ධනයට හේතුවක් වන බව අවබෝධ වීමෙනි. මා තුලින් new me new me හොයා ගැනීමට මහත්සේ උපදෙස් දෙමින් වෙහෙස වූ ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබී තව බොහෝ සත්වයාට පිහිටවීමට ලැබේවා. අවසන මේ අත්භවයේදීම අති උතුම් නිර්වාණය සාක්ෂාත් වේවා. කලන මිතුර මිතුරයන්ට පුංචි වදනක් ස්වාමීන් වහන්සේගේ මහත් වූ ශක්තිය සේම මා අවට සිටි ඔබ සියලු දෙනාගේද ශක්තිය මාහට සතිය වඩා ගැනීමට මහත්සේ උපකාරී වූ බව දැනේ. ඒ වගේම ඔබ සියලු දෙනාටම ඒ අයුරින් වූ බවද කමඨහන් වාර්තා වලින් වැටහේ. එසේ එකිනෙකාට ශක්තියක් වූ ඔබ සැම මුණ ගැසීමට ලැබීමද භාග්‍යකි. අද දින පිටව යෑම අවසානයක ආරම්භයක් වේවා. අප සියලු දෙනාටම මෙම අත්භවය තුලදීම මාර්ගඵලයක් උපසම්පදා කර ගැනීමට ලැබේවායි පතමි. වසින්නට තිබූ කාලගුණයක් වෙනස් කරමින් අපගේ කාර්යය උපරිමයෙන් කරගෙන යාමට පිහිට වූ දෙවි දේවතාවුන්ටද මළගිය ඥාතීන්ටද බොහෝසේ පිහිට වූ අප සැමගේ පවුල්වල සමාජිකයන්ටද වහවහා සද්ධර්මය අවබෝධ වේවා තෙරුවන් සරණයි. ඒ කියන්නේ හොඳට භාවනා යනකොට අපි භාවනා කරන්නේ මුළු ලෝකෙම වෙනුවෙන් කියලා හිතනවා. ඉස්සරහ අපිට චෝදනා ලැබෙනවා මේ තනිව නිවන් දකින්න හදනවා කැලියට යනවා භාවනා කරනවා රටට සේවයක් කරන්නේ. මහා ආත්මාර්ථකාමී මේ වැඩක් කියලා තමයි චෝදනා කරන්නේ. විශේෂයෙන්ම මං වගේ කෙනෙකුට බොහෝම චෝදනා බහුලයි. මේක වැඩි රටක් රටකට වැඩක් කරන්න පුළුවන්කම දීදී හයියත් හිටියේදී අනුන් දෙන දෙයක් කාලා ඔහි වැත්තකටලා මේ තමන්ගේ නිවනක් ගැන හිතන්න හදනවා කියලා. ඉතින් බුදුම පන්දි සංසීක මේ අර්ථකථනය කරනවා. ඉතින් ඒ තුලින් සතුන් නොමැරීම සිද්ධ වෙනවනේ. හොරකම් නොකිරීම සිද්ධ වෙනවනේ. කාමීත්‍යචාරය නොකිරීම සිද්ධ වෙනවනේ. බොරු කියලා හිස්සචන වර්ෂචන නැති එක. ඉතින් අනික් ගොල්ල කොහොම කරුවත් කරන්නේ ඕවා වැඩිපුර කරන එකනේ. ඉතින් ඒකට කාරිතර විනාශ කරනවනේ. සදාචාර විනාශ කරනකොට කොහොමඩක්වත් නොකර ඉන්න කරන වැඩි කරන එක නකොහොම විනාශ කරනවා. නමුත් මෙතෙන් ගියාට පස්සේ පේනවා එක මිනිසෙක එක චිත්තක්ෂණයක් සතියෙන් හැදියොත් සතිය වැඩුවොත් ලෝකේ සීතල වෙනවා කියලා. එක චිත්තක්ෂණයක් සතිය වැඩුවොත් පරිසර දූෂණය අඩු වෙනවා කියලා. එක චිත්තක්ෂණයක් සතිය වැඩුවොත් මේ තැවෙන පෙළෙන ජනතාවට නිවීමක් තියෙනවා කියනවා. ඒක ටෙලිපතික් කියන්නේ. ඒකට කියනවා මේ දවස්වල කොන්ෂස් සාමි කියලා වෙනම concept එකක් තියෙනවා. මේ ලෝකයේ මේ තරම් විශාල විදියට පරිභෝගකත්වයට වැටිලා අනුන්ගේ සැපත හොයන්නේ නැතුව කාමයෙන් උන්මන්ත වෙලා පරිසරයේ දූෂණේ රත් වෙලා මෙහෙම ඉන්න නිසා විශාල පිරිසක් මේ සතියට හැරිලා ඉන්නවා කියලා. ඒ සතියට හැරිච්ච පිරිස අඳුනන්නේ නැහැ එකිනෙකා. හැබැයි ඒගොල්ලෝ අතර විශාල network එකක් තියෙනවා. ඒ network එකේ ඕන තැනකට ගියාම කවුද සතිය වඩන එක නැහැ කියලා ඈත ඉඳලා කියන්න පුළුවන්. ඒගොල්ලොත් ඒගොල්ලෝ අතර ටක් ගාලා කනෙක් වෙනවා කියනවා. එතකොට කොහේ ගියත් ඒ කියන්නේ සත්‍ය වැඩෙන මුවාවෙන් අතේවන අදහසෙන් කොහේ ගියත් හම්බෙන හැම කෙනාම නෑ එක් වාගේ පේනවා. කිසි වෙලාවක හතුරෙක් නෑ මොකද අපිට ගහ බැන ගන්න දෙයක් නෑ. ඉතින් ඒකට පේනවා කවුරු කොතනක සතිය වැඩුවත් දැන් මගේ වැඩක් කරන්න කියලා. ඉතින් අපි බුරුමිට ගිහිල්ලා එනකොට මේ පන්දි ස්වාමීන් වහන්සේ 200ක් විතර සෙනග එකතු වෙනවා. රටවල තිබුණ 80ක විතර කට්ටිය. ඒක ඒක රටවල වලින් ඇවිල්ලා ඒකට කියනවා මේ අපි එකම පවුලේ කට්ටිය ඉතින් අපි අප්‍රමාදයේ ඉන්න තාක්කල් අපි ඇඟේ ගමන් කරන එකම රුධිරේ. ඒ නිසා දවසේ තප්පරයක් හරි අප්‍රමාදීව ඉන්න. එතකොට අපේ නෑකමට පොඩි අපි මේ ප්‍රීමියම් එක ගෙවුවා වගේ, membership එක ගෙවුවා වගේ. එහෙම නැත්තම් මේ මෙතනම හිටියත්, නැත් එක පිළිවෙලින් හිටිය සතිය වඩා නැත්තම් ඒක මල වාතයක්. යන අතක යන්න ඒක වෙනම දෙයක්. ඉහිලා මේ මේ කැටේට කීයක් හරි දාන්න හැමදාම. මේ ලෝක ජනතාව විඳින විඳවිල්ල දිහා බලනකොට අපි දෙන මේ සයිලන්ට් සර්මන් එක හිතා ගන්න බෑ. ඒකට කියන්නේ කොන්ෂස් ආමි. අපි ඔක්කොම ඒ කාමීක වැඩ කරන්නේ අපි කොන්ෂස් self conscious වෙන්න බලනවා. අඩුම පරිසර දූෂණයක් කරනවා අඩුම සත්‍ය හානියක් කරනවා අඩුම හොරකමක් කරනවා අඩුම කාමීත්‍යචාරය කරනවා අඩුම බොරු කියලා නිසචන පරිසවචන කරලා ඒක සමාදන් වෙනවා එතකොට පේනවා මේ අපි මේ එක යන ගමනක් යන්නේ කියලා. කොහොමඩක්වත් ඔය කැලීර කියලා භාවනා කරාට මේක තනියෙන් කරන්න බෑ. මේක දෙකම සංසන්දනයක් තියෙන්නේ අපිත් එක්ක වැරදි කරන අය, පව් කරන සීළු දෙනාම අපිට පාඩමක් උගන්වනවා. ඒගොල්ලෝ පහත් කළ සලකන්නේවා. වැරදි කරන එක නා පව් කරන එක නා මිත්‍යා දෘෂ්ටිකයා පහත් කළ සැලකුවොත් කොහොමඩක්වත් අපිට ගමනක් නැහැ. අපි දැනගන්න ඕනේ මෙයක් කවදා හරි මං ඉන්න තැනට එනවා එදාට යාට තේරෙයි දැන් ඉතින් මම කිව්වොත් මම උසස් මම සිල්ලන්තයි මම ගුණවන්තයි කවදාවත් හරියන්නේ නැහැ ඒකිනත් මම වගේමයි පොටෙන්ෂල් වයිස් යාමට වෙන්න ඉස්සරහට යන්න පුළුවන් කියලා මම ඔයාලටත් එක්කම මේ භාවනා කරන්න කියලා අර උලලේනට දින්දුව කියන්නේ පාළුව දෙවනත් කරලා උඹ නාරං උලලේ නුඹටත් එක්කලයි මම පැල් කවිය කියන්නේ උඹට තිහාතුයි අද තව එකයි තියෙනවා මට මගේ පැල්පත තියෙනවා අපි දෙන්නම කෑ ගහනවා ඔබ කෑ ගහන්න එපා හිටපන් කරවන මම උඹටත් එක්ක පැල් කවියක් කියන්නම් ඒ නිසා අඬන ඔබ බලට අපි එක්ක භාවනා කරා ඉතින් ගොඩාක් කල් යනවා යසෝදරාවට තේරුම් ගන්න. මනුස්සය එළියට ගියාට ශලෝකයක් සනසනවා කියලා. සිද්ධාර්ථ සුද්ධෝදන රජුණ තේරුම් ගන්න. රාහුල කුමාරට ඉතර ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒක වෙනකොට තේරෙනවා බුදුරණන්සේ පිරිනව බලන්නේ වාගේ. ධර්ම බොහෝම සජීවී. එහෙනම් වැඩ කරන සංඝයා සියන්නිකාය අමරපුරනිකාය නැති වුණාට ඊවල දොරට කුස්සිය උයන කුස්සියම්ම ලාපවා ඒ සංඝයාගේ වැඩේ කරනවා. ඔය බාරගත්ත මහානායක හමුදු පිස්සු කෙලියට. මහානායක හමුදුට ඇහෙන්නේ නැහැ කියලා මං හිතන්නේ මේ කියන්නේ. අර සාමාන්‍ය වෙලාවදී මේගොල්ලෝ ඒව අහන්නේ නැහැ ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. මේගොල්ලෝ අනිවාර්යයෙන්ම පිස්සු කෙලින හැම හැම ආගමකට වැඩිය බුද්ධ ආගමේ අඩුයි. අනිත් ඇඟවල ඒ කට්ටිය road behind the road mercenaries mercenaries ඒ වගේ අපි හිනේ ජොලි නේ අපි ගිය වාරයට ඉස්සර සැරේ කිව්වේ බ්‍රොම්ලි එකේ රිට්‍රීට් එක. යන්නේ දැන් අපි කතෝලික දේවස්ථානයක් කරන්නේ. පුදුමාකාර විදියට අපිට විවේකයේ තියෙනවා අපිට සක්මන්වල තියෙනවා කරදරයක් නැහැ. ඒ නිසා බය වෙන්න එපා මේ පුද්ගලිකව කුට්ටියක් අදාන කණ්ඩ හදන වැඩක් නෙමෙයි. භාවනා කරනකොට තේනවා භාවනා නොකරන එක්කනත් අපිට ලොකු ආදර්ශයක් සපේනවා. කොයි වෙලාවක හරි මේ මනුස්සයා පහත් කළ සැලකුවොත් ඒ පහත් කළ සැලකන චිත්තක්ෂණයට නිඳා වේවා. අපිට මේ අයිතියක් නැහැ. ඔය ඒ කිසිම කෙනෙක් කරන පාහර ජඩ නොගෑමන දාවදුවක් පට්ටපඳුරට එකක්වත් මම නොකර නැහැ. මම කරන වෙලාවේ මම බොහොම අනුකම්පාවෙන් සමාව දෙනවා. පිට කෙනෙක් කරන දෙයකට ඔක උල්ල තියන්න ඔක මරන්න ඕන කපන්න ඕන පිටුවේ තියන්න කපන්න ඕන කියලා ගහ ගන්නවා. භාවනා කරනකොට මේ දෙකම සම වෙනවා. මේ දෙක සම වෙනකොට තමයි ඔය සදාචාරය කියන එක බොද වෙලා යන්නේ. ඒ නිසා මේක දිගට කරන්න හැබැයි මේ කියලා තිබ්බට ගෙදර ගියත් පැයක් අතේ කරන සමහරට ඔබේ හුල්ලඟක්වත් නැදී Taman නිකන් අම්මා මරපු කෙනෙක් වගේ තාත්තා මරපු කෙනෙක් වගේ ආයෙ වැටෙනවා. මේක වලක්වන්න බෑ. ඒක ආයෙ නැගිටිනවා. ආයෙ වැටෙනවා. හිතෙන්නේ නම් නැගිටපෙලා නම් අපේ අම්මේ ආයෙ නම් කූඹියක්වත් මර ගන්නෑ කවදාකවත් නෑ කියලා. ඊ ගාවට එනවා මේක ඇතුලෙන් මේ කඩක් පුලින මර්සනරි අදහස් කරන්න දෙන්නේ ඒකට එහෙම කවදාකවත් මේ ප්‍රකාශන කරන්න යන්නත් එපා. කෙලවට රකින්න බෑ. හැබැයි එන ප්‍රමාණය අඩු වෙන්න පටන් ගන්නවා. early signs පේන්න පටන් අර ගන්නවා. ඒක නිසා වෙනදට වැඩි හරි inflicting. පොඩි දෙයක් වුණත් inflicting මොකද මේක දැන් වනමුකී පෑදුවා වගේනේ තියෙන්නේ. අඩු වෙනවා. හැබැයි අපි හිතන මට්ටමට අඩු වෙන්නේ නැහැ. ඒ නිසා කැරකි කැරකි කැරකි කැරකි යනකම් මේ ලෝකයට සාපේක්ෂව තමයි අපේ ගමන තියෙන්නේ. ඒ නිසා ඒ ලැබිච්ච අවස්ථාවෙන් කියන්න තියෙන්නේ මට පේන පොටෙන්ෂල් එකක් තියෙනවා. මට පොසිබිලිටි එකක් තියෙනවා. නැවසරයක් ඒ ඇලයින්මන්ට් එක හරි ගියොත් අපිට ලස්සට කොඩිය දාන්න පුළුවන්. වැරදුනොත් කක්ක තමයි. කක්ක වලේ තමයි ආය හොදලා කොට ගන්න බෑ. සන්ලයිට් නෙවෙයි, ලක්ස් නෙවෙයි මොනවද දැම්මක් කරන්න බෑ. අද්දියටම වැටෙනවා. කොච්චරද කියනවනම් වහ කාලම ඇරෙන්න හිතෙනවා. යකෝ මෙච්චර දෙයක් වෙලා මට දැන් මේ මොකද උනේ කියලා ඉන්න එපා පොඩ්ඩක් ඉඳලා ඉන්න ඊට පස්සේ ආයෙත් හිතනවා ලංකඩ ඉරගිලා සයිබර් කණේ කීටඩි හොඳයි කියලා. වා කනවට වැඩි. ඒ සයිකල් එකේ යන්න ඕනේ. අනකොට තමයි මේ ගමනේ maturity එක experience එක අශීභාවේ එන්නේ ඒකට මහබෝසතාන් වහන්සේ නමක් කොහොම මේක predictable truth එකට යන්න කොච්චර කාලයක් මාස්ටර් කරලාද කියලා පේනවා. ඒ නිසා කිසිම කෙනෙක් මොනම විදිහකටත් මනින්න එපා. මැන්නොත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියලා තියෙනවා ඔබ අනුන් මැන්නොත් යක්ෂයා ඔබ තීන්දුව කරනවා කියලා. ඔබ අනුන් තීන්දුව කෙරුවොත් ඔබ අනුන් ගැන තීන්දුව කරොත් යක්ෂයා ඔබ තීන්දුව කරනවා. ඔබට අයිතියක් නැහැ තීන්දුව කරන්න ඔබ ඔයකට පුළුවන් ඔක්කොම කරලා තියෙනවා. කමන්නේ දිගට යන් කියල්ලෙලල්ල. මොනවා කියලාත් ඇහුවට කියල්ල. කියල්ලෙලල්ල කියන්නේ අනේකයි දෙන්නේ. ඒක තමයි ඉතින් ඊගාවට කරන්න තියෙන වැඩේ. කොහොම මේක අපකාරය නැහැ නේ වතුර ටිකක්වත් ගිනාවේ නැහැ. ඈ? නෑ ඒ ඒ. දැන් ගියවන් දැක්කා. මම මේ මේ ප්‍රශ්න සාකච්ඡාවට සෑහෙන්න බොන්න ඕනේ. ඕගොල්ලන්ට තේරෙන්නේ නැහැ. සෑහෙන්න බොන්න ප්‍රශ්නයක් වෙනවා. ඒක දැන් මේ පරණ මෙයා පෙන්සන් ගත්තා. එයා අරගෙන ඉවර දැන් අනුන්ගේ අනුන්ගේ බල බල ඉන්න උඹට වතුර ටිකක් කිලෝට දෙන්න තේරෙන්නේ නැහැ. ඈ? මා අයින් කරන්න පස්සේ අපි කරා. අයින් කරේ උඹ විහිං නැවුනේ. ඉල්ලලා ඉල්ලලා වරිපු කෑවේ. හරි අපි අයිගාවේ. ගරුතර පින්වත් ස්වාමීන් වහන්ස අවසරයි. ඊයේ රාත්‍රී කාලයේ මාගේ සතිමත් බව වාර්තා කිරීමට ගෞරවයෙන් අවසර ඉල්ලා සිටිමි. ඊයේ කාමරයට යාමට වෙලා ගත වූ නිසා වෙලා ගත වුවත් සක්මන් භාවනාව පිළිබඳවත් සතිමත් බව පිළිබඳවත් නැඹුරු වාර්තා හිතේ තදින්ම සටහන් වී තිබුණා. සාමාන්‍යයෙන් ඇඳට වූ වහාම නිින්ද ළඟාවන පුද්ගලයෙකි මම. නමුත් ඊයේ දින ඇඳේ දිගා වූ පසු නිින්ද යාමේ ආරම්භය ගැන සිතන්නට ඕනෑයි කියා සිටිනි. ඔබ වහන්සේ නිතරම එය මතක් කළ බව සිටිනි. සිහියෙන් නිදන්න බව. ඇස් පියාගත් විට අවට කිසිම ශබ්දයක් නොඇසුනි. අද මට නිින්ද ළඟා වූයේ නැත. මම ඒ දිහා සතිමත්ව බලා සිටිමි. තවම නිදිමත නැත. ටිකකින් මම කවදාවත් අසා නැති පුදුම ශබ්දයක් මගේ ඇඟ තුල ශබ්දයක් ඇසිනි. මගේ හෘදය වස්තුව ස්පන්දනය වන ඩක් ඩක් ශබ්දය මගේ කනට ඇසිනි. අප සෑම විටම පිටත ශබ්ද අසන නමුත් අප ඇතුලේ ශබ්ද වේදනා නොදකින නොඅසන අයුරු සිටිනි. මෙම රිට්‍රීට් එකට ඒමට පෙර දිනයේ හෙඩ්ෆෝන් එකක් දමා ශබ්දය අසන ලෙස හස්බන්ඩ් පැවසුවා. එවිට මගේ හෘද ස්පන්දනය හොඳින් ඇසුණා. ඊයේ රෑ ඇසුණු ශබ්දය හෙඩ්ෆෝන් එකක් නැතුව මට මම ඇතුලේ ශබ්දය ඇසුණා. හරිම පුදුම අත්දැකීමක්. උදේ කලින්ම නැගිට කිසි කලබලයක් නැතිව කලින්ම භාවනා ආරම්භ කළෙමි. පුදුම සැහැල්ලුවක්. ඔබ වහන්සේට ඉක්මන් නිර්වාණ සුවය පතමි. එසේම අනුරාධ ඇතුළු සියලුම සංවිධායකයන්ටත් පවුල්වල හිතවතුන්ටත් තෙරුවන් සරණින් ඉක්මනින් නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරමි තෙරුවන් සරණයි. ඔ මේක හැම රිලිජියස් පොතකම සඳහන් වෙලා තියෙනවා සමහර sound of silence කියලා කියනවා. සමහරු listening to the inner sounds කියලා කියනවා. එහෙම නැත්නම් 1000 bells ringing at one time කියලා ලියලා තියෙනවා. ඒක මේ අපි පොත් තුනක් මේ වෙනකොට පරිවර්තනේ මේවා කරලා තිනවා ලංකාවේ ලියවිලා තිබුණා නිහඬේ හඬ කියලා පොතක්. ඊට පස්සේ නින්නාදේ නින්නාදේ කියලා පොතක් අපි අමරාවතියේ අමරෝ ස්වාමීන් වහන්සේ ලියපු පොතක් අපි පරිවර්තනය කරා. ඊට පස්සේ මේ ඊයේ පෙරේදා ජපනිස් පොතක් පරිවර්තනය කරා නිස්සද්දේ හොයාගෙන යන ළමයි. ඒ ළමයට ඒක හම්බ වෙලා. ඉතින් ඒක හැම වෙලාවෙම විශ්ව පුරාම තියෙන එකක්. ඒක මහා පාළු සද්දයක්. ඒක ඇහෙනකොට මිනිස්සු පිටිත් නූල් ගැට ගන්නවා. ඒ තරම් බයයි. නමුත් ඒක හුදකලාව තියෙනකොට ඉබේ එන සද්දයක්. ඉතින් ඒක සද්දයක්ද කියලා දන්නෙත් නැහැ. හැබැයි එනර්ජි එකක්. ඉතින් ඒක මේ පොත පරිවර්තනය කරනකොට පරිවර්තන කළ පෙරවදනක් ලියන්න හදනකොට මේ රාණි රාජපක්ෂ ලීලවල තුමා මේ සනමාන සූත්‍රය කියලා එකක් ඒකට බොහෝම සමානයි. ඒ සනමාන සූත්‍රයේ තියෙන අංගුත්තර මේ සංයුතනිකායේ සගතක වගේ දේවතාවෙක් කැළිය මැද ඉන්නවා. ඒකට බුදුචාන් වහන්සේත් භාවනා කරනවා. ඒක දේවතාව ඇවිල්ලා බුදුහාමුදුරන්ට කම්ප්ලේන් එකක් දානවා. අටිතේ මජ්ජත්තිකේ කාලේ පක්ඛීසු sanniveseesu සනමාන බ්‍රහාරඤ්ඤං භයං සංජාතං විය කියලා. පක්ෂීන්ද නිදන මැදම රාත්‍රියේ මම බ්‍රාහන්ත සද්දයක් ඇහෙනවා මට බයක් ඇති වෙනවා කියලා. ඒතර බුදුජානනාංශයේ ඒකට උත්තරයක් දෙනවා තිතේ මජ්ජත්තිකේ කාලේ සපක්ඛීසු sannivesesu සනමාන බ්‍රහාරඤ්ඤං පීති සංජාතං විය කියලා. බුදුන්සේ දේශනා කරනවා එතකොට පක්ෂීන්ද නිතර මැදම රාත්‍රියේ මහා බ්‍රාහන්ත සද්දයක් ඇහෙනවා මට ලොකු සතුටක් ඇති වෙනවා කියලා. මම දැන් හොද කලා වුණයි කියලා. ඉතින් මේ සද්දෙට අපි පුදුම බයයි. හැම වෙලාවෙම ඒක තියෙනවා. ඒ තියෙන සද්දෙට කොච්චර බයද කියනවා නම් ඒක අපි තනිකන් දෝෂයක් කියලා කියනවා. සද්ද නැතිකම නෙමෙයි තියෙන්නේ. ඒ සද්දෙට බය නිසා ඒකෙන් අපි ඒ කියන්නේ ෆෝබියා එකක් ඇවිල්ලා තියෙනවා. භාවනා කරනකොට තනකදී ඔක මතුවෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක සමහර විට මේ සමාධිය ලකුණක් කියලා. එහෙම නැත්නම් මේ හුදකලාවක් කියලා. ඉතින් ඔය ලොකු සාංශෙත් එක්ක අට ලියපු ගණදෙනු ලිපි ගණදෙනු කරපොතේ විමුක්ත විමුක්ති පොතේ ඒ නෝන නිතර ලියලා තියෙන ලොකු සාංශයට මට ගෙදර ඉඳද්දිත් මේක ඇහෙනවා කියලා ලොකු සාංශ කියලා කියන එක ඉච්චරම ලොකු භාවනාවේ දිනුවක් නෙවෙයි. හැබැයි self conscious වෙනකොට එන එකක්. ඉතින් ඒක මේ ගැන අපි ගිවිතරේට ඉස්සරහට නිව්සීලන්ත ගියාට පස්සේ තියෙනවා මේ පෝට් එකක් sound of silence කියලා. ඒ කියන්නේ ඉස්ලාම නිව්සීලන්තේ වහගන්න ආපු ඒ කැප්ටන් කෙනෙක්. ඒක නිකන් තිරිකුණාමලේ බේ එක වගේ එකක් අතොරට නැව දැම්මට පස්සේ මුස්නි සද්දේ. මෙයාට මේ සද්දය ඇහිලා. ඒ සද්ද නිකන් ක්‍රෑහියෝ කෑ ගහන සද්ද වගේ සද්දයක්. නැත්නම් ජෙට් එන්ජින් එකකින් නිකුත් වෙන සද්දයක් වගේ සද්දයක්. නැත්නම් එකවර බෙල්ස් 1000ක් විතර හෙලෙන වගේ සද්දයක්. ඉතින් ආයෙක නම් කරලා දැන් එතන තියෙනවා ටුවරිස්ට් ට්‍රිප් එකක්. එතෙන් ගියාට පස්සේ එන්ජින් එක නතර කරනවා. නතර කරලා කියනවා සවුන්ඩ් ඔෆ් සයිලන්ස් අහන්නේ කියලා. එතකොට ওই සද්ද ඉතින් ඇහෙන්නේ කාට ඇහෙනව නැති කාට ඇහෙන්නේ නැහැ. මේ නිස්සද්ද වෙලා ඉන්නකොට ඒක උඟාවක් එනවලු හිම කන්දක් උඩට නැග්ගාමයි මොහොතට මැදිපත් වෙච්චාමයි කාන්තාරක තනි වෙච්චාමයි. එතකොට පේන්නේ තනිකන් දෝෂයක් කියලා. ඉතින් ඒ නීල් ආම්ස්ට්‍රෝං හන්දට ගිහිල්ලා ඇවිල්ලා එයාට දුන්න වර්ල්ඩ් ටූර් එකක් දුන්නාට පස්සේ එයා අරාබිය යනකොට එයාට පහින කාන්තාර මැද අල්ලාහ් අක්බර් කියලා ඒකමලු ඇහෙන්නේ හඳේදී. මු මුස්ලිම් ආගමට ගියා. ඒ කෑ ගහනකොට ඒ අර යටිකිටියෙන් එන සද්දේ ගණ්ඩ හදන්නේ ඕක තමයි ඔය. ඒක ඇහෙන්න ඕනේ කවුරුත් නැති තැනක පාළුවේ ඉන්නකොට ඒක තමයි කියනවා Hindu ආගමේ කියන මේ තමයි ලෝකෙ පටන් ගන්නකොට මේ ශක්තියෙන් තමයි ඒකෙන් තමයි ඕම් කියලා කියන්නේ ඕම් කියන શબ્දේ උදාහවත් පටන් ගන්න නමෝ කියලා පටන් ගන්න එකෙන් තමයි ඒක ටිබෙටන්ස්ලා ভাইබ්‍රේෂන් එක ආරම්භ දෙනවා ඒ හම්දුරු ඒ ශබ්ද ගන්නවා ගත්තට පස්සේ මේ මැද තියෙන මැද තියෙන බඩු ඉස්සෙන්න පටන් ගන්නවා ඒ තරම් ශක්තියක් තියෙනවා. අපි අර මේ සද්ද ගෝසාවල ඉඳලා නිස්සද්දයට බය වෙලා තියෙනවා. අපිට පාළු ගතිය කියලා කියන්නේ සද්දයක් ඇහෙන්නේ නැති වෙලාව. ඉතින් අපි ඒක රේඩියෝ පොඩක් දාගන්න. එහෙම නැත්නම් හෙඩ්ෆෝන් දාගන්නවා. කනට ඉයර් ප්ලග්ස් දාගන්නවා. ඒ මොනවා හරි ගෝසාවක් දාගන්න. ඉතින් කඹරනවා. මං කියන්නේ කඹරනවා කියලා. මේ සද්දෙට පුරුදු වුණා නම් නිසද්ද භාවයට පුරුදු වුණා නම් ඒක පේන තියෙනවා මේ සමාජ පරිසරත් එක්ක ඉන්නේ කිසි පාළුවක් නැහැ කියලා. ඒ නිසා අපේ වෙබ් එකට යන්න මම නිසන්වන වෙබ්සයිට් එකේ තියෙන පොත් ටික. නියන්ඩේ හඳ ඉස්සද්ද නියන්ඩේ හඳ ඉන ඉන වොයිස් කියන එක ට්‍රාන්ස්ලේට් කරා නිස්සද්දම නිහඬේ හඬ නින්නාදය ඔන්නෝ කියලා ගොඩක්. ඉතින් ඒක මේ පරිවර්තනකට ගොඩක් කල් ගියා අවුරුදු 4ක් විතර කල් ගියා. පහුවේ ඉතින් දැන් කොහමද ඒ ටික එළියට අවිල තියෙනවා. ඒක මහා ලොකු දෙයක් නෙවෙයි. ඒකෙන් කියන්නේ අපි කොච්චරක් මගින් මම ඈත් වෙලාද ජීවත් වෙන්නේ කියලා. අපි ඇස් දෙක වහගත්තාම පේන රූපේ අපි කවදාවත් දකින්න කැමති නැහැ. කන් දෙකෙන් එන නිස්සද්ද භාවයේ තියෙන සද්දේ අපි හුනියමක් කියලා කරදරයක් වෙනවා. කවුරුත් නැතු උඟා හිත විවේක වෙච්චාම එන එන කයට අපි කැමති නැහැ. ඒක නලියන්න ඕන. කොවිලාත් නලියන්න ඕන. දිවෙන් කිසි රසයක් නැතුව දිවේ කෙල රහ දැනෙනකොට දුප්පත් කියලා හිතනවා. ඉතින් මේ විදිහට අපි ස්වභාවයෙන් එන ඔක්කොම පහම නොදකින් ඔබතන් කියලා මේ કૃත්‍රිම දේවල් වලට පුරුදු කළා. ඉතින් ඊට පස්සේ අපිට ස්වභාවික දේවල් නුහුරු නුපුරුදු වෙනවා. ඉතින් නමුත් ඒ ස්වභාවික දේවල් එකම චිත්තක්ෂණයකවත් අපි අතහැරලා යන්නේ නැහැ. අපිට තියෙන ඒ නිසා අනිද්දි වලින් සද්ද වලින් මේක තල්ලු කරගෙනම ඉන්න ඕන නිතරම. ඉතින් අර එන්ජින් ඩ්‍රයිවර් කෙනෙක් හිටියලු ඌට කෝච්චියක ඌට පෙන්ෂන් ගත්තා පස්සේ නිින්දයක් නැතිලු. ඉතින් දවසක් එයාගේ ඇසිස්ටන්ට් ගිහිල්ලා තියෙනවා. ඉතින් එයා තාම වැඩ කරනවල ගිහිල්ලා ඕවලු මැඩම් කොහොමද මාත් කියලා අනේ හරි ප්‍රශ්නයක් න වෙලා තියෙන්නේ. මේ බෙන්තෙන් ගත්ත දවසෙල යාට මේ ඉන්සොම්නියා ඇවිල්ලා නිින්ද යන්නේ කියලා. පිස්සු කතා කරනද ඉන්නවා එන්ජින් එක වැඩ කරද්දී බුද්ධිය කරන එකමයි කරේ. ඒක කොහොමද වෙන්නේ කියලා ඒවලු එන්ජින් ඩ්‍රයිවර් මේ ඇසිස්ටන්ට්. වැඩේම ওই මිනිහා බුද්ධියකට කේකේ හිටියේ මම මම විතරයි වැඩ කරන්නේ කියලා. ඊට පස්සේ හරි මම වැඩේ කරන ඉන්නම් කියලා මිනිහා ගිහිල්ලා මේ එන්ජින් එක වැඩ කරන සද්ද එන සීන ටේප් එක රෙකෝඩ් කරලා ඇඳ ගාව තිබුණු টොප් එකට බුදියනවලු. අර එන්ජින් එක වැඩ කරන සද්ද ඇහෙනකොටලු බුදියන්නේ. ඔතන මොකද ඇසිස්ටන්ට් වැඩනේ. ඒක ඇහෙන්නේ නැතුනට ඌට අප්සෙට් දැන් මම නැගිලා ගල් ගල් අඟුරු දාන්න එපා දැන් මැෂින් එකට. ඉතින් ඌට නිදන්නේ නැති. නිසා කතාද බඳපු මිනිස්සුන්ට වෙලා තියෙන අපරාධ දිහා බලනකොට ඒ හොඳට වයසට ගියාම ලොක්කට වයිෆ් කියන එක ඇහෙන්නේ නැතු වෙනවා. සිලෙක්ටිව් ලිසනින් නෙමෙයි. ක්ලික්ටු මේ ඩම්නස් එක මට වුණේ මොකද කිව්වේ ගෑණි මුට්ටු වළඳ පිටිම මාළු පිටි පිටි මුට්ටි ඔළුව නමනවා ඇයි මිනිහට මේ ගෑණි කියන්නේ ඇහෙන්නේම නැහැ අයියෝ මේ කසාද කියන මගුල නැත්තම් ලෝකේ මුන්න තරම් සෑහළුද කියලා ඉතින් මට අර මොකුත් කියන්න බැරි මොකද බුදුජානනාථේ පහල වෙනකොට කසාදේ පහල වෙලා ඉවරයි ඒ නිසා ඉතින් කසාද නැති ලෝකෙට නිවන් දක්වන්න නෙවෙයි තියෙන්නේ. මේ කසාද වෙන්ද මිනිසුන්ගේ තියෙන වෙලා තියෙන එක සොරි කියලාමයි මට හිතෙන්නේ. ඉතින් වෙලා තියෙන බෑ උන් තමයි ඉතින් අපිට ඔය දවල්ට කෑම ගෙනත් දෙන්නේ, උදේට කෑම ගෙනත් දෙන්නේ සමකුත් කියන්නේ. සිව්පසේ දෙන්නේ ඒගොල්ලෝ සමකුත් කියන්න බෑ. ඒ නිසා ඔය නිහඬේ හන්ද පුරුදු වෙන්න. ඒක නිසද්ද හුදේකලාව එනකොට ඒක early sign එකක්. අපි යනවා ඊගාට. So we have one uh, English uh, Kavatahan report. <clears throat> Walking meditation. I have to choose a, a grass surface to walk due to the wound on my left foot. I followed the instructions given by Satipasala video. The environment was warmer and sun was shining. I walked about 15 minutes and felt grass were cooler and little wet in some places. As sunlight was not spread evenly, the place I've chosen, suddenly I felt stinging feeling on my on my left foot. Uh, within brackets, stepped on stinging nettle. I have continually fought focus on my walk and, the, and each feet touching the floor. The sensation I got through the, the touch. However, when I put the left po- foot down, I get that sharp sensation on my archway. But if I continually think about the sharp sensation, I would not feel the right foot touch the floor. I realized that if you would not pay the, the full attention on something, you will miss out the information. Even though you carry on doing the, the task, it may be called you are on <coughs> something beginning with P mode. P. Anyone? Oh, sorry. Okay. Uh, it may be called you are on pilot mode. I know we all do the driving in this way. I felt how importance of practicing sati, but I get discouraged that when I heard Bante's remarks, උඹ ඔය ළමයින්ට මේක උගන්වන්න ඕන. උඹලට මේක කරගන්න පුළුවන් වේද දන්නේ නැහැ. ගුරු ස්වාමීන් වහන්සේ මේ පැහැදිලි කරන්න. ඔබට ඉක්මනින්ම නිවන්සෝ සාක්ෂාත් කරගැනීමට ලැබේවා ප්‍රාර්ථනා කරමි. එක වරකට වැඩිම කාලයක් තියනවාද භාවනා කරන්න කියා පැහැදිලි කරන්න. එක වරකට එකවරකට වැඩිම කාලයක් තියනවාද භාවනා කරන්න කියා පැහැදිලි කරන්නේ මැක්සිමම් ටයිම් එක. ඇත්තටම භාවනා කරුවොත් නම් නිවන් දකින්න හම්බෙන්නේ සතිමත් වෙන්න පටන් ගත්තාම ඉවර කරන්න එපා කවදාවත්. වැඩිම වෙලාවක් කියලා ගන්න නැහැ. පැය 24කුත් විනාඩි 30ක් දවසකට සතිමත් වෙන්න ඕන. ආය පටන් ගන්න ඉත අච්චරය කියලා කතා කරන්න දෙන්න. භාවනා කියන වචනේ දාපු ගමන් ඔයගොල්ලෝ මේ බිස්නස් පටන් ගන්නවා. සප්ලයි ඩිමාන්ඩ් තියෙන්නේ නැහැ. උදේ ඉඳලා හැන්ද වෙනකම්ම සතියෙන් ගත කරන්නේ. ඉතින් එතකොට ওই ප්‍රශ්න අහන්න ඉඩක් ඇති වෙන්නේ නැහැ. ඒ තකතිරුකම ওই ප්‍රශ්න අහනවා කියන්නේ කියන්නේම තකතිරුකම මේක මේ සප්ලයි ඇන්ඩ් ඩිමාන්ඩ් තියෙනකට දාන්න හදනවා. මේ සතිය මොකකටවත් අහුවෙන්නේ නැහැ. ඒ නිසා වැඩි හිටියන්ට සතිය හරියන්නේ නැහැ කියලා මම කියන්නේ පැහිකම නිසා. අර මාට පුංචි පොතක් කියනවා ලිටල් ප්‍රින්ස් කියලා. ඒක කිය හැම පරිච්ඡේදෙම කරන්නේ grown up something wrong grown ups something wrong with the grown ups. පොඩි උන්ගේ ජොලිය තියෙනවා තාම. වැඩි මහල් උනායි කියලා කියන්නේ හොදලා ගොඩ ගන්න බැරි කක්කාවක්. ඉතින් මන්ද අවුරුදු 30ක් විතර කරලා තියෙනවා වැඩි මහල්ලොත් එක්ක. ඒ මොකද දන්නද මේ නොකියුටුවොත් වැඩි මහල් නොකියුටුවොත් වැඩි මහල්ලෝ දරුවෝ ටික මට දෙන්න තින්දා. වැඩි මහල්ලන්ට දීලා වැඩි මහල්ලන්ට හොරෙන් දරුවෝ ගෙන්න ගන්න මම මේ කරන වැඩක් කරන්නේ. අර වැඩි මහල්ලන්ට විශ්වාසය පහළුනේ නැත්තම් දෙන්නේ නැණි පොඩි උන් ටික. මාට දුන්නට පස්සේ නම් හෝප්ලස් ඈ ආයිච්චරයි මට කියන්න තියෙන්නේ. මට ඕන කරලා තියෙන ඕගොල්ලෝ කොම්පෝස්ට් කරලා පැත්තකට දාලා පොඩි උන්ට එකට මේක කියලා දෙන එක. මේ නිසා ලුක් කට්ටියට තාම මේ කරන්නේ මම හරි අමෝරාලේ. දැන් නෑ. නොකරන පැත්තමයි බලන්නේ. ඔය සක්මන්කට ඊයේ සක්මන් කරන එක දැක්කම පොඩි දුව මම ඒත් නම දාලා තියෙන සක්මන් දුව කියලා. සක්මන් දුව නෙවෙයි. ඒකෙල්ලෙන් අහන සක්මන් කරන හැටි කවදාකවත් ප්‍රශ්නයක් අහන්න ඉතුරු කරන්නේ නෑ. එක විනාඩි 3ට කියලා දෙනවා. වැඩිහිටු කියලා අහන්නත් බෑනේ මේ පොඩි දරුවෙක් කියලා දෙන්නේ. පරියංග භාවනාව මේ පොඩි ළමයි කියලා දෙනවා නම් මම ඔබේ පැයක් දෙකක් guided meditation දෙන්නේ හරියටම කියනවා මෙන්න මේකයි කරන්න ඕනේ කියලා ඊට පස්සේ වැඩිහිටිය මොනව කරන්නද අර පොඩි එකයි ඊට වෙඩි දන්නවනේ. එනිසා පොඩි එකෙක් කියලා දෙනවා නම් මේ මන්දවගේ precision එක short and sweet short to the point ඒක නිසා ඇයි මේ වැඩි හිටියන් බනින්නේ කියලා මගෙන් අහනවා. ඒ බඩි බනිනවා නෙමෙයි උඩ තමයි බන කියන්නේ. බන කියනවා බනිනවා නෙමෙයි. ඒ වෙන නමක් දාගන්න ඒක. ජීවිතවම කරගෙන යන් අර ඊගාව ආත්මෙට අරුදු හතේදී පොඩ්ඩක් පොඩි early signs එන්නේ ඉඳී තියෙනවා. ඒක ඒකට පොඩි බලාපොරොත්තුවක් තියෙනවා. සෙසු ගැටලු තුනක් ගැටලු සහ වාර්තා තුනක් <clears throat> මුගලන් මහරහතුන් වහන්සේ මග වඩන සමයේ බොහෝ සෙයින් නිදිබර වූ විට බුදුරජාණන් වහන්සේ ක්‍රම කීපයක් කියා දී එසේත් කල නොහැකි නම් නිදාගත යුතු බව වදාළ බව අසා තිබේ. නමුත් අප සතියේ අවදිභාවය බලමින් භාවනාවේම නින්දේ සිටීම මීට පටහැනි නොවේ. නේ පචලායමාන සූත්‍රය ඒකේ තියෙන කරුණු 8ක් විතර වගේ කිසියම් තැනක බුදුරජාණන් වහන්සේ මුගලන් සාංශයට බැනලා නැහැ. මේ ළඟට යන්න ළඟට ගියේ නැහැ බුදුරජාණන් ඈත් ඉඳලා ළඟට ගියා වගේ වෙන්න කිරනවා. ඉතින් ආනා මුගලන් සාංශික මොකද මොකද කිරණ අනේද කියලා හිමයි සාංශ. ඒතර දෙන පොඩි සරල උපක්‍රම ටිකක් මොන බේටි කරලා බලන්න කියලා. ඒ කියන්නේ නිදිමත වේගෙන ඉන්නකොට වෙන්නේ රුධිර පද්ධතිය ඇතුළට ඇතුළට ඇතුළට එකතු වෙන එක. ඉතින් එතකොට මේ අතපැට කොට අත ගන්නකොට මූණ අත ගන්නකොට එහෙම නැත්නම් දන්න දේ සීපත් කරන්න හදනකොට සජ්ජහායනා කරනකොට එීම ආයතරයක් පෙරිෆෙරියකට ලේන්න පටන් අර ගන්නවා. ඉතින් ඒ ඔක්කොම කියලා දෙනවා. කියලා දෙන්න කියලා බැන්නම් මෙච්චර වෙලාවකින් මම නැගිටිනවා කියලා සිංහසෙයියාවෙන් සැතපෙන්නේ කියලා කියනවා. අදිෂ්ඨාන නැගිටින අදිෂ්ඨානයේ යුක්තව ඊට පස්සේ නැගිටට පස්සේ අරක ඉවරයි. ඊට පස්සේ එනවා ෆුල් බ්‍රයිට් සිටුේෂන් එකක්. ඉතින් ඒ නිින්ද යන වෙලාවේදී ඉරියව පවත්වන්න ඕනේ. එතකොට තමයි මේ මේ කියන්නේ එහෙම නැත්නම් ඔය කිරණ නිදිමත වෙලාවක් එනවනේ. ඒක දැනගෙන එහෙම නිින්දට නිදි කිරන්න ආරින්න. එයා කරන ගියල 1යි 2යි 3යි ඔහොම 4 5 කියලා පාරට කිවර වෙනවා. ඉවරනට පස්සේ එනවා ආයේ පැයකට නිින්දක් නැති විශාල අවදිමත් භාවයක්. ඊට පස්සේ තේරෙන පටන් අර ගන්නවා අර කය කයට අවශ්‍ය විශ්‍රාමය ලැබුණට පස්සේ කයේ සහයෝගය ලැබෙන්න පටන් ගත්තට පස්සේ හොඳ අවදි භාවයක් ලැබෙනවා. ඒ නිසා ඒ නිදිමත කියලා කියන එක මහවරා තමයි. නිදිමත එන්නේ කිසිම ලෙඩක් කරදරයක් සබ්දයක් හිරියක් නැති වෙලාවට. එතකොට හිත දානවා ඔෆ්ලයින් එකට. ඒ දන්නේකම නිසා. නමුත් නිදිමත කියන්නේ ඇතුළතට නැමීම. හිත බාහිරට ගිහිල්ලා මේ රූප ශබ්ද ගන්ධ රස විශේෂයි ව්‍යාකූල වෙන එකක් නෙවෙයි. ඒ නිසා පුරුදු කරන්න ඕනේ ඇතුළට යන්න දෙන්නත් එපා පිටට යන්න දෙන්නත් එපා අතරමැද රේන්ජ් එකේ තියාගෙන ඉන්න එක. ඉතින් එතකොට වරින් වර ඇතුළට යන්නේක මොහිට කරන්න ඕන. පිටතට එන එකත් මොහේ පිටතට එන එක නම් සාමාන්‍ය කොහොමද සිද්ධ වෙනවා. අන්න එතනදී ඇතුළට පිටතට යන්න දෙන්නේ නැතුව මැද නතර වෙන එක තමයි මේ මධ්‍යම ප්‍රතිපදා වෙන්නේ. ඉතින් ඒක අමාරුයි කරගන්න. ඒක කරන්න වෙන්නේ එක්ස්ට්‍රීම්ස් වලට යන ගම මතක තියාගන්න ඕනේ යන හැම වෙලාවෙම මේ මැද පහු කරගෙන යන්නේ ඒක අපිට අහුවෙන්නේ නැහැ. අදිට සැපේ සිට දුකට දුකේ සිට සැපට යනකොට අදුක්කම සුඛ පහු කරගෙන යනවා. ඒකට විශේෂෝචර වෙන්නේ නැහැ අපිට. අපි මාරු වෙනවයි කියලා කියන්නේ අපිට අවස්ථාවක් හම්බ වෙනවා. තවත් අවස්ථාවක් හම්බ වෙනවා. කොයි වෙලාවක හරි මේ මැද තැන නතර වෙයි. ඒකට මේ දර්ශනයක් විදිහට කියන්න තියෙන්නේ පැද්දෙන ඔර්ලෝසු බට්ටෙක් බැලුවොත් ඔර්ලෝසු බට්ට නතර වෙන්න වගේ ගිහිල්ලා ආයෙ වැටිලා මේ පැත්තට යනවා. ආයෙ මෙතන ගිහිල්ලා නතර වෙන්න වගේ ගිහිල්ලා මෙතන යනවා. එහෙම මේ යනකොට වැඩියෙන්ම යන්නේ මේ මධ්‍ය ලක්ෂයේ. හැබැයි වහින් නැතරුනොත් නතර වෙන්නේත් මධ්‍ය ලක්ෂයේ. ඒ කැකෙනකොට හිතන්නේ මෙයා මේ මැද නතරයි කියලා පින්නේ නිකන් කොනේ නතර වෙන්න හදනවා. මේ කොනේ නතර වෙන්න හදනවා වගේ. මැද තමයි වේගෙන් යන්නේ. නමුත් මෙතන තමයි මෙයාගේ මේ at home movement එක. වහින් නැති වෙච්චලා ඉන්න තැන. අපේ හිතත් ඒ වගේ මේ සැප දුක දෙක අධික වීර්ය සහ අවම වීර්ය කියන දෙක මැද තැන අපිට ටච් නැතුව තමයි මේ ගමන යන්නේ. ඒ නිසා එහෙට යනකොටත් බලාගෙන යන්න දැන් පැන්නයි කියලා මෙහෙට යනකොටත් බලන්න පැන්නයි කියලා. ඒකට වෙලාවක හම්බ වෙනවා. හම්බ වෙනකොට නිින්ද එක මේ එක්ස්ට්‍රීම් එකක් කියලා තමයි ගන්න තියෙන්නේ. ඒක පචලයමාන සූත්‍රයේ තමයි විස්තරේ දැක් ගන්න පුළුවන් වෙන්නේ. තව පරයක් භාවනා වාර්තාවක් ලැබුණා. මහත් වූ උද්‍යෝගයකින් පටල වී පරයන්කයේ වාඩි වී නිමේෂයකින්ම උදරයේ උස් පහත් වීම දෙස අවධානය යොමු කර එහි සියුම් භාවය නිරීක්ෂණය කළෙමි. විනාඩි 20ක් පමණ සමාධියෙන් පසු වූ අතර අද දින පරයන්කයේදී ඇඟිලි අසල ඇට පොළවේ වදින විට බොහෝ වේදනා දෙන්නට විය. එය දැස තවත් චිත්තක්ෂණයක් බලා සිටියෙමි. අනෙක් මොහොතේ ඒ වේදනාව අමතක කර වේදනා නොදෙනා ශරීරයේ අනෙක් ප්‍රදේශ දෙස බලා වේදනාව අමතක කිරීමට තත් කළෙමි. නමුත් අද දින හිතේ ඇති නොසන්සුන් භාවය මට ඉඩ නොදීය. නමුත් මෙයත් මාගේ සිතේ එක් තත්වයක් යයි සිතා මධ්‍යස්තව සිටුණු අතර මෙය තවදුරටත් පවත්වාගෙන යාම නතර කළේ අත්ත කිලමදානු යෝගයකින් නොකළ යුතුයයි හැඟුණු නිසාය. මොකද මා ගන්නා බෙහෙත්වල මෙම ප්‍රදේශයේ වේදනා ගෙන එන බව මම දනිමි. පසුගිය දින කීපම එකම ඉරියව්වල සිටීම නිසා මෙය මතුවී ඇතැයි සිතමි. මෙය කීවේ ඔබ වහන්සේ කලින් පැවැත්වීමට ඔබ වහන්සේ කලින් නැවැත්වීමට බණී කියා සිටු නිසායි. මෙවැනි අවස්ථාවල නතර කළ යුතු නොවේද? කොයිද නතර කෙරුවත් මේක පරිශ්‍රණයේ කොටසක් විදිහට නතර කරනවා නම් මම හිතනවා මේ බේත් නිසා ආපු පේන් එකක් ඒ නිසා මම නතර කරනවා. අනිත් දවසෙත් නතර කරනවා. ඊට පස්සෙත් නතර. ඒක තේරෙන පටන් අරගන්නේ මේ හිත වෙලාවට නිදහතර කාරණාව පච ගොතලා කියනවාද? ඇත්තද නැත්තද කියලා බලන්න ඒ වැඩේ කරන්න හැබැයි ඒක අවධානයේ අවදියෙන් කරනකොට පරිේශණයට නිරීක්ෂණයක් වෙනවා ඒකේ. එක දවසේ විනිශ්චය කරන්න මේක හරි හෝ වැරදි. ඒ නිසා දල වශයෙන් කියනවා නිරීක්ෂණ වැඩි කරන්න නිගමන අඩු කරන්න. You have to have a evenly suspended attention, suspended decision. තීන්දුව කරන්න එපා. තීන්දුව කෙරුවොත් හිත ඒ වෙලාවට කට්ටච්චෝලිකමට කටටෙන කතාවක් කියනවා. දැන් ආයෙත් අවස්ථාවක් ගන්න. ආයෙත් අවස්ථාවක් ගන්න ගන්නකොට ගන්නකොට තේරෙනවා. දවසින් දවසට යා මේ හිත කියන කතන්දර වෙලාවට ප්‍රබන්ධ විතරයි. ඒකමයි ප්ලාසිබෝ ඉෆෙක්ට් එක වෙන්නේ. මට එහෙම ලෙඩක් නැහැ කියලා හිතුවොත් ලෙඩක් නැහැ. මට මේ බේත නිසා මේ වෙලාවට මේ ලෙඩ ඉන්න ඕනේ කිව්වොත් ලෙඩ එනවා. ඉතින් මේ ඔක්කොම මේ මානසින් සකස් කරලා දෙනවා කියන එකම නෙවෙයි මම මේ කියන්නේ. ඒකේ සෑහෙන රෝල් එකක් තියෙනවා මෙතන. ඒ නිසා මේ ඇඟ බොඩි නොලෙජ් කියලා එකට කියන්නේ ඇඟින්ම අහන්න ඕනේ. මොනවද ඔයාට මොනවද ඕන කරන්න කියලා. ඒකට යෝජනා කරනවා. ඒ යෝජනා කරන එක මහා ලොකු දොළබිලිල්ලක් නැහැ. පොඩි පොඩි වෙනසක් කරන්න කියන්නේ. ඒ දේ කරන්න හොඳ 100න් යුක්තව. ඒකට SMS දාන්න. slowly mindfully silently ඒකට ඒකෙන් එන කෙරුවට පස්සේ තියෙන ආසප්ප සම්පතත් පහසුවත් කරන්න ඉස්සර තිබුණ ටෙන්ෂන් එකෙත් සතියට කොච්චර වාහිද කියලා බලන්න. ඉතින් දෙකක් තුනක් කරනකොට තමයි තේරෙන පටන් ගන්නවා අර මේ දේශීරත් පහසුවටත් දැන දැන වැඩි කරනවා. එහෙම වුණත් නිදාසකත් කියන්න කරුණු තියෙනවා නැත්තම් හදලා කියනවා. ඕකනේ ඉතින් දවස පුරාම කරන්නේ ඕකනේ. අන්න කියන කරුණ වල තියෙන ගෙතිල්ල. ගෙත්තමට තමයි අපි මේ ස්ටෝරි ටෙලිං කියලා කියන්නේ. ෆැබ්‍රිකේෂන් කියලා කියන්නේ. ප්‍රපංච කරනවා කියලා කියන්නේ. වැඩිහිටියන්ගේ මේකට කියන්නේ රීසනින් කියලා. මං කිව් මං කරුවා ඒ කෝස් එක MS එක වෙලාවේ රීසනින් කියලා අපිට ඕන කඩප්පුලකම ජඩකම නොකමන 14 වැඩි කරනවා. කවුරු ඇහුවොත් අම්මට උඩු දෙන කතාව සුප්‍රබුද්ධයි. ගහක් නැගලා අහුවෙච්චාම කොහෙද නැග්ගේ කියලා කොහම මම මේ තනකොළ තියනවාද කියලා බලන්න ගියා කියලා. කොහෙද කො කිතුල් ගහේ තනකොළ? ඒක නෙවෙන්නේ බයින්නේ තේරෙන්නේ නැද්ද කියලා. ඒ ඒ එහෙම නොකර බැලන්ස් කරපු එක දවසක් තියෙනවා කියලා බලන්න. ජීවිතේ අපිට ඕනේ කඩප්පුලියම් කරලා අහුවෙච්ච වෙලාවල් වල අපි ජීවිතේ තියෙන කතන්දර තමයි ඔය සාහිත්‍ය කියලා ලොකු පුස්තකාල වලට දාලා තියෙන්නේ. තම්බී කරගන්න දෙයක් නැහැ. එකම දෙයක්වත් වෙරිෆයි කරන්න බෑ. ඉතින් ඒක තමන්ගේ ඒක තමයි වග වෙන්න ඕන මම මෙහෙම ලිව්වා මම මෙහෙම කිව්වා මම මෙහෙම හිතුවා ඒක පොඩ්ඩක් නෝට් එකක් දාලා තියාගෙන පහුවෙන්ද බලනකොට ඒ ඒ නිදහසට ගන්න වෙන ප්‍රබන්ධයක් හිතට එන්නේ වෙන කෙනෙක් කියනට අපි ඒක ඔප්පු කරලා බෙන්නත් උඹ බොරු කියන්නේ කියලා තමන් කරනකොට කරන්නෙම වැඩි හිටියෝ මේ දවස ගත කරන්නෙම රීසනින් එකෙන් තමයි ඒකට තමයි හදාගත්ත කට උත්තරයක් තියෙනවා ඒකට කාටවත් මේ රංකිටි කට ගහන්න ඕනේ නැහැ පච කියන හැටි උගන්වන්න. එහෙම නැත්නම් මේ ප්‍රබන්ධ කරන හැටි උගන්වන්න. එනිසා මේ රීසනින් අහනවා හේතු කරුණු අහනවායි කියලා කියන්නේ අර මනුස්සයා නිකන් දොඩමලු කරන එක විතරයි. මොකද මම දන්නනේ මම දෙන මම රීසන් අවුට් කරන්න හැටි. ඕකම තමයි වෙන්නේ. ඒ නිසා මේ මනසේ තියෙන ප්‍රපංචකරණේ කියන එක තේරවාද සාසනේ අවුරුදු 1000කට විතර ඉස්සෙල්ලා හැලිලා ගිහිල්ලා. මෑතක අපේ ඒ වචනේ නැහැ. ඊට පස්සේ තමයි ඔය මහායාන පොත්වල සෑහෙන්න තියෙනවා මේ අපි කරන්නේ හිතේ තියෙන විකාරය තමයි මේ එළියට ඉරි දක්වන්නේ කියලා. ඉතින් ඒක තේරවාදී සදාචාරයෙන් බහලා තියෙනවා. ඒ කටුකුරුදේ ස්වාමීන් වහන්සේ ඉතින් ගියාම ඔය සරච්චන්ද්‍ර මහත්තයා විචාර සරච්චන්ද්‍ර අධිකාර මහත්තයා ටිකක් උත්සාහ කරලා තියෙනවා early buddhist thoughts of concept කියන එක එළියට අරන් දාන්න අපි කොච්චරක් මේ අනුන් රවට්ටන්න පච කියනවද තොලේ කටේ නොගෑවි. ඒක හොඳට බලන හියොත් පේනවා මේ කපරාරුවෙන් තමයි පිටිය ඇදහැරලා තියෙන්නේ. පිටිය ඇදලා ඇදට බැඳලා තියෙන්නේ. කපරාරුවෙන් බැලන පේන්ට් එකෙන් ගන්න. පේන්ට් එකෙන් තමයි වැඩේ ආරම්භ දීලා තියෙන්නේ. ඇතුලේ බොහෝ පචේ තියෙන්නේ. ඉතින් ඕක තමයි මේ නිදහසට කරුණු කියනවා කියන්නේ. ඉතින් මම කියන්නේ ඒක වෙනවා. වැරද්දට දාන්න දෙපා හරියට දාන්න දෙපා දෙතුන් පාරක් නෝට් කරන්න බලන්න. වෙනකොට වෙනකොට ඒක තියෙනවා. ඒ කියන නිදහස කියන කාරණාවල කොඳුයට පෙලක් නැහැ. හැවක් හැවක් විතරයි තියෙන්නේ. ඒකට තේරෙනවා අපි මේ කතා නොකර ඉන්නවා නම් කොච්චර ලාභද කියලා. ගෞරවනීය ස්වාමීන් වහන්ස ඊයේ පැවති ප්‍රශ්න උත්තර සාකච්ඡාවේදී නව නිර්මාණ කරන විට සතිය නැතයි යන අර්ථය ඇති යම් දෙයක් ස්වාමින් වහන්සේ ප්‍රකාශ කරන ලදැයි සිතමි. මා වැරදිව වටහාගෙන ඇතනම් කමා කොට නිවැරදි කරන සේක්වා. නමුත් ස්වාමීන් වහන්සේ කෙනෙකුට සතිය පවත්වාගෙන නව නිර්වාණයක් නිර්මාණයක් කළ නොහැකිද? උදාහරණයක් ලෙස සතියෙන් චිත්‍රයක් ඇඳීම නව නිර්මාණ කිරීමට තැනක් නොදීමෙන් අපගේ රට වැටී ඇති ආගාධයෙන් එළියට ගත හැකි වේද? එය අහිතකර ලෙස බලා ඉන්නට නොහැකිද? ඉන්නට හැකිද වෙන්නද? අන් රටවලට ණය වී හිඟා කමින් ජීවත් වීමට වඩා නව නිර්මාණ තුලින් දය දියුණු කළහොත් ධර්මය වඩාත් හොඳින් බොහෝ පිරිසකට පිළිපැදීමට අවස්ථාව ලැබේයයි මගේ හැඟීමය. ස්වාමින් වහන්සේගේ අදහස් දක්වන්නේ නම් බෙහෙවින් කෘතඥ වෙමි. බොහෝමයක් කුසල් අත්වේවා ස්වාමින් වහන්සේට අප වෙනුවෙන් UK වලට වැඩවමීමට ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. ඔය කුමාරතුංග මණදාස තුමා කියනවා අලුත් අලුත් දෑ නොතනන ಜಾතිය ලොව නොනගී මුකුත් ලගී ගයා මරගී තව පදයක් තියෙන ඒක ඇලමඩ මතක නැහැ. අලුත් දේවල් හදන જાති විතර ඉදිරියට යන්නේ කියලා. මොකද අලුත් දේවල් හදන જાති වර්තමානයේ නෙවෙයි අනාගතයේ ජීවත් වෙන්නේ. ඒකම නිර්මාණයේ තියෙන නිර්මාණය වර්තමානයේ සිද්ධ වෙනවා. ඒකට අපි නිර්මාණය කියලා කරන්න කියන්නේ මොකද ඒක ඉබේ සිද්ධ වෙන. ඒ කවුරුත් කරන දෙයක් නෙවෙයි. හැම නිර්මාණයකම නිර්මාපකයෙක් ඉන්නවා. ඒ නිර්මාපකයා අනාගතේ ජීවත් වෙනවා. මෙහෙම මෙහෙම කරන්න මෙහෙම මෙහෙම කරන්න ඕනේ. ඉතින් මේ මනසේ වර්තමානයේ මේ පන්නලා තියෙනවා. වර්තමානයේ ඉන්නව විතර නිර්මාණය ලෝක ඇත්තම නෑ. ඒ මොකද වර්තමානයේ තුල මේ ಜಾති අගාධයකට වැටලා තියෙනවා කියුවා කවුද කියන්නේ? කාටවත් කියන්නේ මොන මොන උපමානයෙන් මැනලාද කියන්නේ જાති වැටලා තියෙනවා කියලා. ආර්ථිකෙන්ද, දේශපාලනද, සමාජිකත්වයෙන්ද මං වගේ බයියෙකුට ගමක ඉපදිලා මේ වගේ සාර්ථක ජීවිතයක් ගත කරන්න පුළුවන් ලංකාවේ. මම මොහොතකටවත් ලංකාවට දොස් කියන්නේ නැහැ. ඔය තියෙන පරිසරයේ, ඔය තියෙන කුණුකක් අවල, ඔය තියෙන ගොජේ හොඳටම හොඳයි මට. මම ඕන දැන ගිහලා කියනවා. සතිපාසලක් අවුරුදු 3ක් අපිට වාදාකින් තොරව කරන්න පුළුවන් වුණා නම් ඔయిత වැඩි පසුබිමක් තියෙනද අපිට ඔලේ උපස්තරයක් අපිට හම්බ වෙයිද? ඒවා සේරම සුභින්සන. කවුරු හරි ඕන නම් මේ බොත්තමත් අදගල පමණින් ආන්දට යන්න හරි අඟහර ලෝකයට යන්න ඌට එන ගහපු දාවයි උන්ට තිබිච්චාවයි ඔය කියන්නේ නිර්මාණ. මම නම් ඉන්නේ අදාපේ ඉන්නේ විනෝදෙන් මමත්තියෝ මේර කවුරුද ඉන්නේ හොරා වගේ හැංගියේ හොඳ නෑ අපි හරි ජොලි ඉන්නේ වර්තමාන මොහොත සැප හිතන්න බැරි එකා කාල කන්‍යා. එච්චරයි කියන්න තියෙන්නේ. ඒ නිසා අනාගතයත් එක්ක යන නිර්මාණ ශිල්පයක් නම් මම පැහැදිලිවම අව탁සි කරනවා. වර්තමාන මොහොතේ තියෙන නිර්මාණශීලීත්වය අපි මේ ඉන්නේ බොහොම සතුටින්. කවුද ඉන්නේ නැහැ කියන්නේ. අපිට ඒ අපි පෙරපු කරත් පෙර පිනක් තියෙනවා. අපි මේ මොහොතේ බුද්ධි විදිනවා. මේ මොහොතේ සමාදම් වෙන්නේ නැත්තම් අපි අනාගතේ සැලසුම් කර කර ඉඳ ගියොත් ඒ පරිේෂණ සියල්ල අනාර්ය පරිේෂණ. ඒ නිසා ඒ ප්‍රසිද්ධිය කියන්නේ හොඳ නැහැ. මොකද Nobel Prize දෙන්නේ පරිේෂණ දෙන්නේ ඔය මේ පෙරදිනේ සුබෝධරාමේට මම ඒ දොස්තර දෙන්නම ගෙන්න ගත්තා ડોක්ටර් ජයසිංහ අපේ පියල් වල්පොලා දෙන්නම. ඒකට ඒ ડોක්ටර් ජයසිංහ කතා කරලා කියනවා මේ මීමැස් පොරක් තියෙනවා. ඒ මීමැස් පොරක් ಜಾති දෙකක් තියෙන එකක් තියනවලු මීමැස් පොර හැදලා නැගිටට පස්සේ මීමැස් පොර හැදුවා දන්නේ නැහැ. තව එකක් තියනවලු හැදුනට පස්සේ මොනවක්වත් දන්නේ නැහැ. ඒ මොනවක්වත් දන්නේ නැත්නම් ඒක සනීප කරන්න පුළුවන්. දන්නවනම් උ පච කරලා තියෙනවා. සනීප කරන්න බෑ. තේරෙනවද මම මේ හරිද ඒ නිසා එහෙම එප්ලෙප්ස් එකක් තියෙනවා ඒගොල්ලෝ දන්නවා ඌ ඌ ගෑණි තරහ වෙච්චාම ඌ කලන්ති දාලා පෙන දාලා වැටෙනවා ඒ මේ ප්‍රශ්නේ තියෙන උතුරු නෙවෙයි ගෑණින් රවල බල්ලා එච්චරයි ඒකට බේත් නැහැ හැබැයි මේ වගේ දෙයක් ඔප්පු කරන්න කිසි කෙනෙක් රිසර්ච් වලට සල්ලි දෙන්නේ නැතිලු මොකද බේත් අපි කරන්නේ නැන්නේ නිමස්මරේට බෙහෙතක් තියෙනවා ඒක හොයන්න කියලා ඉල්ලුවොත් ඕඩි ගන්න සල්ලි දෙනවා. ඒ නිසා උ දෙන්නේ සල්ලි මෙන්න මේක ඔප්පු කරලා පෙන්න බං කියලා රිසර්ච් කරන එකගේ ඔළුව ක්‍රේල් කරලා ඉවරලා තමයි සල්ලි දෙන්නේ. ඌ ඒක ඔප්පු කරුවොත් ඒ සල්ලි හම්බෙනවා. බලන්න මේක රිසර්ච් කරපු නැති එකෙක් ඉන්නවද කියලා ලෝකේ. ග්‍රාන්ට් එක දෙනකොට ඌ ඔළුව ක්‍රේල් කරලා ඉවරයි. ඒ ක්වොන්ටම් ෆිසික්ස් වල කියනවා ඒ ක්වොන්ටම් අන්තුක තියෙන කැරක්ටර්ස් දෙකයි. එකක් බර එකක් වේගය. ඔච්චරයි. ඊට වැඩි අඩු කරන්න බෑ. මේ ක්වොන්ටම් මැෂින් එකේ බැලුවොත් එහෙම බර බලන්න බර බලන්න ફોકસ කරපුවාම ස්පීඩ් එක බලන්න බෑ. ස්පීඩ් එක බලන්න ફોકસ කරපුවාම බර බලන්න බෑ. ඉතින් යන්නේ ඉතල මැෂින් එක ફોકસ කරලා ඉන්න බෑ. මේ ફોકસ කරපු එක පේනවා. පිටිපස්සේ ඉන්නේ මොඩේ මැෂින් එක පිටිපස්සේ ඉතින් ඕක තමයි කියන්නේ. ඔච්චරයි පරිශ්‍රණ කියන්නේ. ඕම් නීති ඔප්පු කරන්න තියෙන්නේ ඕම් මීටර කරගෙන. උගේ අම්මගෙන් පේන අහන්න තියෙන්නේ. ඔප්පු කළ වෙන්නන්න පුළුවන්ද බොරු කරන්න පුළුවන්ද ඕම් මීටරෙන් ඕම් නීතිය. අපේ බයියෝ අපේ බයියෝ කාලා දින කෑමන පේන බුදුජානනාතේ පැත්තකට දාලා අයිසෙක් නිව්ටන් අයියයි ඕම් නුයි අනම්මන උඩ තියන දගලනවා. එයි මේ ආසියාකරේ නොබෙල් ප්‍රයිස් නැත්තේ. දින්නේ වැඩන්නේ නැහැ. අපි කොහොමද ජොලි ඉන්නේ? අපිට නොබෙල් ඕනෙත් නෑ අපි බෙල් එක තියෙන එක දෙච්චි. සතිපාසලට ගිහිල්ලා. ඒ නිසා පරිේෂණ කරන කට්ටියට තව ටිකක් කල්යයි එක තේරුම් ගන්න ඒගොල්ලෝ වර්තමාන ද්වේෂ කරනවා කියන එක. එතර මගේ මම දෙන තීසිස් එක වර්තමාන ද්වේෂ නොකර අනාගත සැලසුම් ගැන කරන්න බෑ. මේ නිර්මාණය තුළ මම දන්නවා තව එකක් තියෙනවා නොකිවිච් එකක් වර්තමානයේ නිර්මාණය සිද්ධ වෙනවා. ඒක සතුට වෙන්න ඕනේ. ඒක මේ බුද්ධ ඥානanseලා වගේ කෙනෙක් බල බල හිටිය සපක්. වචනයක් කතා කරලා සපක්. it's a phenomena ඒක මානුෂ්‍ය ජාතියේ වාසනාවට පහ වෙලා තියෙන්නේ. ඒක වේදන් යන වැඩක් නෙමෙයි. ඒ වගේ ඒ නිර්මාණය අපිට දකින්න හම් වෙන්නේ වර්තමාන මොහොතේ තියෙන පිරිච්ච ගතිය, සම්පත්‍ති කරගතිය, සැප කාමේ කද්දාකවත් දකින්න හම්බෙන්නේ නිර්මාණයක සැලසුම් කරන මනුස්සයෙම සිඤ්ඤාසානික. එමන්සේ මේ අනාගතේ ජීවත් වෙන්නේ. එමන්සේ කරපු දේ අනුන්ට සැප විඳින්න පුළුවන් උට අනාගතේ සැපකුත් නැහැ වර්තමාන සැපකුත් නැහැ. ඉතින් ඒ නිසා නිර්මාණ ගැන මොකුත් ඕනේ මම දන්නේ මම ඉන්නේ පුදුම සතුටකින් මොකද කිසිම නිර්මාණයක් කරන්නේ නැහැ. හැම වෙලාවෙම මේ අම්බු වෙච්ච එකට වතුර වතුර වීදුරට දාපුව වතුර වතුර වතුර වීදුර හැදී ගන්නවා මිසක් වතුර කියන්නේ නැහැ මට ෆ්ලැට් බේස් එකක් ඕනේ මට කෝනිකල් බේස් එකක් ඕනේ මොකුත් නැහැ ඉන්න විදිහට කියන ඔය ටෙඩ් නිර්මාණයක් නැහැ මේක මේ අපේ අධ්‍යාපනයෙන් අපි ඔරුව ක්‍රේල් කෙරුවට පස්සේ එන ප්‍රශ්නයක් ඔය තියෙන්නේ ඉස්සර මිනිස්සු ගාව මොකක්වත් තිබුණේ නැහැ වැද්දෝ ගාව වැද්දෝ හිටපු තැනක ලකුණක්වත් තියලා නැහැ ලකුණක් කියලා ගියොත් උන්ට හරි ලැජ්ජයි අල්ලෙන්නේ කවුරු හරි මැරෙනවා අල්ලෙන්නේ අතහැරිය වෙන තැනකට ගියා. දැන් යන මිනිස්සු ගිය ගාගිය තර ගන්ධස්තරේ ගහන වැඩ කරලා යනවා. අපි ආපාරේ පැතිරේ ගන්ධස්තරේ කියලා ඕව තමයි නිර්මාණ. කියන්නේ අනි ওই නිර්මාණ ඕනෙම නැහැ. කාට හරි ඕනේ නම් ඒකේ ආතල් එකක් තියෙනවා නම් ඒකේ සුරුස්තිය තියෙනවා නම් ඒක කරනවා ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක සතිය කියලා ගන්න එපා. සතිය කියන්නේම නිර්මාණයක්. ඒකට ආය ඔය අපේ මේ එක එකනගේ පර්සනල් ස්කිල්ස් අවශ්‍ය කරන්නේ. ඒක මානව මනසේ තියෙන නිර්මාණයක්. ඒ නිසා ඒ තියෙන කෙන හැම වෙලාවෙම ඉන්නේ ජොලියේ. හැම වෙලාවෙම වර්තමාන ජොලියේ ඉන්නේ. අනාගතේ ගාව, අරය ගාව, බෙට හාෆ් එකේ දෙයයන්ාන්සේ ගාව එහෙම ඉතිමක් නැහැ. ස්වාමීන් වහන්සේ ඒ ප්‍රශ්නේ ඒකනා ප්‍රශ්නේ තව පොඩ්ඩක් ඇඩ් කරලා මේ හාමුදුරුවෝ බොහොම හොඳ උත්තරයක් දුන්නා. දැන් මේ දැන් ඒ වුණාට වෙලා තින් දැන් ලෝකේ දැන් හැමතැනම දැන් දියුණු වෙලා මිනිස් පැතිරලා ඇමරිකාවෙ ඉන්නවා මෙහි ඉන්නවා ලංකාවෙ ඉන්නවා හාමුදුරුවොත් ඒ තාක්ෂණය පාවිච්චි කරන් එහෙට ගිහිල්ලා බණ කියනවා YouTube කියනවා එහෙම තියෙන දැන් තියෙන ලෝකේ ඉතින් මේ තාක්ෂණය නිසා YouTube එහෙම බැලුවොත් එහෙම අපිට බණ අහන්න පුළුවන් ඕන තැනක ඉඳන් හාමුදුරුවෝ මික්සර්ලා ඉතින් ඒ වගේ නිර්මාණ අපි මේ වර්තමානයේ මේ මොකද හඳුනගාචි වචන වෙනවා වර්තමානයේ තියෙන සන්තෝෂයේ විඳින ගමන් නිර්මාණය කරන්න අපිට බැරිද අනාගතය ගැන හිතලා? ඒ ප්‍රශ්න හොතට වෙන් කරන්න අපි පස් නිර්මාණවල සැප විඳින ගමන් නිර්මාණය කරන්න ගියොත් මේ විඳින සැපේට බාධාවක් කියන එකයි මම කියන්නේ. හොඳයි තියෙන තාක්ෂණයේ 100%ක්ම යුද පරිේෂණ වල අතුරුඵල කියලා දන්නවද? සෙල්ෆෝන් එක කියන්නේ මොකද්ද? YouTube කියන්නේ මොකද්ද? යුද්ධවලදී තොරතුරු මාරු කරන්න ගිහලා ඒක ජෙනරලයිස් වෙච්ච ප්‍රදේශේ. මේ මානවයේ හිත සෝබෙන් හදපුවා කියලා හිතනවාද? දැන් ඔය අපිට දෙන කාර් එකේ තියෙන chip එකේ අපි ඉන්න තැන හොඳටම හොයන්න පුළුවන්. දැන් හදලා තියෙන ඉලෙක්ට්‍රික් කාර් එකේ කැමරා පහක් වැඩ කරනවා. එකක් තියෙනවා ඩ්‍රයිවර්ගේ මූණ පේන එක. ඒක ඕෆ් කරලාලු තියෙන්නේ. මොකද්ද ඒ කම්පැනි නම සෙල්ස්ටාද මොකද්ද කියලා තියෙන්නේ ටෙස්ලා ඊ මං කොහේන හදලා ඕෆ් කරනකොට හදන්න තියෙන්නේ තිබ්බනේ මේ අඟ කොහෙද යන්නේ මොකද කරන්නේ අල්ලපු සීට් එකේ ඉන්නේ ගෑණියද පිටිපස්ස සීට් එකේ බල්ලෙද ඔක්කොම බලබලා ඉන්නේ කාර් එකක් නිකන් හම්බ වෙනවා කියලා අපිට හිතෙන්නේ කක්ක කරන්නවත් බෑනේ අද ඕනම කෙනෙකුට ඩ්‍රෝන් එකකින් ගහන්න පුළුවන් මීටර් දෙක පරාසයක් ඇතුව මේ 8500ක් අඩි උඩ ඉඳලා මොකද ඊයේ කොහොම ඊයේ අපි හිතන්නේ මේ අපේ අරසාවට තාක්ෂණය දීලා තියෙනයි කියලා. ඉතින් කාටවත් මේක තේරෙන්නේ නැහැ. බුදු දඥාන්තේ කියන උදකලාවේ ওই මොකක්වත්ම නැහැ. ඔය මොනව නැති වුණත් ඒ කියන පිළිච්ච ගතිය තියෙනවා. නිසා තාක්ෂණයේ දෝෂයක් ඇත්තේ නැහැ මේක පාවිච්චි කරන වල් බූරු වගේ ඇති තියෙන දෝෂයේ තියෙන්නේ අයිසෙක් නිව්ටන් මේ මෙයා ලියපු විදිහට මිනිස්සුන් කවුද මේ මෙයා කියනවා මේ කැපෙන ආයුධ දීලා තියෙන්නේ බූරු එක්ක අතට මේ මේ පිස්සු අඳුර එක්ක අතට ඌ මොනව කරයි සාසනේ අද මොනවට YouTube පාවිච්චි කරන්නේ? බනහන්නද? පොල පොල පොල පොල පොල. ඒඹලට වැරදිලා අපල බනහන්නේ. YouTube පාවිච්චි කරේවට නෙවෙයි. ඉතින් ඒ නිසා මේ ආයුධය දැනගෙන පාවිච්චි කරන්න දැලිපිය වුණත් පාවිච්චි කරන්න පුළුවන්. දැලිපිය කිරිකන්න යන්න එපා. භයානකයි. ඒ නිසා ওই කියන වචනේ පොඩි උන් හරි කැමතියි. ඒකල පොඩි උන් ඔය ටෙලිෆෝන් එක YouTube පාවිච්චි කරන බනහන්නේ. ඒගොල්ලන්ගේ පහසුවට ෆෝන් එක දීලා ටැබ් එක දීලා බබා ෂෝක් එකට ඉන්නව පැත්තකට වෙලා. කැඩිච්ච වෙලාවක දෙන්න උටක් ගාලා හදලා දෙනවා වැඩි ඉතින් ඉක්මනට. ඒ නිසා වලිගේ උඩ පාඩියලා තියෙන්නේ පොඩ්ඩක් ගසා දාලා ආඩි වෙන්න. එච්චරයි කියන්න තියෙන්නේ. ඒකෝනාලා නෑ ඔක්කොම ඒක විසිකරන්න බෑ. එතන ඒව සතෙන් පාවිච්චි කරනද ඒවනේ කොයි එකේවත් නැහැ. කොයි එකුණ සතිය පාවිච්චි කරත් විෂ මැරෙනවා. ඕනෙම උපකරණය. කායේකී මොකක්වත් නැත්තේ නෑ. හාමුදුර කෙනෙක් යනකොට මේ පාරායිනේ නාගසමාල හාමුදුර යනකොට කාන්තාවක් ලස්සන කාන්තාවක් හොඳට බීලා හොඳට වයමින් හොඳට ගයමින් හොඳ නටනවා. හිතේ බුදුදහම කිව්තුන් දිහා බලන්න එපා. ඒගොල්ලෝ විෂ භාග දර්ශනය. මෙයාට හොඳට බලන්න. බලන්න කල්පනා කරනවා කී දහහක් මේකෙන් අපායයිද කියලා. මේ මග අයිනේ අටවලා තියෙන මේ මගුල හින්දා කී දාහක් අපායයිද? ගෙදර එන්නේ බත්තකෝත ආන්න රස්සාවට යන ගමන් මෙතන ඉඳලා කටත් අරගෙන බලන් ඉන්නවා. මේ අවුරු හිටගෙන රහත් වෙනවා. මේ අවුරු හිටගෙන රහත් වෙනවා නාගසලාමතුමා කතාව කියවලා බලන්න. ගෑනුණට මේක වෙනම දෙයක් බලන ස්වරූපයක් තියෙනවා. ඒ නිසා සතිය තියෙන මනුස්සයාට ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරි උඹ සති ධර්මයේ ආරක්ෂා කරන තාක්කල් ඔබ සත් ධර්මයෙන් ආරක්ෂා වෙන ඔබ ටෙක්නිකල් පාවිච්චි කරුවත් මොනවා පාවිච්චි කරත් දෝෂයක් නැහැ නමුත් ඔය පාවිච්චි කරන ඔක්කොම සතියෙන්ද පාවිච්චි කරන්නේ ඒ නිසා අපිට කියද ඇයි පන්දි ස්වාමීන් වහන්සේ කියනවා භික්ෂුවකට කිසිම දෙයක් අකප නැහැ භික්ෂුව දන්නවා ඒක පාවිච්චි කරන හැටි ඒ නිසා භික්ෂුවට බුදුචානන්සේ කියනවා අතීත වරණ නැත්තම් වත භාජනකින් දෙයක් ප්‍රශ්න නැහැ අතීත වල තියෙනවනේ පරිසම්බයක් ඒ විස පදින්න ඉඩ තියෙනවා. නමුත් ලෝකේ කියන්නේ තුවාලයක් නේ අතක් නෙවෙයි. මේ මිසු මොනවා දුන්නත් වර්ධල තේරුම් ගන්න. ඒ නිසා අපි පොදුවේ කතා කරන්න බෑ. අපිට කියදයි මේ මේ තත්ත්වයටදී මේක ආරසා කරලා මේ හරියට මේ ඉලෙක්ට්‍රික් තියෙනවා. මේ ස්විච් එක තියෙන තැන දන්නවනේ, ට්‍රිප් එක තියෙන තැන දන්නවනේ. මේක යම් ප්‍රමාණයක් වැඩ කරතයි. ප්‍රශ්නයක් නැහැ. පිස්සන්න පියාටන්න දුන්නොත්. අද ඉන්න අද මේ තාක්ෂණයෙන් හදලා තියෙන එකම බයියෙකුටවත් බයලජ්‍ය දෙක නැහැ. ඒක අයින් කරලානේ තාක්ෂණය දෙන්නේ, ඒක අයින් කරලානේ විද්‍යාව දෙන්නේ කියන්නේ ඒකට මේ සාපයක් වෙලා තියෙන මේසුන් ධම්ම තාත් අඳුරන්නේ, පැන නොත නඳුරන්නේ. එක්කෝ එහෙම නැත්නම් සදාචාරයක් ඉම්පෝස් කරන්න නැතුව නිකන් ඉන්නවා. වෙන ප්‍රශ්නයක් නැහැ. සදාචාරය දාලා දැන් උ කොටු කරලා වැඩි හිටියන්නේ ලෝකේ ඉන්න ලොක්කන්ට සදාචාරයේ නීති බලපන්නේ. සල්ලි අච්චු ගහන එකට සල්ලි පිළිබඳව අච්චු ගහට නඩු නැහැ. අපි අච්චු හෝ සල්ලි නඩු. මොකද නීති ඌවගතිය තියෙන්නේ. මීඩියා එක ඌවතේ තියෙන්නේ. රජේ ඌවතේ ඉන්නේ. මිනිස්සු කරා ඌවතේ ඌට ප්‍රශ්නයක් නැහැ. ඌ කියනවා නීති තියෙන්න ඕන කියලා. බැලු තුඹ නීති ගන්නවද? පොඩ්ඩක් ඇස්සලා ජීවත් වෙන්න ඇත්තලා ජීවත් වෙනකොට තේනවා මේ දෙන්න දුන්න තරමට කණ්ඩේපා. ඔල කියන කීමන් තියෙනවා අපිට බුදු කෙනෙක් ඉන්නවා. අපිට තියෙනවා යථාභූත ඥානයක් කියලා. අපිට තියෙනවා verifiability කියන එක. ඒක මනුස්සත් එක්ක අපිට ආපු එක. ඔය කෑ ගැහුවට නටන්න යන්න බය වෙන්නත් ඒවා. ඔය කිසිම තාක්ෂණයකට බය වෙන්න එපා. ඉල්ල අත දාලා බලන්න මුකුත් වෙන්නේ නැහැ. මොකද අපිට බුදුහාමරගේ අරසාව තියෙනවා. ඒක නැත්තම් ඉතින් sorry තමයි. තාක්ෂණයවත් මොකක්වත් අම්මට තාත්තටවත් නැහැ අපිට තියෙන්නේ ධම්මෝ විනානත්ති පිතාච මාතා. ධර්මයෙන් තොර අපිට මවෙක් පියෙක් නැහැ. ඒ නිසා සත්‍ය ධර්මය දකපන්. ඒකට අරසාව තියෙනවා. ඒක මේ නිර්මාණශීලීත්වයත් එක්ක හෝ තාක්ෂණයත් එක්ක කියන පටු තීරයකට දාන්න බෑ. මොකද ඒ දෙක මේ දැන් අවුරුදු 200ක් විතර කියන මානව ඉතිහාසයේ පොඩි කාලයක් තුළ ඇති වෙච්ච ස්පාක් එකක්. ඒ පිපිට බලන්න පුළුවන් අපිට. සතියෙන් කිපිලා කරන්න වෙච්ච සංසතියෙන් හොඳටම සිහිය පිහිටවගෙන උදාහරණයක් සිහිය පිහිටවගෙන ස්වාමීන් වහන්සේ සතියෙන් චිත්‍රයක් ඇඳුත් ඒ වගේ උදාහරණයක් ගත්ත සංස කියන්නේ එහෙම පුළුවන් අපි මෙහෙම කරන්න පුළුවන් සතියෙන් යුක්තව උත්සාහ කළ සතෙක් මරන්න හදනවට වැඩිය සතියෙන් යුක්තව චිත්‍රයක් අඳින එක හොඳයි. සතියෙන් යුක්තව චිත්‍රයක් අඳිනවට වැඩිය සතියෙන් මොකුත් නොකර ඉන්න කීට වැඩිය හොඳයි. මේ සංතන්තනාත්මකව බැලුවොත් ඒ චිත්‍රය අඳින වෙලාවේ ඒ විනෝඩ තියෙන ආවස්තික වටිනාකම් බලන්න යා මොකද්ද කරන්න කියලා. ඊට වැඩිය සතියෙන් වැඩක් කරන එක හොඳයි. එහෙම නැත්නම් අසතියෙන් යුත් මොනව කරයිද කියලා දන්නේ නැහැ. ඒ කියන්නේ unaccountable නේ. ඒ නිසා සතිය අපිට දානකොට දාන්න ඕනේ සාපේක්ෂව අපි දැන් කොතනද කතා කරන්නේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ ආනාපාන සති සූත්‍රය උගන්වන්නේ කාය සංකාර නතර කරලා චිත්ත සංකාර නතර කරපු දැන් තමයි සම්පූර්ණ වැඩේ හමාර වෙන්නේ. ඉතින් මේ කාය සංස්කාර කියලා කියන්නේ අතපැන්න අලවන එක තමයි. ඒක සංස්කරණේ සංසිඳවන්න හදනකොට චිත්ත අඳුනවා කියන්නේ disturbance එකක් නෙවෙයි. ඊට වැඩි නරක වැඩ කරන කෙනෙකුට මේක comparatively හොඳයි. අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ ප්‍රතිපදා. මේ ඕවරෝල් කියන්න ගත්තොත් එහෙනම් චිත්තන් දිනායට විතරයි නිවන් දකින්න පුළුවන් කියලා ඔන්න කතාවක් එයි. එහෙම නෑ. අපි අපි ඉඳලා තියෙන තැනත් එක්ක ඒක ගොඩ දාන්න ඊට පොඩි පවක් අඩු අකුසලයක් කියලා ප්‍රශ්නයක් නෑ. පොඩි දරතයක් පොඩි පරිලාහයක් ප්‍රශ්නයක් නෑ අපි හොඳටම දැනගන්න ඕනේ මේක නෙමෙයි ෆයිනල් ඩෙස්ටිනි එක අරක නැති කරන්න මෙතෙන්ද මෙතන ආපු ගමන් අපි ඊට වැඩි අඩුවක පේනවා ඒකට යන්න ඕනේ නොවලහ ආපෝ ඉදාහිට පුතන්නත් එක මං අද ඉන්නේ හොඳ තැනක කියලා මෙතන ටැග් ගැවුනොත් ඒකම ඌට මූණියමක් වෙනවා එතන ඉඳලා ඊගා වඩුවකට යනවා ඊගා වඩුවට යනවා ඉතින් අපි මිනිස්සුන්ගේ තියෙන දුර්ලභම මනසට කවදාකවත් අර වඩා හොඳ එක පේන්නේ නෑ අර තමන් achieve කරපු එක බදාගෙන මගේ කියාගෙන ඉන්න ගියාම ඒ achievement එකම තමයි යාගේ දියුණුවට බාධා වෙන්නේ. achievement එකමයි එයාගේ ඉදිරි දියුණුවට බාධා මොකද achievement එක මගේ කියා ගන්න. එයාට හොඳට පේනවා ඊට වැඩිය තව efficient system එකක් තියෙනවා. යන්නේ මොකද අපේ අම්මා තාත්තවත් නැත්නම් මං ඉන්නේ කියලා මෙයා මෙතන පලංචියේ පදිච්ච වෙනවා කියලා ඥානදහම කියන්නේ. උඩට කොන්න ඇවිල්ලා කලන්න පලංචි හදන්න එපා. පලංචි টොප් එකට වෙච්චාම කුඩ් නැගිල්ල ඕන්නේ අප්පා මේ පලංචි ඉන්න පුළුවන් නේ টොප් වෙන අට්ටාලේ වගේ කියලා පලංචි පදිංචි වෙනවා. ওই තාක්ෂණීයට කතා කරන කට්ටිය ඔක්කොම පලංචි පදිංචිච්ච කට්ටිය. ওই තාක්ෂණේ ගිහිලා තියෙන්නේ අමුම නොකෑමන දහපදුර වැඩකට ඉදිරිය තියෙන තාක්ෂණය කියන එකේ කවුරක්වත් දන්නේ මුළු ලෝකෙම එක මානවය ඔක්කොම මරන්න පුළුවන් තැනකට උපකරණ හොයනවා. නිව්ටන් බෝම්බ එක හරි මොකක් හරි එකක්. ඒ හදනකොට හම්බෙන අතුරුඵල ටිකක් තමයි සෞඛ්‍ය උපකරණ කියන්නේ. තාක්ෂණික උපකරණ කියලා කියන්නේ. ඉතින් අපි ඒක දැකලා පටන් ගන්නකොට මේ හරි බෙඩි වලට අපි ගැන හිතලා සෙල්ෆෝන් එකක් හදලා තියෙනවා අපි ගැන හදලා තව G4 එක හදනවා G6 හදනවා කියලා හිතනවා නම් යන්නේ තන්නේ කර සල්ලි පිටිපස්සේ අපි වගේ මෝඩයෝ ඉන්න බව දන්න නිසා. දැන් අපිට පුළුවන් ඕදහි මිකවෝ පාසං වාකරං ආසදා මික මිවෝ මිගෝ උත්වා නිවාපං ගච්ඡාම කන්දන්තේ මුක මික බන්දවෝ කියලා මේ කවුද රට්ටපාල හම්දුරෝ කියනවා. එයාව ට්‍රැප් කරන්ඩ අම්මයි තාත්තයි වස්තු ඔක්කොම ගෙනල්ලා පරණ අඹුව ගෙනල්ලා ලැහැත්ති කරලා එයාට පුළුවන් තරම් කියනවා ඔබ සිවුරු ඇරියොත් මෙච්චර වස්තුව මේ ගෑනු පස් දෙනෙක් කියනවා. අපිත් හරි සතුටු වෙනවා. සිවුරු අරපන් කියලා. ඒ සාන්ති ජීවරු අරි පැවිදි රහත් වෙලා නොහිටියාන. සාන්ති දානේ ඊට පස්සේ කොහොම හරි හම්දු කරලා දානේ වන්දනස ගෙදර යන ගමන් කියනවා මුවෙක් කල්ලන්න මුව වැද්දෙක් උගුලක් කැටෙව්වා. දක්ෂ මුවේ පැටියෙක් ඇවිල්ලා උගුලේ තියෙන හැම විතරක් කාලා ඌර ගස ගන්නතු යනකොට හැම අටවපු මුව වැද්දා ඇඬු ගැඹුරින් බලනවා. දක්ෂ භික්ෂුව මේ මිනිස්සු කැමැති රසමසවලම කනවා. උඩ ගස්ස ගන්නෑ. ගස්ස ගත්තොත් ආය අනුකම්පා කරන දෙකුත් නෑ එතනම පතුරස් එහා පැත්තේ ඉන්න මෝවැද්දා. ඌ කනකොට කන්නේ කියලා. කොක්කත් එක්ක නෙවෙයි. ඒක දන්නවනම් හිතෙන් සතිය කියන්නේ. එයා දන්නවා ඇතුලේ කොක්ක තියෙනවා පොඩ්ඩක් හරි ගෑවුනොත් අය මේ උගුලෙන් හරි මෝවැද්දෙන් හරි අනුකම්පාවක් නැහැ මේ රසමසවුල අම්මා අප්පාවත් දෙන්නේ නැති જાතිකා කාපන් රසමසවුල හරියට ලිමිට් එක දැනගන්න කනකොට කාපන් කියලා කියලා අපි කියන්නේ යුනිවර්සිටි කියනවා. කොයි දෙයක ඇවත් ප්‍රශ්නයක් නැහැ. බලංගොඩ අනුතුමච්චාම්රෝ කියනවා කොයි එකක ඇවත් ප්‍රශ්නයක් නැහැ වතෑර. කෞටිල්‍ය කියනවා ඉන්දියාවේ දිච්ච වස උනත් ටික ටික කාල පුරුදු වුණොත් growth level එකේ immunity level එක නගිනවා කියලා. වුණත් ටික ටික කන්නේ කියලා. ඒකට ටික ටික ටික ටික ඇඟි මිනිස් ටික ඇඟි. ඒ නිසා සතිය දන්න මනුස්සයාට එයාට රෙඩ් ලයිට් එක තේරෙනවා, ඇම්බර් ලයිට් එක තේරෙනවා, ග්‍රීන් ලයිට් එක තේරෙනවා. ඒ රෙඩ් ලයිට් එක අනතර කරනවා. ඒ නිසා තාක්ෂණයට බෑ සතිය ඉක්මවන්න බෑ සතියට පුළුවන් තාක්ෂණික වන්න. ඒ තාක්ෂණ කාර්යෙන්ට රිද්දෙනවා මට තේරෙනවා. කරන්න දෙයක් නෑ අප්පා. මම දන්න උගද එනකොට කියා ගන්න බැරි දෙයක් හිතේ මේ වෙලාවේ තියෙනවා කියලා. මුවින් නොබැන ඉන්නේ. මම හිතන්නේ හිර වෙලා හින්දාවදර වගේ රස්සාවලට මෙරුණාම අපේ රස්සාවල හැමතිස්සෙම ඉතින් ඩිමාන්ඩ් එකක් තියෙනවානේ මෙතන අලුත් අලුත් දේවල් කරන්නයි. ඉතින් ඉතින් සතියෙන් කරපල්ලා මම ඉපගෙන ඒක කරනකොට දැන් මයින් අහනවා බුද්ධ පූජා කියන්න එපා. එහෙනම් බුදුහාමර මල් නෙලන්න එපා. මම කියන්නේ මම කවදාකවත් කියලා නෑ මම කියන්නේ මල නෙලනකොට සතියෙන් කරපන්කෝ බුදු පූජා තියෙන සතියෙන්ක මොකද ප්‍රශ්නේ පල්ලියට යනවනම් ඒක සතියෙන් කරන්නේ ඒ බුදුජානකේ කියලා නෑ සතිය කියන එක ඇර සතිය කරනකොට මේක කරන්න එපා මේක කරන්න එපා කියන්න බෑ බුදුහාමුදුරේම කාකටන් හදන්නේ නෑ මේ කරන හැම දෙයක්ම SMS දාලා කරන්නේ රසාව කරන්න. මම මම ඔයගොල්ලෝ වගේම අවුරුදු 6ක් ඒ වගේ රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් එක මම යර්ධි තිබුණේ, ලේබර් මැනේජ්මන්ට් මම ළඟ තිබුණේ, ෆොරින් බිස්නස් මම ළඟ තිබුණේ. අපි ඒ සුද්දට ඕනේ ටාගට් පන්නලා වැඩ කරලා තියෙනවා මම. හැබැයි වැඩ කරන හැම වෙලාවෙම සුද්ද මයිදියා බලලා ඉඳලා කිව්වම මොකද්ද උඹ ගාව තියෙනවා මට අල්ලන්න බෑ. පස්සේ සුද්දා සුදු ඇඳගෙන සපත්තු සිරප ගලවලා දාලා වැල්ලේ වාඩිලා කිව්වා මාත් ඔබ වගේ දුප්පත් පවුලකින් ආපු එකෙක් මට කියපන්. හැබැයි මට කියලා දෙන්න තේරුණේ නැහැ. මම go one thing at a time that done වෙයි. උදී හැම කෙනාටම කලින් මම නැගිනවා පැරට්ටුවත් ගන්නවා securityත් බලනවා R&Dත් බලනවා production එකත් බලනවා pest control එකත් බලනවා පිටරටත් මෙවත් එන යතරමෙන් මම postage ටිකුත් කරනවා හැම වෙලාවෙම ජොලියේ ඉන්නේ මම දන්නේ ඒක ඒ ඒ ජොබ් එකේ ඉනෝඩ මිලෝ යකෙක් හිතුවේ නෑ මම ජොබ් එක දාලා ඇයි දැම්මා ගියා නෙවෙයි ඉතින් එලෙව්වා ඒක වෙනම කතාවක් ඇති ඒක හොඳ වෙලාවට ධර්මයෙන්ම සිද්ධ වුණා එමි ළඟදී මං ගියපා ඔව් මේ 2006 හරි සුද්ද කීලෙවල දුන්න අප වෙල හම්බෙන්න ඕනේ කියලා මම මේ ළඟදී නෝවේත් ගියා නෝවේ නෝවේ ජාතිය මට දකින්න ආසයි ඇත්තටම දැකලා ගියේ දැකේ දාරත් වැඩි මං අද ජොලියේ ඉන්නේ කියලා නිසා ඒ කිසිම රසාවක් නැහැ මේ සතියට අහුවෙන්නේ නැති කරගන්න බැරි සතිය දාලා කරන්න බැරි වැඩක් ඇත්තෙම නැහැ. තව ඕනේ නිර්මාණයක් කරන්න කරනකොට සතියෙන් කරන්න එච්චර මං කියන්නේ. අනාගතය ගැන කල්පනා කරන්න එපයි කියලා. මේ කියන්නේ සතියෙන් සතිය කියන්නේ වර්තමාන මොහොතේ ජීවත් වෙන එක. අතීතයත් නෙමෙයි අනාගතයත් නෙමෙයි. ඒක දැන් දැන් අනාගතය ගැන නොහිතා ජීවත් වෙන්න බෑනේ. මොකක් හරි පොඩි يعني මහ විශාල සැලසුම් නෙමෙයි සාමාන්‍ය විදියටවත් අඩුම ගන්න හිතන්න එපා. ඒ හිතනකොට ඒක ඒක සතියක් වෙන්නේ නැහැ නේද? මොකද ඒක වර්තමාන මොහොතේ නෙමෙයි නෙමෙයි. ඔයාගේ ප්‍රකාශය තුල කන්ට්‍රඩික්ෂන් එක තියෙනවා. ඔයා මේ ඉතල සතිය ඩිෆයින් කරලා සතිය කියන්නේ වර්තමානයේ ඉන්න එක විතරයි කියලා. ඔව්. වර්තමානයේ ඉන්නකොට මම යම් යම් වෙලාවට වර්තමානයේ නෑ කියලා දන්නවනේ ඒක සතිය කියලා දන්නේ නැද්ද ඔයා? ඒ නිසා ඔය ස්ටේට් එකම ඇතුලේ කන්ට්‍රඩික්ෂන් එක තියෙන. හොඳට කොලේක ලියලා බලන්න ඔයා මොනවද මේ මුලදි කියපේ කන්දේට කියන්නේ අන්තිමට කියන මුලදි කියන්නේ ඒකල සතියේට හතරස් මීනිකක් දෙන්න හදනවා. හ්ම් හ්ම්. ඒතර ඒ වගේ මහාවිද්‍යාල නිර්මාණයත් එහෙනම් අපිට ගන්න පුළුවන් නේද? මොකද සතියෙන් ඉඳගෙන නිර්මාණය කරාට ප්‍රශ්නයක් නැහැ නේද? නෑ නිර්මාණය කරන වෙලාවේ මේකේ කර්මයක් කියලා හිතන කරන්න. මේ මල කර්මයක් නොකර බෑ. රසාවත් ඒ වෙන්නේ මල කර්මයක් මේ වෙන මට ජොලිය හම්බෙන්න දුන්නා මම ඔතන ඉන්නේ නැහැ. ඉතින් මොන ඔක්කොන දරුවන් අන්දා කොන්නේ මේ බඳා. දැනගෙන කරන්නේ කොහොඳනේ? මේ කඹරනකොට අනේ ලොකු දාබයක් මට හම්බුනේ සැපක් ලැබුණේ කියනකට වැඩිය මේ මහා කර්මයක්. දැන් ඊට ගෙදර ඉන්න මිනිස්සයා කල්පනා කරනවලු මහා උළුගේ ඉන්නේ. අපේ අම්මලා තාත්තලාවත් මෙච්චර ලොකු ගෙයක ඉඳලා නැහැ. මම ඉන්නේ බලන්නකෝ. ඌ ගිහිල්ලා හැම මේ සරණ ඉරුවක්ම මදිනවලු. ඒක පොලිෂ් එකට තියෙන්න ඕනේ. ඔක්කොම පේන්ට් කරනවලු. මොකද මං ඉන්න ගේ හොඳ එකක්. නමුත් දක්ෂය කරන්නේ බින්ගයක් කවලා සිංගලයන් එකනේ. ඉතින් අර හිරගේ සතුටු වෙන එක නෙමෙයි අපි කරන්නේ දැන්. මම ඉන්නේ මහා උඩුගේක. ඒක ඔක්කොම බ්‍රාස් කරලා තියෙන්නේ, පේන් කරලා තියෙන්නේ. කාටවත් මෙහෙම තැනකට යන්න හම්බෙන්නේ නැහැ නේ කියලා ඉන්න. ඌ මේ අපරාධයකට දඬුවම් ගෙවන එකේ කඹරනවා. ඒක උඩ තේරෙන්නේ නැතුව ඌ එනවා කියන්නේ මේ මම බ්‍රාස් එක මැදිනේ බොහොම සතියේ මම බොහොම පල්ලයම් මාම යන්න ඔය කතා කරනවාද මේ ඌ දැනගන්න ඌ ඉන්නේ ඉර ගෙදරක ඌට තියෙන ඕඩර් එක හැටියට ඌ ප්ලාස්ටික් මදින් ප්ලාස්ටික් මදින් නෝනේ ඌට නම්බුවක් නෙමෙයි ඌගේ තක తీරුක මං කියන්නේ කඹරනවා අපි යන්න ඉවර කරමු කරමු නෑ හරි නෑ ආවි හරි නෑ නෑ මහා කරුණාවක් මේ නිර්මාණය ඔන්නේ මහා කරුණාවක් කරන්නේ නැහින නරකට නිර්මාණ හොඳට කරන්නේ නෑ ඒක කෙරෙන්නේ නෑ වාසේ හොඳට කරපු හින්දා නෙවෙයි ඒකයි නිර්මාණ කියන එක සිද්ධ වෙන එකක් මිසක නිර්මාණ කරනවා කියවනම් ග්‍රැමටිකලි රෝම් නිර්මාණ කියන්නේ කරන්න බෑ නිර්මාණය කියන්නේ ඒක කාව්‍යයක් ඒක ඉබේට එන එකක් ෆ්ලූට් එකට බෑ ඒ සවුන්ඩ් එක අරන් දෙන්න ඒක අර හුලන් යනකොට ඒක මියුසික් එකක් වෙනවා හරියටම මියුසික් එක බාහිර වැඩ කරන මාස ප්ලේ කරන්නේ නැහැ එතන එයා ගීතවත් වෙනවා අපි අද ඉන්නේ විනෝදෙන්ම මත්තියෝ මීර අපි දොලියේ ඉන්නේ ඒකට කිසි මියුසික් ඕනේ නැහැ මොන ඒව නිකන් බොරු විකාරනේ බටනලා සද්දේ කුරුළු සද්දේ ඉර නගින කොටයි ඔය සවුන්ඩ් ඔෆ් සයිලන්ස් අහගෙන ඉන්නකොට සවුන්ඩ් ඔෆ් සයිලන්ස් ආපු එකෙක් මං හිතන්නේ නිර්මාණයක් කරයි කියලා. ඊළ අහන්න බීතෝවන් මියුසික් එක පැට්‍රෝල් මියුසික් නම්බර් 76. ඒකේ පෙන්නනවා යා පැස්ටෝරල් සිම්පනි එක. අඩු කරලා අඩු කරලා අඩු කරලා අඩු කරලා සයිලන්ස් එකක් දෙනවා. ආයෙ පොඩියට වැඩි කරලා ආයෙ වැඩි කරලා ආයෙ සයිලන්ස් එකක් දෙනවා. කවුරු හරි ඇහුවොත් මියුසික් ඒ සිම්පනි එක හොඳම කෑල්ල මොකද්ද කියලා සයිලන්ස් කෑල්ල. ඒකට කී දෙනෙක් ඔකෙස්ට්‍රා එක හදලා නිකන් ඉන්නවා. සංගීතي වැඩ කරන්නේ නැහැ. ඒක තමයි හොඳම කෑල්ල. ඒක හොඳම නිර්මාණය වුණ ලොක්කා. අපි ඇවිල්ලා අපි අපි ඇවිල්ලා ලොක්ක ළඟ තියාගෙන ඉන්නේ කොයි වෙලාවෙත් ආදර්ශය දැන් ඒ අපේ ගත්තාදල් දෙන ළමයි මහා අරගලයක් කරනවානේ ලක්ෂණයක් එක්ක. මම කියන්නේ ඒක පොඩක් අපතම මම කියන්නේ නෑ. අසාධාරණයි නේද? දැන් අපේ ළමයි විපාකල් දෙන වයසේ ළමයි ස්වාමීන් වහන්සේ මේ අපේ ළමයි අපේ විදියොත් ලොකු සටනක් ලොකු වේදනාවක් විඳිනවා අපිට පේන හැටියට මේ මේ නව තාක්ෂණය දැන් නිකන් හිටියා එමීට අත යන්නේ අරකට දැන් බික්කු බෝධිගේ බණ අහන්න ඇවිල්ලා අහගෙන ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා අවසාන පැය භාගෙනකොට මගේ මිනිබිලි හිමීට ගත්තා මගේ දිහා බැලුවා බැලලා මොකද්ද ඔයගොල්ලෝ දීපා ආයෙත් පැය කාලක් විතර ඉඳ බෑ දැන් ඒකට ඒ අයට මුහුණ දීම සඳහා ශක්තිමත් කිරීම සඳහා වැඩ පිළිලක් හෝ ඇක්ටිවිටි එකක් හෝ ක්‍රියාමාර්ගයක් සතිපාසල තුල තියෙනවා. ඒකෙත් ඇත්තටම පැසිව් තමයි වැඩ කරන්නේ. අපි කරන්න හදන්නේ ඒ ළමයාට පෙන්ලා දෙනවා වර්තමාන මොහොතේ මොකක්වත් නැති වෙන එක තමයි හොඳම කම්බිනේෂන, හොඳම කන්ටෙන්ට්මන්ට් එක, හොඳම සතුට. ඒකට තාම ගිහිල්ලා නැහැ ඒ ළමයි. එළමෙඩි කියන්නේ ඒ සඳහා යමක් නොකර සිටීමයි ඉගෙන ගන්න ඕනේ. කිසිම දෙයක් මත රඳා නොපැවතීම ඉගෙන ගන්න ඕනේ. ඒක තමයි නෝම් එක. ඒක තමයි ඇට් හෝම් එක. අපිට පොඩි පොඩි ක්‍රියාකාරකම් ටිකක් කරන ඔච්චරම උපකරණ ආයුධ පාවිච්චි කරන ටිකක් පාවිච්චි කරලා ඊට පස්සේ හතුර ලබන හැටි. ඉතින් යන්න ඕනේ දිගට. යනකොට යනකොට උගන්න ළමයිගේ 5ක් 6ක් තමයි අල්ලන්නේ. ඒ ටික කොට මේක අල්ලන්නේ හරි බෝරින්. අපි ඒක ගැන කලබල වෙන්නේ නැහැ. මොකද බුදුහාමුදුරුවෝ පහරුණත් ලෝකේ ඔක්කොම සතිය ඇල්ලුවේ නැහැ. අල්ලන මනසට ඉල්ල දීලා තියෙනවා බාහිරේ රඳා පැවතීමක් නැතුව කරනවා නම් පඬිස්සාන්ති කියනවා ඕනේ සැපක් විඳපන් අනුන්ට කරදරයක් වෙන්නේ නැත්නම් මත්තර කරදරයක් වෙන්නේ නැත්නම් ඒක මං සාධාරණයි කියලා කියනවා තාක්ෂණයට කියන්න පුළුවන් අල්ලපු කුඩු ගැහුවට වැඩි හපන්නේ ඉතින් ඒක නිර්මාණයක් එක සංසන්දනය කරනකොට මේක තාක්ෂණයට කරන නින්දාවක් මුච අපි විතර අපේ પરම්පරාව විතර තාක්ෂණික වද විඳපු හොඳ නරක දෙක දැකපු પરම්පරාවක් නැහැ මේක නිර්මාණශීලීත්වයක් කියලා කියනවා නම් තන්නේ කර මාරපාක්ෂික දෙයක් මේකේ තියෙන. බැරිකම වෙනම දෙයක්. අපි අම්මලා තාත්තලා හිතපු සන්තෝෂය අපිට නැහැ. අම්මලා තාත්තලා ඊට වැඩි උන්දලාගේ අම්මලා තාත්තලා ගැන කතා කරනවා. කොච්චර සතුටින්ද උන්දලා හිටියේ මේ පොඩි දේවල් වලින්. අපි ආද මම අර සුද්දාවිලා කතා කරලා කියනවා මගේ අත්තම්මයි අත්තයි දෙන්නම 105 106 ජීවත් වුණාලු. දෙන්න එකනේ කුදේ මැරලා එකනේ හැන්දේ මැරනවා හැන්දේ මැරනවා කොච්චර සතුටින්ද ජීවත් මේකේ ඉන්න පෙරේතියෝ කවමදාකවත් සතුටක් නැහැ නේ කියලා ඌ කියනවා මම ඉන්නේ ඔක්කොම මේ පිසාච ප්‍රේතයෝ වගේ කායවට බීවට ඉවරයක් නැහැ ඒක තමයි මේක හැදලා තියෙන්නේ ඌ ස්ලෝවකින් ජාතකේ තිමංක වලින් යන්නේ යවුරිය රිට්ටිට් එකට වරින් කියලා ලබන තැවි ඌට කියලා දෙන්න ඕන ඌට තේරෙනවා මේ තාක්ෂණයට ඇවිල්ලා මොන වදයක්ද මේකේ කරන්නේ නිකන් පැලහෙනවා උඩිමුර රත්තට යටිමුර රත්තට යන ආප්පයක් වගේ මේකේ තියෙන්නේ. උඹලා ඒකට තමයි දැන් ගන්න හදන්නේ. කතාව හිතන ප්‍රශ්න වැඩි මෙතන කොහෙන් හරි ඉන්සා නැවත නැවතත් වැඩි වයන් එක ඉඳගෙන වාඩි වෙන්න වාඩි වෙලා ඉඳ ගන්න. ඉඳගෙන වාඩි වෙන්න එතකොට ප්‍රශ්න යනවා. සල්ලි තද වෙලා තියෙන කරනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ දවස මුළුල්ලේම තිබෙන අවදිභාවයත් සමග පරයන්කයේදී S2 අරගෙන එම අවදිවත් අවදිවත් අවදිමත් බවෙන් සිටින් එක කරන එකේ වැරද්දක් තිබෙනවාද කරුණාවෙන් පහදා දෙන්න. පෙරුවන් සරණයි. ඒවට අපි ආර්ය පරිේෂණ කියනවා. සතිය ඇති කරාට පස්සේ කරදර දාලා බලනවා. කරදර නැත්නම් බලනවා කොයි එකේද සතිය තරයි වින්නේ කියලා. ඒක හැම එකේම දාලා බලන්න. අපි ඉස්ලාම සතිය හඳුල්ලා දෙනකොට උත්හාන සම්පදා විතරයි උගන්වන්නේ. ඊට පස්සේ ආරක්ක සම්පදා උගන්වනවා. මේ මේ තත්ත්වවලදී වැඩෙනවා, මේ තත්ත්වවලදී කැඩෙනවා. ඒ ටික කර කර බලන්න ඕනේ. ඒ නිසා මේක මේ ඇත්ත එක අරගෙන හිටියා කියලා අකුසලයක් සිද්ධ වෙනවා පාවක් සිද්ධ වෙන එකක් නෙවෙයි. ඒත් ආධුනිකයට කියනවා වහගෙන ඉන්නේ කරන්න කිරුවට පස්සේ ඔයා ඒකට කොහොම අහලා බලන්න ඇදලා බලන්න අවුවේ දාලා බලන්න පැත්තේ පින්නට දාලා බලන්න කොයි එකේ දැම්මත් ප්‍රශ්නයක් නැහැ. එදිනෙදා ජීවිතයේදී විහිළුවට කියන පුංචි බොරු මුසාවාදයට වැටෙනවාද නැතිනම් ඒක අල්ලාප සල්ලාපය පමණද එහෙම සිතීම අන්තවාදී හැඟීමක්ද උදාහරණයක් වශයෙන් ගෙදරට කවුරු හරි එනවා කියලා හුදෙක් අහිංසකවම නොමග යවා හිනස්ස වීමට කරන විහිළුවක් වගේ එහෙම නැතිව සතියෙන් විහිළුවකුත් කියා කාව හෝ සතුටු කිරීමක්ද ඔව් මේක තියෙන්නේ ගණ්‍යා කෙරේ කුලයා කෙරේ ඉනකොට විතරයි. පිරිසක් එක්ක ඉඳ ගියොත් නොකර බැරි දෙයක් තමයි සම්පප්පලාපේ බොරුවයි. තනියම ඉඳ ගියාම මොනව කරන්නේ? කොහේ රිලේ උඩ කතා කරලා මචං අද කට්ටියක් එනවා කිව්වට උයයය දෝ ගණන් ගන්නෑ ගහකට කොලකට මොනවා කියන ගණන් ගන්නෑ. මිනිස්සයා කියන සතත් එක්ක හිටියොත් හැම චිත්තක්ෂණෙම අකුසල. ගණ්‍යා කෙරේ කුලයා කෙරේ ඉන්න හැම චිත්තක්ෂණයක අකුසල. ආය හොදන්න දෙයක් නැහැ. ඒකයි බුදුචානන්සේ කියන්නේ ඵලයන් අර මේ මේ කොරක ගහමුලට බලන් යකා ඉන්නේ. පුචිමන්ද මූලේ නලේරු පුචිමන්ද මූලේ මේ ඝණයා කෙරේ ඵලයන් බත් එක පාත්‍රේ පුරව ගන්න. ස්තුතියි. දෙවියන්ට ස්තුති වේවා. තෙරුවන් තරණයි වූ හිමීට බත්තට කියන. සෙනඟක් එක්ක ඉඳ වෙනවා විතර අපාගත කුසලයක් වෙන්නේ නැත්තේ. sorry ඒකේ sorry තමයි sorry.com uh, මේ ප්‍රශ්නේ වෙලාවක් තිබ්බොත් අහන්න කියලා තියෙන්නේ uh, බුදුන් කල වනගත වන භික්ෂූන් තම මුත්‍රා පානය කර තම නිරෝගී භාවය රැකගත් බව අසා ඇත. නමුත් අපිට දැනෙන්නේ ශරීරය පහ කරන්නේ ශරීරයට අනවශ්‍ය දේවල් කියාය. මොකද මේ දවස්වල මිනිස්සු බෙහෙත් දී ඒ විස බීජ පවා පිට කරන බව පාටින් පවා පැහැදිලියි. ආතති සුව කිරීමට මේ ප්‍රොනන්සියේෂන් හරියට දන්නේ නැහැ ડોක්ටර්ස්ලා කයිනසියොලොජි සහ රේකි භාවිතා කරයි. මෙහි සතියට සම්බන්ධයක් ඇද්ද සුළුෙන් හෝ. ඔය චුල්ල සියනාද සූත්‍රය. සර්වඥාචි බුදු වෙන්නේ ඉස්සලා පිට වෙන අසුචි අන්තිම බිඳුව දක්වා කාලා තියෙනවා. පිටවෙච්ච මුත්‍රා සියල්ලම අන්ත වෙනකම් බීලා තියෙනවා. ඉස්ලාම කෙරුවේ පළත්තපද බෝජී කියලා ගහක් තෝරගන්නවා ගහ හෙවණල්ලට වැටෙන ටික විතරක් කෑවා. ඊට පස්සේ ඒකත් නොකා දවසට එක හාල්ලට ඉඳලා තියෙනවා. ඉඳලා ඉඳලා ඉඳලා අන්තිමට ඒ අසුචි මල මුත්‍රා දෙක අන්තිමට වෙනකම් පාවිච්චි කරලා තික පොතේ ලියලා තියෙනවා. ඉතින් ඒ වෙලාවේදී බුදුහාමුදුරුවෝ ස්ට්‍රෙස් එකේ ඉඳලා ස්ට්‍රෙස් වලට බෙහෙත් බිල නැහැ හැබැයි. ඒ නිසා රෙසිඩියුස් නැහැ මූත්‍රා මල මුත්‍රා වල. රෙසිඩියුස් තියෙනවා නම් මල මුත්‍රා පාවිච්චි කරන්න එපා. ඒකට කිමිකල්ස් දානවා නම් මල මුත්‍රා රසල්. නැත්තම් ඒ මුත්‍රා වලින් තමන්ගේ ඇඟේ පිටවෙන ටොක්සින්ස් නිසා ඇතුලේ ඇන්ටිබොඩිස් හදනවා. ඒ ඇන්ටිබොඩිස් හදන්නේ හරියටම ඇඟට ඕනේ ගානකට. එතකොට යා ඉන්න පරිසරයෙන් ඉන්න පුළුවන් ටොක්සින්ස් වලට යාගේ ඇඟේ නිතරම ඇන්ටිබොඩිස් තියෙනවා. ඒක රීසයිකලින් සිස්ටම් එකක්. ඒක ඇමරිකාවේ මේ ඕස්ට්‍රේලියාවේ ඉන්න යුරොලොජිස්ට් টොප් ක්ලාස් එක නයින් අහනවා ඉන්ටර්විව් එකදී මේ අතන මෙතන කියනවා මූත්‍රා බොනවා කියලා පිළිගන්නවා. ඊට පස්සේ කරා කවදාකවත් නැහැ. ඒක කොහොමඩක්වත් වෛද්‍ය විද්‍යාව පිළිගන්නේ නැහැ කියලා. ඊට පස්සේ ආ ඉන්ටර්විව් කරන එක අහනවා. ඒ කියන්නේ ඒ විදිහට මූත්‍රා බොවොත් මරණ සාහිත්‍යක විසද කියලා. නෑ එහෙම විසක් නෑ. ඒතර නෝ කොච්චරක් බිවොස් මේ සෞඛ්‍ය සම්පන්න කියන්නේ. පොඩි ප්‍රමාණයක් බිව්වට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක වස නෙවෙයි. හැබැයි වෛද්‍ය ශාස්ත්‍රානුකූලව මේ මුත්‍රා බීම අනුමත කරන්නේ නැහැ කියලා. අන්තිම වෙන්නේ මීට පිළිගන්නවා. මුත්‍රා කියන්නේ වසක් නෙවෙයි කියලා. එතකොට අර අද්දපට අහනවා එනං ඉස්සරහට බාර් එකක් එයිද? මට මේ මුත්‍රා ඩ්‍රෑම් එකක් දෙන්න කියන සයිස් එකක් එයිද කියලා. ඒකට උත්තර දෙන්න ඉස්සලා ඉන්ටර්විව් එක ඉවරයි. අපිට බය- ම- මේ මොනවාද මයික්‍රෝබයෝලොජි නෙවෙයි අපිට කරා මේ මට මතක නැහැ සබ්ජෙක්ට් එකේ නමවත් මතක නැහැ දැන් ડોક્ટર ෆර්නෑන්ඩෝ පුල්ලි කියලා එකනේ ඉතින් මනුස්සය ඉඳපු ගාන එක දවසක් ඇවිල්ලා හන තෝ පත්‍ර මෙම්බ ලෙක්චර් රූම් එකේ දෙන මිසක අද පත්‍ර කියනවාද ඊයේ ඩේලි මිරර් එකේ කිව්වද කියලා. ඉතින් කවදා ඉදසල පත්‍ර කියනවා කියන එක වෙන්නේ නැහැ නේ. ඒ කියන්නේ අනිත් එක මගේ ඉංග්‍රීසි නොලෙජ් එකත් එච්චර තිබුණේ නැහැ. ඊට පස්සේ බැන්න උඹලා මේ ක්ලාස් රූම් එකේ විතරයි කොටු වෙලා තියෙන කිසිම දෙයක් කියවන්නේ අරකයි මේකයි කියලා කොහොමද මිනිහට කොක්ක දාගන්න බැරි වුණා ඊට පස්සේ කිව්වා ඒක තිබුණයි කියලා ආටිකල් එකක් no coca cola but moraji cola කියලා එකක් කියලා මිනිහා ක්ලාස් එකට කිව්වා මේ මොරයිදීසා ඉන්දියා ඇමරිකාවට ගිහිල්ලා තියෙනවා ඊ වෙලාවේදී ඉතින් හැම කෙනාම එක එක බීම જાති ඔෆර් කරලා දෙන මිනිහා කෙලින්ම කියනවා එපයි කියලා. මොනවත්ක්ම බොන්නේ නැතුළු. ඉතින් කට්ටිය දන්නවා මේ මනසට වහ දාලා දෙනවනේ. මේකනේ හුඟක් කලකට බොන්නේ නැත්තේ. ඉතින් ඊට පස්සේ මේ ඉතින් කොකාකෝලා කියන්නේ ඉතින් ෆැක්ටරි සීල් කරපේකනේ. දැන් කුරුම්බ ගෙඩියක් දෙනකොටත් කපලා දුන්නොත් ඕනම කිසිම කෙනෙක් බොන්නේ නැහැ. ගෙඩිය පිටින් දුන්නොත් දන්නවා. බැයිත් පුළුවන් වුණා ඉන්ජෙක්ට් කරන්න. ඉතින් මෙයන් අහනවා අන්තිමට පුවත්පත් වාර්තාකාරයෙකුතු වෙලා ඔයා මේ කවුරුත් දෙන දේ බොන්නේ නැත්තේ සෞඛ්‍ය ප්‍රශ්න නිසා. ඒකත් එක ප්‍රශ්නයක්. ඉතින් අපිට ආගමති ආරක්ෂක අංශෙන් කියලා තිනවා ඒගොල්ලෝ ටෙස්ට් කරපු නැත්නම් බොන්න එපයි කියලා. මොනවද බොන්නේ කියලා. මම උදේ ඉඳලා හැන්ද වෙනකම් මගේ මුත්‍රා විතරමයි බොන්නේ. අම්මන්ත බෝලේ. ඇමරිකාවේ ඉන්න පොත්පත් වේදින්ද ඒක එන්න විශාල ප්‍රශ්නයක්. ඊටස ක්වෙස්චන් කරලා කරලා කියනවා no mora coca cola but moraji cola. කියලා මිනිහා පැය භාගයක් අපිට කියලා දුන්නා කිඩ්නි එකෙන් අපේ ලෝකේ තියෙන ඕනම ජෛව රසායන විද්‍යාගාරයට වැඩිය අපේ කිඩ්නි එක ඕදම ජෛව රසායනාත්මක පෙරහනක් තියෙන්නේ. ඒකෙන් පෙරලා එන එක අපි බොනවා නම් මුත්‍රා බොනවා නම් අපේ ඇඟ දන්නවා මං ඉන්න පරිසරය මොකද්ද කියලා. ඒකට යා ඕනේ ඇන්ටිබොඩිස් හදා ගන්නවා. ඒ නිසා නිතරම මුත්‍රා පාවිච්චි කරන්න කියලා. ඊට පස්සේ මේ කිව්වා එන උගාක් විස්තර කතා කරා එයාවිලා කොච්චින් ජාතිකේ කොච්චි කියලා කියන්නේ පස්සේ ගියා අපේ වැඩ කෙරුවේ නැහැ පස්සේ ගියා වෙන තැනකට එතකොට හිටියා අපේ බැච් එකේ ලව් කපල් එකක් ඊට පස්සේ කිව්වා තාගල්ලා ඒ කෙල්ලට මේ මේ බෝයි ෆ්‍රෙන්ඩ් කිව්වා එහෙම බොන්ඩ් යන්න බෑ මට මේක හොඳට මතක තිබ්බා ඊට පස්සේ මම බැලුවා චුල්ල සමාදාන සූත්‍රය. තුල ධම්ම සමාදාන සූත්‍රයේ අටුවාවෙත් නෑ ටීකාවේ විස්තර තියෙනවා. උණු උණුවෙන් බොන්න මැද ප්‍රමාණය අරගෙන බොන්නේ කියලා. ඒක ලියලා තියෙන්නේ තුල දමාදාන සූත්‍රයේ සඳහන් කරලා තින්නේ ඒක මජ්ක්‍ධිම නිකායේ තියෙන්නේ ඒ පුරුෂයාගේ නම කියන්නේ මාන්දම් රෝගීස කියලා. මාන්දම් රෝගයක් ඇති පුරුෂයෙක් එන්නේ. කල්යාණ මිත්‍රයෙක් කොහොම දැක මේක වර්ණේමුත් ලස්සන නෑ, ගන්ධේමුත් ලස්සන නෑ, රසෙමුත් ලස්සන නැති යමක් තියෙනවා. ඒ මූත්‍රා බිව්වොත් සනීපෙනවායයි කියන්නේ. එයාට සනීපෙන්න ඕන නම් බොයි. හැබැයි බොන පැත්තට නෙවෙයි තියෙන්නේ. මේක වර්ණයත් හොඳ නෑ, රසත් හොඳ නෑ, පාටත් හොඳ නෑ. ඊව සනීපේ කියලා. ඒ කියන්නේ ඒක තමයි කෝකටත් අයිති. ඉතින් ඒක උපසම්පදා වෙනකොට උපසම්පදා මාළකේදීම කියනවා පූතිමුත්ත බේසජ්ජායනි නිසායි පබ්බජ්ජා මේ පැවිද්ද තියෙන පූතිමුත්ත බේසජ්ජේ මත මුත්‍රා මත අතිරේක මොනවද ලැබෙනවන්නේ ඒක අතිරේක ලාභයට ගනි පැවිද්දට ඩේටම් ලයින් එක ඕක තමයි කියන්නේ ඉතින් ඒක පස්සේ මොනාජි දේසායි කතාවෙන් පස්සේ ආම්ස්ට්‍රෝන් කියලා කෙනෙක් එංගලන්තේ එයා ලිව්වා water of life කියලා පොත හරි හිස්ටරිකල්. ඒක බලලා තමයි ඇත්තට මොරාජි දේසායි පටන් ගන්න තියෙන්නේ. ඊට පස්සේ ගෝල්ඩන් ඉලෙක්සේ කියලා පොතක් ලිව්වා මේ හොලන්ඩ් වල. අපින් යන මේ ඉලෙක්සියර් එක මේක තමයි ප්‍රාණය රකින දේ. ඒක හොඳම සෞඛ්‍ය සම්පන්න එක්කනගේ වර්ණේ රත්තරන් පාටයි කිය. පස්සේ ඒක දැකපු කෙනෙක් මට ෆොටෝකෝපියක් ගෙනත් දුන්නා. ඒක තියෙනවා ඒකේ අන්තිමට ධමර්තන්ත්‍ර කියලා සංස්කෘත සූත්‍රයක්. ඒ සූත්‍රයේ තියෙනවා මුත්‍රාවට අරළු දැම්මොත් මේ ගුණය තියෙනවා, බුළු දැම්මොත් මේ ගුණය තියෙනවා, නෙල්ලි දැම්මොත් මේ ගුණය තියෙනවා කියලා ප්‍රතිවාප දීලා මේ මේ ලෙඩ වලට කියලා ප්‍රතිවාප 60ක් ඒක සටහන් කරලා තියෙනවා ඉංග්‍රීසි පරිවර්තනයේ චීනමය එක. දැන් ඊට පස්සේ පොත් 15ක් විතර මම ගත්තා යුරොලොජි කියලා ගැහුවොත්, යුරො තෙරපි කියලා ගැහුවොත් පුදුමාකාර දුකක් පොත් තියෙනවා. ඔක්කොම තියෙන්නේ මේ කරලා හනීපෙච්චි කිසිම වෛද්‍ය ග්‍රන්ථයක් පිළිගන්නේ නැහැ. සම්ප්‍රදාන කුල වෛද්‍ය තන්ත්‍ර පිළිගන්නේ මොකද මේකේ බිස්නස් එකක් කරන්න බෑනේ වෛද්‍ය තන්ත්‍ර පිළිගන්නේ මේක කොමොඩිටි එකක් හදලා රොයලිටි රෙකෝඩ් කරලා ඌට කට් එක තියෙනවනම් ගන්න මේ ගන්න ඒ නිසා ඉස්සරහට එවුවා එයි. ඉතින් මං এডুকেෂන් uh, ডিপার্টমেন্ট එකට ගියාට පස්සේ එතන රේණුකා හේරත් කියලා ඒ ඒ සෞඛ්‍යාංශේ බාර එක්කන කිව්වා මේ සත්‍ය පාසලේ අර්ථ උනත් මං කැමති ළමෙක් මුත්‍රා කරන දේ කරන මුත්‍රා දිහා බලන්න පුරුදු කරන්න කියලා. මුත්‍රා වර්ණය අර ඊට පස්සේ මං කව සතිපාසලේ අන්තිම ලෙසන් එකට එන්න හදන්නේ මං කියන්නේ දැන්ම පස්සේ කියලා දෙන්නම් අදවල ඔක්කොම පුරුදු කරලා මම කියනවා ළමයාට මේ ගාඩන් එකක් හදන්නයි කියලා. ඒකට පරණ කොළු වල දාන්නේ වට මුත්‍රා ටිකක් දාන්නයි කියලා. එතකොට කාබන් නයිට්‍රජන් බැලන්ස් එක টොප් එකට එනවා හොඳ කොම්පෝස්ට් එකක් හැදෙනවා. දාලා පැලවට දාලා බලන්න කියලා. යූරියා ඊට පස්සේ කියනවා ටිකකට ඇල්ලතුර දෙගුණයක් දාලා ටිකක් බීලා බලන්න කියලා. බැරි නම් දඩන් ඉස්මත් කඳුලක් දාන්නේ කියලා. දාලා පටන් ගත්තට පස්සේ අර ගහ වැවෙන වේගයට වැඩිය තමන්ගේ සතුට වැඩෙනවා. කවදාකවත් අපි හිතන්නේ නැහැ. ඉතින් ඒ ටික දෙන්න බෑ මේ પરම්පරාවටත් බෑ ඊගාව પરම්පරාවටත් බෑ ඊගාව પરම්පරාවට හැදෙන දරුවන්ට දෙන්න පුළුවන් වෙන්නේ. ඒක තාම මම පටන් ගත්තේ නෑ. ඒක තාම මේ සතිපාසල පාඩමේ ඉස්සරහට එන කරිකියුලම් එකේ ඉස්සරහට එන පාඩම්. දැන් ඔය කොම්පූචා, කොම්පෝස් හදන හැටි, මල් පැල හදන හැටි පොඩ පොඩ පොඩ පොඩ ළමයින්ට දෙනවා. මේක කියලා අපි මම මගේ මුත්‍ර මම විසි කරන්න ඔක්කොම තියාගෙන ඉඳලා මම කොම්පෝස් හදනවා. ඒ කොම්පෝස් දෙනවා ළමයින්ට චූ කියලා කියන්නේ නැතුව. ඒකල පොට් එකකට දාලා දීලා පැලයක් හදන්න කියනවා. මේ පැලේ මේ මැනුවල් එක තියාගන්නයි කියනවා. මේ කවුරු හරි දක්ෂම ළමයි කාට පස්සේ කියනවා මම රහසක් කියනවා කාටවත් කියන්න එපා. බලනවා ඊට පුළුවන්ද කියලා රකින්න. මේ මෙල්බන් වල මේ මේ පැත්තේ තියෙන කොම්ප්ලෙක්ස් එක කියන්නේ ගොඩනැගිලි ටික ඒකට එන ඔක්කොම මල මුත ඔක්කොම ස්ටර් කරනවා. ස්ටර් කරලා පම්ප් කරනවා ඒකේ ඉතුරු කාපාකින් එහා පැත්තට. ඉතින් ඒ හරි හැම වෙලාවෙම පොඩි පොඩි අර මේ මෙහි තියෙනවද බණ්ඩන් දැකලා රස මේ මේ ඊශ්‍රායල් කාර්ය හදලා තියෙන ගහෙන් ගහට වතුර පොඩි පොඩි බටේ බටේ යන්නේ ඩ්‍රිප් ඉරිගේෂන් අන්න වගේ ඩ්‍රිප් එක දැම්මට පස්සේ ඒ මූත්‍රායි අසුචි වතුරයි කලවම් වෙලා එළියට ආවට පස්සේ ටික වෙලා අකින් ගඳ නැති වෙනවා. ඒකේ ඒගොල්ලෝ දැන් ඕචඩ් එකක් වවලා දෙනවා. කවුරක්වත් කන්නේ නැහැ. දහම් පාසල් සති ඉරිදා තියෙනවනේ. ඉස්සරට ළමයි ඇවිල්ලා කඩාන කරනවලු චූ ගෙඩි කියලා. මොකද අනික් කටියට ලැජ්ජයි. අප්පිරියයි අර වතුර එන එක. ඉතින් ඒ වගේ ඉස්සර හදලා තියෙන චීනෙට ගිහිල්ලා බලන්න, ඉන්දියාවට ගිහිල්ලා බලන්න ප්‍රසිද්ධිය පාවිච්චි කරනවා. ඒ වගේ ආයේ මොනක්වත් ඇත්තේ නැහැ. කවදාකවත් අහක දන්නේ නැහැ. ඉතින් අපි මේ වෙනසක් ඇති කරගෙන මේ වැසිකිලි හදාගෙන අනම්මනක් කරලා තියෙන්නේ. මේ මෑස් කෙල්ල යනකොට ඒක තියෙන්න ඕනේ. නමුත් ඒ ඒ පිළිබඳව නොදන්න කෙනෙම කිසිම කෙනෙක් නැහැ ලෝකේ. ඔක්කොමලා දන්නවා. හැබැයි කියන්නේ ලල්ලා. අපි කරන්නේ අපි සතිපාසලේ ඇඩ්වාන්ස් ලෙවල් පන්ති වලට දෙනවා. ස්පෙෂල් ප්‍රොජෙක්ට් එකකට PhD වලට වගේ මේක කරලා බලන්න. මේ කියන්නේ නැතුව ඉන්නවනම් හොඳයි. ඉතින් රහක් නිසා මම ඔය කිව්වේ. අර ෆේස් ක්‍රීම් එක කියන්නේ යූසරින් කියලා that is maybe Korea and that is really effective. ඔය ඉන්දියාවේ හිටියලු අම්මයි දුව දෙන්නේ. මුළු ගමටම කාපුවාම ඒගොල්ලෝ කරන්නේ එන්න සනිබ කරන්නම් කියනවලු රහස කියන්නේ නැතුළු. ඉතින් කිව්වම ඉතින් ගෝ එක්කොටම ඒ ගමේ මට්ටමේ ලෙඩ සනිබේ. ඉතින් අන්තිමට බලන්න ගියාම ලෙඩ ගොඩාක් එන්න ගියාම අන්තිමට මේ අම්මගේ දුවයි මුත්‍ර මදි වුණාලු. මදි වෙලා එක්කිනුට කියලා තියෙනවා ඕක මේකයි ලෙඩේ කියලා කියපු දවසේ පහුවෙන්ද මුළු ගමම එකතු කරලා අද්දෙනට ගහලා ගේට් කුඩු කරලා එලවලා. රහස කිව්ව නිසා. එච්චරයි බේත. ජෝ ලංකාවේ ඉංග්‍රීසි සෝම මට බඳගෙන යාමතුන්ගේ නම යාමතු පොතක් ලිව්වා ಭಾರತ බේත කියලා. ඒ යාමතු සනීප කරලා තියෙන තරම් ඒ යාමතු තමයි සංකස්ස නුවර මුළු මේ මේකක් හදලා තියෙනවා ලංකාවෙන් ගියේ මේ ඉන්දියන් කට්ටියට මේ ඉස්කෝලයක්. දැන් ලොකු වෙනසක් කරලා තියෙනවා. ඒ ස්වාමීන් වහන්සේ මේ මුත්‍රාම් අසුචි දෙකෙන් ඉන්දියන් ළමයි සනීප කරපු ඇති. කියන්න හොඳ නැතිලු. ඇහි ලෙඩ, හැමේ ඕනෙම ලෙඩකට එච්චරයි කම්බේද. කනට, නහයට, ඇහැට ඒ දාප එක එක එක එක ටෙස්ටිමොනිස් ඒකම ඉන්දියන් කට්ටිය ලියපුවත් තියෙනවා දැන්. ඒක ලස්සන කතාවක් තියෙනවා. ඒක ටිකක් මේ ස්ටඩි කරලා බලන්න ඕනේ මේ කැන්සර් එක එන්නේ ඔපරේෂන් යන් කෙමෝതെරපි වලින් පස්සේ කියලා කියනවා. එන්නේ ටියුමර් එකක් ටියුමර් එක කැන්සරයක් වෙන්නේ මැලිස් වෙන්නේ කැත්තටයි බේතටයි බේතයි කැත්තයි නැත්නම් ඔපරේෂන් එකයි බේතු නැත්නම් ඒක ටියුමර් එකක් කියලා සනීප වෙනවා ඉතින් මේ මිනිස්සයා ඔය ආම්ස්ට්‍රෝම් කියනවා දිග්ගට මෙයා වෙනම චැප්ටර් තියෙනවා කැන්සර් පේෂන්ට්ලා සනීප කරලා ඒ දොස්තර ගාවට ගියාම කියනවලු ඔයා සනීප කරේ ටියුමර් එකක් නේ කැන්සර් වලට බේත ඔය මොකද බේත හරියන්නේ නැහැ කියලා ඉන්දියන් කාර්යය කියන කැන්සරයක් එන්නේ ඔයා දෙන බේත නිසා මේ වෛද්‍ය ශාස්ත්‍රයෙන් තමයි කැන්සර් එක හදාගත්තේ. ඒක ඇදුවේ කෙමෝതെරපි පිළිකාවට දෙන බෙහෙත සහ ඔපරේෂන් එක නිසා. ඔපරේෂන් නොකර හිටියන ඔක ටියුමර් එකක්. ඒකට හරිය සුද්ධ කරලා කියන ඇත්ත අපි ටියුමර් එක සනීප කරන අපි ප්‍රිවෙන්ෂන් එක කරන්නේ. කැන්සර් එකට යන්න ඉස්සලා සනීප කරනවා. ඒකට අපිට ගහනවා අපිට පුළුවන් ටියුමර් එක සනීප කරන්න විතරයි කැන්සර් බැගිලා. අපි කියනවා තොපි තමයි කැන්සර් ගැහැදුවේ කියලා. නවීන විද්‍යාවෙන් තමයි ගැතර හැදුවේ කියලා හීටඩ් ආගියුමන්ට් එකක් තියෙනවා. ඉතින් ඒවා වැඩි එළියට දාන්නේ නැහැ. එළියට දැම්මොත් එහෙම මොකද දන්නව පරදින යුද්ධයක් කරන්න කියලා. ඒ නිසා දැනට එක යනවා මේ මෑතක මම දැක්කා රිසර්ච් পেපර්ස් තුනක් විතර ඉලියරලා ওই දින සම්මත ක්‍රමයට. මේ යුරින් පාවිච්චියේදී මේ යම් යම් සීමා යටතේ අන්තිමට කියලා තියෙනක ඇත්ත තමන් මොකක් හරි කිමිකල් එකක් පාවිච්චි කරනවා නම් ඇඟට මුත්‍ර බොන්න යන්න එපා. එතකොට මොකද අර කිමිකල් එකේ රෙසිඩියුස් යනවා. වෙන විදිහකට කියනවා නම් බොන හැම බේතක්ම වසක්. මේ වසවල ගොඩක් ඉතුරු නම් මුත්‍ර වල ආයෙ බිව්වොත් වස ඩබල් වෙනවා. ඒ නිසා ජීවක තමා කියලා තියෙනවා හැම වීසා බෙහෙතක්ම වසක් හැම වසක්ම බේතක් මාත්‍රාව දැනගත්තොත් ගොඩ කියලා. හැම වසක්ම බේතක් හැම බේතක්ම වසක් මාත්‍රාව දැනගත්තොත් ගොඩ. ඉතින් මාත්‍රාව සකස් කිරීම තමයි ලෙඩ වෙන්නේ ඉස්සෙල්ලා මේ මූත්‍රා පාවිච්චි කිරීමෙන් ඇඟ ඉමුනයිස් කිරීමෙන් කරන්න තියෙන්නේ. ඒ වගේ මේ රිට්‍රීට් වලට ඕනේ මේ අනවශ්‍ය ප්‍රශ්න ස්වාමීන් වහන්සේ තව එක ලිපියක් ඉතුරුලා තියෙනවා. ඊට ඉස්සෙල්ලා මම මේ ඊයේ ධර්මදේශනාව ගැන පොඩි ගැටලුවක් තියෙනවා. විෂයාකාර සක්කාදිට්ඨිය ගැන ඊයේ දේශනා කරා. ස්කන්ධයන් ගැන හතර ආකාරයකින් මේ දිට්ඨිය දිට්ඨිය එකක් මේ ඒක සිංහලෙන් කියනවා නම් මම මාගේ මගේ ආත්මය කියලා නේ ඒක කියවෙන්නේ හතරවෙනි එක කියවෙන විදිය පොඩ්ඩක් පැහැදිලි විදියක් ඒ ක්‍රම දෙකකට කියනවා රූපං අත්තතෝ රූපං රූප රූපස්මින් අත්තානං කියලා රූපයේ රූපේ ආත්මයයි කියලා ගන්නවා. රූපයෙන් ආත්මේනවයි කියලා ගන්නවා. ආත්මයෙන් රූපේනවයි කියලා ගන්නවා. ආත්මයෙහි රූපෙහි ආත්මය තියෙනවා කියලා අපි වචනයක් වර්ණගෙන හතක් තියෙනවානේ. ප්‍රථම, ဒုတိ ය, තතිය කියලා. අන්නේ වර්ණකින් හතරක් එතන තියෙනවා. ඒ විදිහට ඒක වෙන විදිහකටනවා නේතමම නේසෝමසින මේසෝවත්තා කියලා තුනට තමයි ওই ගිහිලා තියෙන්නේ. අරකේ ඒකට දීලා තියෙන නිදර්ශන හතරෙන් තමයි මම ඩිසයින් කරගත්තේ. රූපං අත්තතෝ කියන එක පහනයි දැල්ලයි කියලා. රූපයෙහි ආත්මය තියෙනවායි කියන එක ගහින් හෙවණල්ල පිනිකුත් වෙනවා වගේ. ඊට පස්සේ රූප ආත්මයේ රූපේ තියෙනවා කියන එක මලක සුවඳ තියෙනවා වගේ. ඊට පස්සේ අන්තිම එක පෙන්වන්නේ කරඬුවක් ඇතුලේ ධාතු තියෙන වගේ මේ මේ එක එතන හතර ආකාරයක් තියෙනවා. මේ හතර ආකාරයේ පහින් වැඩි කරපුවාම තමයි මේ විස්ස හැදෙන්නේ. ඒක දාර්ශනික ඉදිරිපත් කිරීමක්. කෙටියෙන් අනිත් පැත්තට කියනවා මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියලා කියන එක ඔయిత වැඩිය බොහෝම ලස්සනට ඒ ස්වභාවයේ ව්‍යාකරණ සංස්කෘත දන්න නිසා කටුකුරුන්දේ ස්වාමීන් මේකට දෙනවා ඇත්තටම මේකටත් වැඩිය හොඳ විස්තృత විතර කිරීමක් කරනවා. ඉතින් ඒක ඇත්තටම බලනකොට Hindu ආගමෙත් තියෙනවා, මහායාන බුද්ධ ආගමෙත් තියෙනවා. මේ බුද්ධ ඥානස අපි හිතන තේරවාදය තමයි ඔතෙන්ටික් කියලා. ඒකෙත් තියෙනවා ඒ වචන තිබුණාට දෙන අර්ථකතන නැත්තම් ඒකේ ලුසිඩිටි එක කතා කරන එක්කනාගේ භාෂා දක්ෂතාවය සහ අහන්නගේ අවබෝධ කිරීමක් තමයි රඳාපවතින්නේ. මේ අවසාන ලිපිය ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද දින කමඨහන් වාර්තාව වෙනුවෙන් වෙනුවට තබන්නේ හදවතට නැගුණු සටහනක් බැති සිටිනි. ඔබ වහන්සේට වචන පෙළක් ලියා ගරු කිරීමට සැරසුන විට එක විටම සිහිපත් වූවේ මා කියවූ බික්ඛු යතු ධම්මෝගේ පොතක තම කෘතිය තම ගුරු ස්වාමීන් වහන්සේට පුද දීමට ලියු පාඩයයි. යුත්ත ධම්මෝ. යුත්තම් යුත්ත ධම්මෝ. එහි dedicated to my teacher who is to me a living reminder that the Buddha once walked this earth. යනුවෙන් සටහන් වී තිබුණා. ඊටාම කෙටියෙන් මගේ හදවතේ ඇති වූ හැඟීමත් මෙහිම කැටි කොට දැක්විය හැකියි. බුදුරජාණන් වහන්සේ වරක් මේ මිහි තලය මත පාතැබූ බවට ඔබ මට ඔබ වහන්සේ ජීවමාන සිහි කැඳවීමකි. ඔබ වහන්සේට මාගේ নমස්කාරය වේවා දීර්ඝායුෂ වේවා. මේ වටිනා අවස්ථාව සලසා දුන් අනුරාධ ඇතුළු කලන මිතුරු කැලටද මාගේ ප්‍රණාමය. ඔබ සෑම නිරෝගී වේවා. දීර්ඝායුෂ ලැබේවා. වහවහ නිර්වාණ අවබෝධය කරත්වා තෙරුවන් සරණයි. ඔය බුදුරජාණන් වහන්සේ දීලා තියෙනවා අපි හැම කෙනෙකුටම පුළුවන් මේ සාරාණී අවතා තුනක් බුද්ධ විඳින්න. එකක් තමයි පැවිදින බිම. තමයි මේ ගීගේ අතහැරලා පැවිදින දවසට බුදුහාමුදුරුවෝ ඉන්නවා එතන ධර්මයේ දිනව සංඝයා තියෙනවා. ඒක හරි රිමාකබල්. දෙක සෝවන් වෙනකොට සෝවන් වෙනකොට කෙලෙස් වලින් 95ක් විතරම ඉවරයි. එයාට තේරෙනවා තාම මට වැඩ ටිකක් තියෙනවා හැබැයි ආපහු එන්නේ නැහැ කියලා. ඉරිවර්ටිබල් වෙනසක් ඒක සාරාණීය භූමියක්. කොතන කෝසවාම අන්තිම එක රහත් වෙන එක. රහත් වෙන දවස් එනවා ආයේ කොහොම කරක්වත් මේ සුවාන ආත්ම හතක් හරියනවනේ. ඒ නිසා මේ තුම්පලක අපිට තියෙන බුදුන් අපි බුදු වෙන වෙලාවක්. එහෙම නැත්නම් අපිට සීකඳවන වෙලාවක්. ඉතින් අපි ඒකේ එළිය දකින්න තාක්කල් අපි පහත් කළා සලක ගැනීමක් තියෙනවා. ඒක හොඳ නැහැ. බුදුහාමුදුරුවෝ ආව බුදුහාමුදුරන් එහෙමයි ධම්මජීව ආමුරයි ආමුරන් එහෙමයි ඉතින් මම නම් එහෙමයි කියලා තමන් ඔය ඔය කියන හැම වචනයකින්ම තමන් පහත් කරගන්නවා. එවනේ මම බුදු වෙන්න ඕන. එච්චරයි. ආයෙ වෙන මේ අරය මේ බුදු වුණාට කියලා මට ඇති වෙලක් නැහැ. මම බුදු වෙමි. I no compromise. අරිය බුදු වුණා යාට සලූට් එකක් ගහනවා කියන එක මම පුංචි කාලේ කියව ලිපියක්. මේ ලෝකී මිනිස්සු වීරයන්ට ගරු කිරීමේ පාහර වැඩක් කරනවා. වීරයන්ට ගරු කරන තාක් කල් ඌ වීරයෙක් වෙන්න හදන්නේ වීරිය උඩ තියලා උන්ට බෙඩස්ටල් හදලා පේන් කර කර ඉන්නවා. මේ මගේ මොකද්ද තියෙන්නේ මටත් ඕන මටත් වීරයෙක් වෙන්න පුළුවන්. මේ වීරිය කතා කරන කිසිම කෙනෙක් මට වීරයෙක් වෙන්නේ නැති උගන්වන්නේ අරයා මෙහෙම පුරා මෙහෙම පුරා ඒ ඒ ඒ මෙහෙමයි මේ මෙහෙමයි මේ මෙහෙමයි මේ මෙහෙමයි කියන හැම එකෙම එතන හීනමානයක් වැඩ කරන්නේ. එහෙම කොනක්වත් බුදුහාමුදුරුවෝ කියන බුදුහාමුදුරුවෝ බල බුදු වෙන්න පුළුවන්. ඉතින් හරියට මේ බුදුහාමුදුරුවෝ බුද්ධ පූජා දීලා මට බුදු වෙන්න පුළුවන් වෙයි කියලා හිතන්නවත් එපා. එන්නේ බැරි කට්ටියට තියෙ ඒක ප්‍රශ්නයක් නෑ මේක කරුවට කමන්නේ බුදු ජානසේ විතරක් කවදාකවත් නෑ උඹටත් මගේ තැනට වෙන්න පුළුවන් ගුරුවරට මට වැඳ වැඳ ඉඳලා වැඩක් නෑ කළ යුත්තේ කරපන් ඉතින් ඒක මිනිස්සෙක් අර මේ මේ සංස්කෘත පොතේ තුන්වෙනි පාඩමේ තියෙනවා මම ඉගෙන ගන්න හරි ආසාවක් තිබුණ නිසා ඉගෙන ගත්තා පාඩම ඒකේ තියෙන කර්තකාරයක් යන ගමන් වෙන්නට සිවදෙවියා දානවා. එහෙනම් කරත් තේරෙනවා හොඳටම රැය වෙලා. ඉති මූ කර දෙවි ජහට ගිල්ල නාල ඇවිල්ලා සිවදෙයියන්ට වැඳලා කියනවා. දන්න જાතියෙන් මම මේක මේව කරනවා මේ මේවයි මේ මේවයි මේ මේවයි මේ මේවයි මේ මේවයි මේ මේවයි මේ මේවයි මේ මේවයි මේ මේවයි මේ මේවයි මේ මේවයි ඉල්ල මට උදව් කරන්නේ. කීනද සිවදෙයිය පතු වෙනවා. මොකද්ද ප්‍රශ්නේ කියලා. ඒක කියනවා කරත් තේරලා යකෝ මට වැඳ වැඳ ඉඳලා වැඩක් නැහැ. අර එරිච්ච වෙතර කරදිලා තල්ලු වල ගහපිය ගොනාට. එතකොට මං උදව් කරන්නම් කියලා. අරු ඊට පස්සේ ආයෙමටට බෑලා කරත් කඩෑනේ කරදීලා තල්ලු ගනවා ජක්කොනා කිව්වට පස්සේ සමදේක ඕ හරි වැඩේ හරි. තෝ මේ මට වැඳ වැඳ ඉන්න. ඒකවත් අපේ මිනිස්සු කියලා දෙන්නේ නැහැ. මේකේ තියෙනවා මම මෙදී ඒක ඉතින් අර අර ඒක හරි ඇප්‍රීසියේෂන් කෙරුවට මේ කවුද උඩ තියලා පෙඩස්ටල් එකක් උඩ තියලා වයිපස් කරන එකක් නෙවෙයි තියෙන්නේ. සී මං කියන්නේ සීන් එක ඒකනේ. ඒ වෙනකොට Taman inferiority එකක් ඇති කරගන්නවා කියන එකයි මම පෙන්නන්න හදන්නේ. මට ධම්මික හමුදුකව කවදාකවත් එහෙම කරන්න එපා. ඔබට ඕන තැනකට යන්න මං කොහොමද කරන්නේ මං සතුන් මරලා තියෙනවා හොරකම් කරලා තියෙනවා කාමීත්‍යචාරය කරලා තියෙනවා බොරු කේලම් හිස්වැජ බීලා ඔක්කොම කරලා තියෙනවා. ප්‍රශ්නයක් නෑ ඔක්කොම හොදන්න පුළුවන්. ඔබට පුළුවන් උතෙන්ද යන්න මං කො බෑ පිස්සු කතාවක හිත ඒක ඒ හිතන්න එපා. එමිටන්නේ කිසිම ඉන්ෆීරියොරිටියක් නෑ අපේ පොටෙන්ෂල් and possibility wise අපි බුදුහාමුදුරුවෝ තමයි. ඉතින් බයයිනේ කියන්නේ කවුරු හුඟතනේ බයයි මේ possibility එක තියෙනවයි කියලා හිතන්න මට. පොටෙන්ෂල් එක තියෙනවා කියන්නේ මොකද ඒක නැති කරන එකමනේ මේ හැම පූජාවෙන්ම කරන්නේ. හැම වන්දනා පූජාව හැම එකකින්ම කරන්නේ උඹ ඉන්ෆීරියර් ඔය වන්දනය කරන සුපීරියර්. මං කියන්නේ මම සුපිරි කියන කතාවක්. මේ මෙතන මේ කෙනහිල්ල ආගමික පූජා ක්‍රමවිදි වලදී මේ මානවය බිම දාලා පහගලා උගේ සෙම උගේ ඒව අරගෙන බුද්ධ පූජා තියන්න නේද? ඒක හොඳයි. නමුත් ඒ නිසා ෆුල් ෆ්ලෙජ් එක ඇප්‍රීෂিয়েට් කරන්න හොඳ නැහැ. මට කියන්න උඹට පුළුවන් ඉතින් යන්න. බුදුහාමුදුරන්න පුළුවන් වුණා නම් මොකක් බුදුරජාණන්ගේ පන්තිය පරස් ජාතකෙම කියන්නේ හැම ජාතකෙම කියලා තියෙනවා මං කරපු වැරද්ද. ජාතකත 459ක්ද කොහෙද තියෙනවා ඒක කියලා තියෙනවා මම මේ වැරද්ද කරලා තියෙනවා. purposely කියනවා. මට බාධා වුණේ නැහැ. මං ඒක බුදු වුණා. බොරු කියලා විතරක් නෑ. එකයි බුදුජානකයේ මුළු ජීවිත කාලෙම රැකලා තියෙන්නේ අද්විච්‍ය වචනා බුද්ධා අද්විජ්ජ වචනා බුද්ධා අමෝඝ වචනා ජිනා. බොරු විතරක් කියලා නැහැ. ඒ නිසා මහ පොළොව හොල්ලන්න පුළුවන්. අනික ඔක්කොම වැරදි කරලා තියෙනවා. අපි වගේ හැබැයි පශ්චාත්තාප වෙලා නේ. අන්තිම වෙනකොට ඒ ඔක්කොම නිකන් ගණන් ගන්න නැතුව මට මට බුදු වෙන්න පුළුවන්. අන්න ඒක දෙන්නේ නැහැ නේද? උඹට පුළුවන් ඔය කන්නුට වැඳ වැඳ ඉන්න හැම වෙලාවෙම සතිපත්තයි. සතිමත්යන් සතිමත් වෙලා හැම වෙලාවෙම ඉලා බුදු වෙලා ඉන්නේ. කියලා දුන්නාම වර කරත්තයක් කරේ තිබ්බා කර උඩ තිබ්බා වගේ වගකීමක් එනවා අසජීවත් වෙන්නේ හැම වෙලාවෙම අපි කාට හරි වඳිනවා මං කියන්නේ නැවතත් මේ මේ මම සුපීරියරිටි එකක් දෙන්න හදනවා මහාන්නයක් දෙන්න හදනවා කියන එක නෙවෙයි මේක යට හැංගිවිලා තියෙන මේ මේ හරි අහිංසක ගතිය පේන්න තිබුණාට ඉන්ෆීරියොරිටි එකක් මේකේ තියෙනවා අන්න ඒක පොඩ්ඩක් මතක් කරලා දෙන එක මං හිතන යුතුයකමක් කියලා එතනින් දවසේ ප්‍රශ්නෝත්තර වැඩසටහන අවසන් වෙනවා. තව කාටවත් ප්‍රශ්න මොනවද තියෙනවා නම් කෙලින්ම අහන්න පුළුවන්. මේකද වංශක වංශක මේ ධර්මයක් වගේ එන්නේ මේ මේ විදිහට කතා කරනකොටද දැනේ. ඔය ඇතුලේ හැඟවිලා තියෙනවා අහිංසකම තිබුණාට ඉන්ෆීරියොරිටි එක තියෙනවා. වංචික ධර්ම 40ක් ගැන බුදුරජාණන්සේ කතා කරලා තියෙන එක රේරුකණ චන්දේරුණ ස්වාමීන් වහන්සේ වංචනික ධර්ම කියලා පළ කරලා තියෙනවා. දැන් ප්‍රොෆෙසර් පද්මසිද්ධ සිල්ලයක දානවා ඉංග්‍රීසි භාෂාවට වෙස්ටර්න් සයිකොලොජි එක හිතලවත් නැති පැත්ත. හිතන්නවත් බෑ. වෙස්ටර්න් සයිකොලොජි කියන්නේ මේ රෂනල් මයින්ඩ් එක තමයි හරියට කියලා. රෂනල් මයින්ඩ් එක තමයි 40 තියෙන්නේ. ඒක කියලා තියෙනවා උබ්බේපක්ක සම්තිර්ණ වශයෙන් විචිකිච්ඡා වංචේති කිය. විචිකිච්ඡා ප්‍රඥාණේ වශයෙන් පෙනී හිටිනවා. දෙපැත්ත සලකලා බලන අනම්මනම් කියන ආවට මෙතන විචිකිච්ඡාව තියෙනවා. ඒ වගේ මෙතන අහිංසකම තිබුණට තන් ඉන්ෆීරියොරිටි එක වහලා ගහන්නේ. පෙන්වන්නේ නැහැ. ඒක කවුරුත් පෙන්වන්න යන්නෙත් නැහැ. කවුරු ඉස්සුක ඕ මම ඊම පොරත් තමයි මට තහොම් බඳලා මලි උඩට දෙවන්න ඉන්න ඕන කියලා කියනවා මිසක් ආ මොකද්ද අනුන්ට වැඳ වැඳ ඉන්නේ කවදාකවත් ඒක වගතුවක් වෙන්නේ නැහැ කියලා කියන්නේ අම්මලා තාත්තලාත් අපිට කියලා දෙන්නේ නැහැ ගුරුවරු කියලා දෙන්නෙත් නැහැ හැබැයි ධම්මිකහවුරු කියන්නේ මගේ ගුරුවරයෙක් තමයි ඒ සායනාසේ දැන් කියලා කිව්වොත් කියාවි මම උඹට ඕවා කියලා දීලත් නැහැ මම දන්නෙත් නැහැ කියලා කියාවි නමුත් ඉදායදලම කියපු දෙයක් තමයි වැඩි හිටියා මේ මේ වීරයන් වන්දනා කරනවා කියන එක නිහිනයන් ඇති කරන ක්‍රමයක් වීරයන් වදලාගෙන හැම කෙනෙක්ම Taman නිහිනකමක් ආරූඪ කරගෙන තමයි කරන්නේ. බුදුරජාණන්සේ මේ ඉඩ තියලා නැහැ. බුදුරජාණන්සේ කියලා තියෙන ඕනම කෙනෙකුට මෙතෙන් එන්න පුළුවන්. එතෙන් තියෙන ප්‍රතිපදාවක් විතරයි. මනුස්සයා කියලා කියන්නේ ඒකේ පොටෙන්ෂල් එකක්. ඒ පොටෙන්ෂල් එක ඕන තැනකට එම් කරපන්. හැබැයි මේ ඒ සඳහා ආරයට සැලුට් එක ගහන්න ඕනේ කියලා එකක් නැහැ. අනිත් එක රහත් වෙනවයි කියලා කියන එක බුදුරජාණන්සේ වර්ණගලා තියෙන්නේ අසද්දෝ අකතඤ්ඤෝ කිසිම කෙනෙකුට ඊට පස්සේ කෘතඥතාවයක් පළ කරන්නේ නැහැ රහත් වුණාට පස්සේ. අස්සද්දෝ කිසිම දෙයක් ගැන අදහන්නේ නැහැ. අදහන දෙයක් නැහැ නේ අවබෝධ කරලා නැති. කෘතඥතාවය පළ කරන දෙයක් නැහැ. මොකද මම ඇචීව් කරේ මේක. බුදුහාමුදුරු මට පාර කිව්ව ඔක්කොම කරුවා. ඒක හරි. ඒක ඉතින් ගරු කරනවා. නමුත් බුදුහාමුදුරු අදහන දෙයක් හෝ මේ කෘතඥතාවය අකටඤ්ඤු කියලා දෙයක් වෙනවා. පස්සේ ඒක අට කතාවේ විස්තර කරනකොට බොහොම බයපක්ෂ ඇතුව ඒ කියන්නේ බුදුහාමර රිසර්වේෂන් එකක් තියලා ඔය ලියලා තියෙන්නේ ඔය ගණන් ගන්න එපයි කියලා මේ බය කරන්න හදනවා. නමුත් මම කියනවා විපස්සනා කරන කට්ටියට මේ දේ අදාළ වුණාට ඒ මට්ටමට ආපු නැති අයට ඌවා තියෙනවා. මම නෑ කියන්නේ ඒක සමාජ මට්ටමක් තියෙනවා, තාරා දිනමක් තියෙනවා ඔක්කොම කරන්න. හැබැයි ඔක අහන්න නැති තැනක් තියෙනවා. ඒකයි බුදුහාමර පෙන්නේ. ඔය කියන ඔය තාරාතිරම් මට්ටම් අහන්න නැති තැනක් තියෙනවා. ඒකයි බුදුහාමර පෙන්නපු උතුම්ම දේ මිනිස්සුක සතු. ඒක වහලා ගැහුවොත් ශ්‍රාවකයා පහත් කිරීමක්, නිහින කිරීමක් කරනවා. එහෙම කරන්න ඕන ගමන් නැහැ. sorry uh, external pain හරි charismatic very strong borderline arrogance uh, very powerful uh, story. අත අතේ දුක හරියට එන්න බා. ඉතින් මං දරුවන්ව හදනකොට brains අල්ලගෙන කරනවා because they will they will be borderline that arrogance and egoistic uh, uh, I can do anything that kind of attitude එක. ඉතින් ඒක නොයන්ද ඒ පැත්තට නොයන්න අරගලම හදගෙන මම ඉන්නේ. So am I doing something wrong? ඒක ළමයි දන්නේ නැහැ කියලා දීතාන ඉන්නේ. No they do know. They do know. එතකොට මොකද කරන්නේ අම්මට වෛර කරනවට මොන මොකද්ද ළමයට ඉතුරු වෙන ඔප්ෂන් එක? නෑ ඒක වෛර කරන්නේ නෑ. ආ I think ඔය දැන් මට බයිලානේ කියන්නේ. මූණට කියනවා. එච්චරයි. ඉතින් එතකොට උදිනවා ඔයා අම්මා වුණාට ඔයාට මගේ personality එකට ඇඟිලි ගහන්න කවුද අවසර දුන්නේ? ඔයා හිතනවා මේ අම්මා ලුකුවට දන්නවා පොඩි එකා පොඩිවට දන්නවා කියලා. එහෙම ගන්නෑ. පොඩි එකාට හොඳටම තේරෙනවා අම්මගේ පස්සපැත්තේ එළියේ අම්මා අපිට නටනකොට මොන නටනවා වගේ. මොන නටනවා වගේ පොඩි උන්ට හොඳට තේරෙනවා ඒක. අපි හිතනවා නම් මේ අපි මේ පොඩි උන්ට පෙන්න එකෙන් පොඩි වගේ තේරුම් ගනි අපි මේ අරසාවට කරන හැටි මේක නෑ. උන්ට තේරෙනවා. උන්ට තේරෙනවා එහෙම නීති දාන්නෙම ඩිස්කොලිෆයිඩ් මිනිස්සෙක් විතරයි. ක්වොලිෆයිඩ් එක නම් කියන ඔබ ඵලයන් අතල්ලා කඩාගනි මම උදව් කරන්නම් මට කරන්න දෙන්නේ අපේ අපච්චි ඉන්න කාලේ අපච්චි ඉන්න කාලේ කියන්නේ හොඳ හම්බ කරන්න ඕනේ දරුවෝ 11කට හම්බ කරන්න ඕනේ මායින්ගල් කඩනවා මොනවයි පොඩි ජොබ් එකක් කරන්නේ නටලා තිබිලා අහුනොත් නෙලනවා හොඳටම මෙන්න මේ වගේ පොල්ලක් ගහලා තින වහලේ හම්බ කරන එනකොට කාලා එනකොට ඒ කාලා තොපිට ගෙදර ඉන්න බැරුව නටනවා කියලා ගහනවා බෙල්ලෙන් පල්ලෙන් මොන ලෙඩක් ආවත් ගණන් ගන්නෑ මට ඕක කරන්න නෑ. බිල්ලෙන් උඩ ඇවිල්ලා මැරෙන්න ගියොත් විතරක් මම බේත් කරලා දෙනවා. මට ඕක කරන්න වෙලාවක් නෑ. ගහ වැරද්ද කරොත් ඒකටම ගහනවා. අම්මා කියනවා යක්ෂයා දැන් ආවොත් ඉවරයි. අම්මා ඉති වැඩිම පීස් මේක තමයි. ඉතින් අත් කර උඩත් නගිනවා. අම්මගේ බත් එකටත් පැනලා කනවා. අම්මා දාන මොනවා හරි අප්පච්චිට ආවුනොත් no mercy. That's the problem I have since he's gone. අයිනේ ඕනේ මම්ම කෙනෙක්ගෙන් අහන්නේ. ඕනේ අම්මා කෙනෙක් හිටනවා මේ දරුවගේ මම නිසා මට සයිකොලොජිකලි මම සුපීරියර් කියලා. එහෙම නැත්නම් මට අයිතියක් තියෙනවා කියලා ඒ දරුවට ටර්ම්ස් ඉන්ටර්ප්‍රීට් කරන්න. මං කියන දරුවා කියනවා නම් අම්මේ මේක කරපන් කියලා ඒක තියෙනවා. හැබැයි මේක මේකට බර්ටන් රසල් කියන්නේ vested interest. you waste upon yourself, you appoint yourself in front of that you are innocent, you don't know, I know, therefore do this කියලා. It's the worst and worst in the mind, human mind. ඒකේ මනුෂ්‍ය ළඟ විතරයි තියෙන්නේ. තිරසන් සතා කූඩුවේ ඉන්නකන් දරුවා බලනවා. කූඩුවෙන් එළියට ගියානේ. ආයෙ එන්න දෙන්නේ පලාතේ එන්න දෙන්නේ. දැන් අපේ ළමයි කවුරුත් 16 වෙනකන් දෙමාපියෝ බලනවා. මොකද අපි ගොඩක් කල් යනකන් ළමයා ඇඩොප් වෙනවා. මේ කාලය ඇතුළත දෙමාපියෝ කරගන්න තියෙන වැරදි ටික කරගෙන ඉවරයි. ගහන්න බෑ. ඒ කට්ටිය එහෙම දිනු කරන්න බෑ. දැන් හැබැයි වෙස්ටර්න් කන්ට්‍රීස් වල දෙන්නේ නැහැ ගෑන් ළමයට අවුරුදු 13යි, කොල්ලෙකුට අවුරුදු 16යි. ඊට පස්සේ එන්නේ පාතතියක්. මම කියන්නේ ඒක හොඳයි කියලා. මම කියන්නේ ඒක හොඳයි කියලා. මේකට එහෙම නීතිමය හෝ සමාජ මට්ටමින් උත්තරයක් නැහැ. අපි හිතනවා මේ රෙගියුලේෂන් දාලා හදන්න පුළුවන් කියලා ඒකෙන් ටෙම්පරරි අපි අර තියෙන එක පොඩ්ඩක් අඩමාරු වෙනකන් ඉදී. ඊට පස්සේ ඒක කරප් වෙනවා. කොරෝනා සිස්ටම් එකක් තියෙනවා. හැම සිස්ටම් එක විනාශ කිරීමේ ක්‍රමයේ සිස්ටම් එක ඇතුලේ තියෙනවා. We just pretend that they are healing, but just just to please me, I would say. ඒකේ තියා දැන් අපිත් පොඩි උන්ගේ ඉඳලා තියෙනවනේ. ඊට පස්සේ දැන් මම තාත්තා කෙනෙක් නොවුනට අපිට පස්සේ තාත්තා වෙනවා සීයා වෙනවා ඊට පස්සේ සයිකල් එක නෑන්නේ. ඒ සයිකල් එක මේ ආත්ම විතරක් නෙමෙයි මේක පරිණාමයේ පුරා කර්මේ සහ කර්මඵලයේ හැටියට බැලුවත් මේ දෙමව්පියෝ දඩුවන්ට ඉම්පෝස් කරන එක දෙමව්පියෝ හිතන එකට ටික අනිවාර්යයෙන්ම ඩියුටි එකක් කියලා. දඩුවෝ එමෙ හිතන්නේ නෑ. දරුවේ මේ තන දරුවෝ ඒ දරුවෝ විතරක් නෙවෙයි රට්ටු හිතන රජුරෝ හිතන රට්ටු පිළිබඳව. දොස්තරලා හිතනවා ශිෂ්‍ය ලෙඩ්ඩු පිළිබඳව. ගුරුවරු හිතනවා ශිෂ්‍යෝ පිළිබඳව. දෙමාපියෝ හිතනවා දරුවෝ පිළිබඳව. ඉතින් එතනම කොමියුනිකේෂන් කට් ඔෆ් එකක් වෙනවා. ඊට වැඩිය වර්ස් දෙයක් නැහැ නේ වෙන්න දෙයක්. මේක නැතිකරන්න ක්‍රමයක් තියෙනවා කියලා මම කියන්නේත් නැහැ. මං දන්නේ එකයි කාග සයිකොලොජි එකට බලපෑම් කරන්න එපා. කරනවා නම් කියලා කරන්න මම මේ වැඩිමට කෙරුවා මේ සමාවයම් මං මේ මේ මේ සම්සන්දන ඉඳලා කරේ එන ඕන්නේ මගේ ජීවිතයට අත ගන්න කිව්වොත් thank you that's it මම නෑ කොමිට් වෙන්නේ කියලා. ඉතින් ඒක නිසා දැන් හුවෙදනේ කරන්නේ මේ වෙස්ටර්න් කන්ට්‍රීස් වල ළමයි හදන්නේ. ළමයි හැදුවොත් ළමයින්ට හැදුවොත් ඊට පස්සේ ලීසි බල්ලෙක් හදන එක මොකද වලි ගන්නවද? ළමයින්ගෙන් ඒකවත් නෑ. ළමින්ගෙන් ඒකවත් නැහැ. ඉතින් ඒ නිසා තමයි හදන්නේ ගිහිල්ලා දෙමාපියෝ නිකන් අර මුකුන්දු අබු මුකුද්දු වඩටපත් වෙලා. මොකද මේ ලෝකේ පොඩි ළමින්ගේ ලෝකයක්. පොඩි ළමයින්ට දෙනවා රයිට්ස් දෙමාපියන්ට දෙන්නේ නැහැ. ඉතින් ඒතකොට දෙමාපියෝ නිකම්ම නිකන් ඔච්චර මහන්සි වෙලා ඔච්චර කැප වෙලා කැප වෙලා අන්තිමට ශෝක තත්ත්වයකටපත් වෙනවා. ඒක නිසා මේ වෙස්ට් එකෙන් ආපු සිස්ටම් එකක් නේ තියෙන්නේ. මේ এডুকেෂන් සිස්ටම් එකේ තියෙන නරක ඒ වර්ස් සිටුේෂන් එක තේරුම් ගන්න තාම මිනිසුන්ට තේරිලා නැහැ. දැන් ලංකාවේ සිට 86ක් ටීචර්ස්ලට ස්ට්‍රෙස් එක. ඇමරිකාවේ 72යිලු. ડોක්ටර්ස්ලා දිහා බලන්න, පොලිස්කාරයෝ දිහා බලන්න පුදුමාකාර ස්ට්‍රෙස් එකේ ඉන්නේ. ඉතින් ඒගොල්ලෝ මේ අනුන්ට සේවයක් කරනවා කියලා හීනකින් වාසි හිතන්න පුළුවන්. මේ මේ කඩදාසි පිටේ දාලා තැම්බි තැම්බි ඉඳද්දි පොඩි හුම් මොකාවක් කියන්නේ කරගන්නේ. පොඩි එකෙක් ළඟට ගිහිල්ලා බලද්දී අම්මලා තාත්තලා තැර වුණත් මොනවද ඌ කූට ඕනේදී ඌ කරනවා. හොඳ ජෝක් එකක් තිබුණා අධ්‍යාපන ඇමති ඇමතිට ජනාධිපති බයයිලු. ඇමතියා සෙක්‍රටරිට බයයිලු. සෙක්‍රටරි ප්‍රාදේශීය ලේකම්ට බයයි. ප්‍රාදේශීය ඩිරෙක්ටර් බයයි. ඩිරෙක්ටර් කලාපේ ඩිරෙක්ටර් කලාපේ කරන ප්‍රාදේශීය බයයි. කාර්ය ඩිරෙක්ටර් ප්‍රින්සිපල්ට බයයිලු. ප්‍රින්සිපල් ටීචර්ස්ලාට බයයි. ටීචර්ස් ළමයිට බයයිලු ළමයි මොකටවත් බය නැතිලු. ඒක තමයි අද තියෙන අධ්‍යාපන සිස්ටම් එක. අපි මට ඒක තේරුණා මම ඇඩ්වාන්ස් වල කරන කාලේ හරියට දුන්නා ටීචින් අපොයින්ට්මන්ට්ස්. ඒ කියන්නේ ඇඩ්වාන්ස් වල පාස් වෙච්ච අයට මම හිතෙන ගොඩනෙක් ගියා. මම මම ලියනකොට ඇප්ලිකේෂන් එක වැරදිට ලියලා දැම්මා. ඒකට ඉන්ටර්වයුව කෝල් කරන්නේ මට හරි බයක් තිබුණා උගන්වනවා කියන වචනෙට. මම කිසිසේත්ම සුදුසුෙක් නෙමෙයි කාටවත් උගන්වන්න ෂෙයා කරන්න පුළුවන්. උගන්වනවා කියන එක මට තේරෙනවා self imposed. ඒ කියන්නේ vested interest කියන එක. මේ මෙච්චර ගැඹුරට තේරිලා තිබුණේ නැහැ. ජනහතේ යන්න හදනවා නිකන් දෙන නිසා ඉගෙන ගන්නවා මට උගන්වන්න දෙයක් මම දන්නේ නැහැ. ඉපෝස් කරා. උතර ස්වාමීන් වහන්සේ අපේ ප්‍රධාන සංවිධායකතුමා මට මයික් එක කරලා තියෙනවා. <laughs> ඒකත් ඉම්පෝසින් ගත්තා. වැඩි හිටියන සැලකීම. එයාට වැඩි හඳවල් ගානක් මම දැකලා තියෙන හින්දා නෑ හිටිය වැඩි හිටිය වැඩි දැන් ඒක හේතුව. කෙසේ වෙතත් අපි ඊටාම සාර්ථක රිට්‍රීට් එකක් අවසානයේ සන්තෝෂයෙන් ඒ වගේම සංවේගයෙන් අපි දැන් සමුගන්න හදන්නේ කෙනෙක්ගේ ඔබ වහන්සේට ස්තුති කරන්ද මට තේරෙන්නේ නැහැ. මම පොඩ්ඩක් විතර මට වෙලාව දෙන්න මේක මේ අනුරාධ පුතා මේ ඔය දත්ත මහන්සියගේ දත්ත මහන්සිය ගැන මේක කියන්නේ. එක වෙලාවක් තිබුණා කරනවාද මේක කරනවාද නැද්ද කියන තත්ත්වයක් තිබුණා. එතකොට අපි දෙන්නා එකතු වෙලා ඉතින් අතිදක්ෂ සංවිධායකයෙක්. ඉතින් ඊමේල් කෝල්ස් ගානක් විසාල ගානක් කරලා මේ රිසල් වල ඉන්න සියලු තරුණ තරුණියෝ ඒ කට්ටියත් රටේ එකතු වෙලා අපි කොහොම හරි මේක කළා. ඒක අපිට විතාල විශාල ජයග්‍රහණයක්. ඉතින් ඒ ජයග්‍රහණය ලබා ගන්න අපි ඔක්කොම එකතු වෙලා ඉහත ආත්මයක ඉහත භවයක ලොකු පුණ්‍ය කර්මයක් කරන්න කරලා ඇති මේ කරලා තියෙනවා ඒකයි මේ ප්‍රතිඵලය. ඉතින් උන්වහන්සේගෙන් සහ මම කුජලික ස්වාමින් වහන්සේගෙන් සහ මේ සියලු යෝගී සහෝදර යෝගී යෝගිනීන්ගෙන් ඉල්ලා ඉල්ලා සිටිනවා මගේ යටින්. මෙම රිට්‍රීට් කාලය තුර කයින් වචනයෙන් සිතින් වචනයක් වරද්දක් වුණා නම් එයට සමාව දෙන්න කියලා ප්‍රසිද්ධියේ ඉල්ලා සිටිනවා. ඊට පස්සේ දැන් ඔබ වහන්සේගෙන් අපි ඉල්ලා සිටිනවා රැයට කන්ද අවසර. තෙරපින් කළා ඉපදිලා ආවනම් ඔබ මොකද කතෝලික උනේ? කතෝලික දැන් අවුරුදු 10ක් විතර උන්වහන්සේ ආශ්‍රය කරනවා තාම තාම කතෝලිකයෙක් කරන්න හදන්නේ මම. ඔව් බැප්ටිස් ඉස්සෙල්ලාම උන්වහන්සේ හම්බෙන්න ගියාම මාත් මම ගියේ අරුණත් එක්ක. අරුණත් එක්ක හම්බෙන්න ගිහිල්ලා කිව්වා හාමුදුරනේ මේ හින්සන් කියලා මට කියාගෙන ඉතින් මෙයා කතෝලිකයෙක්. අයියෝ ඒක කරගෙන ඉන්නේ නැතුව මොකද මෙහා කියලා හිතුවා. <laughs> ඉතින් මේ තාම මාව බැප්ටිස් කර බැප්ටයිස් කරන එකට බුද්ධ සාහිත්‍ය කියලා එකක් නැද්ද? ඒක තාම කරලා නැහැ දැන් අවුරුදු 10ක් වෙනවා තාම කතෝලිකයා කියලා කියනවා. ඉතින් අගේ අපි කතෝලිකමක් තිබුණෙත් නැහැ ඒ කාලේ. ඒ කාලේ දෙයියොත් එක රණ්ඩු වෙලා ඉඳලා ස්වාමි කෙනෙක් ගහන්නත් ගියා. ඒ නිසා මේ ඒකයි ඒකට උත්තරේ. මේක <laughs> සාධාරණ කියන්නේ පිළිච්ච උත්තරයක් නෙවෙයි නිකන් කෑල්ලක් විතරයි. ඒකේ ප්‍රශ්නයක් නැහැ. අද අපි සත්‍ය වඩන නිසා අපි කොයි එක්කනත් කා ගන්නවා මල්ලේ. ඔය එකත් ඔරුවේ දා ගන්නවා අපි පදිනවා. ඒකට දෙයක් ඇත්තේ නැහැ. දැන් ඉවර කරන්න මේ සිල් සමාදන් කරන්නයි දැන් මේ තියෙන්නේ. ඒක නිසා අපි හතරට වැඩි ඉවර කරන්න ඕනේ. දැන් 3:25 වෙලාව. ඊට පස්සේ පොඩ්ඩක් කතා කරලා ඉවර කරමු. ඔව්. I think no more Buddhist friends, all of Buddhist friends now. Uh, ස්වාමීන් වහන්සේ මේ මේ දවස් ටික ඇතුළත ස්වාමීන් වහන්සේ අපට බොහෝම පැහැදිලිව සිත් අද ගන්නා සුළු විදියට ධර්මය කියලා කියලා දුන්නා. Uh, සත දහස් ගාණක් මේ අවුරුද්දේ චාරිකා කළා. අපි යන අනුකම්පාව මෙහෙටත් වැඩම කරලා තියෙනවා. Uh, ඔබ වහන්සේ අපගේ කල්යාණ මිත්‍රෙක් අපි ඔක්කොගේම පිනට අපිට හම්බෙච්ච බුද්ධ පුත්‍රයෙක්. ඔබ වහන්සේ වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම ගෞරවය තමයි දිවිහිමියෙන් මේ ධර්මය හැසිරීලා සතිය දියුණු කරගන්න ක්‍රියා කරන එක. ඉතින් මම මේ කවි ලියන කෙනෙක් නෙමෙයි නමුත් කවියක් ලියුවා මේ රුචාණි එක කියවයි. කියා කවි කියනවා නේ කියන්නේ කවි ගායනා කරනවා. කවි නැත්තම් කවි කතා කරනවා කියන කියන්නේ. සමස්ත මමත් කවි කියන කෙනෙක් නෙමෙයි, ගායනා කරන කෙනෙක් නෙමෙයි. ඒ වුණාට නුහුරු දෙයක් කරන්න හදන්නේ. ඔය කියන්නේ මම හිතනට වැඩිය හොඳින් කෙරුවයි කියලා කට්ටිය කියයි කියලා ඒක තමයි ඉල්ලන්නේ. ඒකත් තමයි. එහෙම කියලා හිතනවා. අයිට දින බලන්න. මතක් කරගන්න ඕනේ. සිත් සකසාලු තුරු මග කියාදී ඇති ගෞසිය ගෞතුර කෙවලා දහම් තියති කලන මිතුරු වැඩි අපේ පිනට වෙන්න නැති මින් මතුවට දිවිහිමියෙන් වඩන්නෙමු සති සාදු සාදු සාදු බුදුරජාණන් වහන්සේට පස්සේ මේ සති සොයන්නයි තියන්නයි කියන වචනේ වැඩියෙන්ම කියපු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කිව්වොත් පුදුමයක් වෙන විදියක් නැහැ. ඔබ වහන්සේ ස්පර්ශ කරන නිවන් සැපය මේ වෙනකොටත් සම්පූර්ණයෙන්ම සාක්ෂාත් කරගෙන නැත්නම් අද අදම මේ පූර්ණ අමාමහා නිවන් සුව ඔබ වහන්සේට අත් වේවා. මේ වැඩසටහන සම්පාදනය කිරීමෙන් මාහට යම්කිසි කුසලයක් අත් වූවා නම් ඒ සියලුම කුසල් ඔබ වහන්සේටත් මෙතන සිටින සහ නොසිටින සියලුම කල්යාර මිත්‍රයන්ටත් ඒ උතුම් නිවාණය සාක්ෂාත් කර ගැනීමට හේතු උපනිෂ්ඨාත්ම වේවා. සියලු දෙනාට තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. දැන් මොන කියනවා දැන් කියනවා. <laughs> හයි කියන්නේ නැහැ. මම නම් සමාවවත් ඉල්ලන්නේ කියන්න ඕන එක කියනවා ඒකල තිබ්බත් තමයි ඉල්ලන්න දෙයක් නැහැ මොකද මේකනේ it's yet another episode අපි ඉස්සරහට ගොඩාක් වැඩ තියෙනවා ඒ නිසා ඒක ඉවර කරන්න ඕනේ නැහැ වැඩි හමාර නැහැ ඇද ඇද යනවා හරිද ඉවරද තව කවි කියන කට්ටිය නේද කවුරුත් කවි කියන්නේ මම දුන්නා මේ මෙහාට කවි බණ කියන මේ ඒකේ තියෙන විනාඩි 77ක්ද කොහෙද තියෙනවා පොඩි හාමුදුරුවෝ ටිකක් නිසන්වනේ පිටිටි ගිරලා යන ගමන් කවි කියනවා ආය මුකුත් නැහැ එච්චර ලස්සන කවි මම කොහොක්වත් දැකලා නැහැ. ඒ කටහඬයි ඒ කට්ටියම ලියාගෙන කියන්නේ. ඒ නිසා එහෙදි මේක ඉවරන දවසේ කවි මඩුවක්. හැමදාම දැන් මම ඉවර වෙන දවසන මම කලින් යනවා. එතකොට ඔක්කොම අප්සෙට් ඒ නිසා කවි ටික අන්තිමට චන්ද්‍රරත්න හමුසුවා තේරුණා උඩහට. ලියපු කොළ ටික මම දැන් කවි පොත් දෙකක් අච්චු ගහලා තිනවා. තව ගොඩාක් තිනවා මේ මේ මුගක් අච්චු ගහුවේ සතිය ගැන ලිවිච්ච කවි වලට. අනිත් ඒවාගේ කිලෝරක් නැහැ. ඉතින් ඒකේ මුගව දෙනෙකුගේ අර කවි ලිවීමේ ආශාව සහ මේ පැත්ත ගොඩාක් වර්ධනය වෙලා තිනවා. මේක නිර්මාණශීලීත්වයක් නෙවෙයි. තියෙන එක. ඉස්සරදි විල තියෙන කයිමඩුව වගේ ඔක්කොම ප්‍රකාශ කරන්නේ කවි වලින්. හිතලවත් නැති ඒවා. ඒකෙන් පේන තියෙනවා අපි මේ සතුටු වෙනවා නිකන් ගීතවත් වෙනවායි කියන එක. ඉතින් ඒ නිසා මේ වින්සන් නම් නෑ වින්සන් නම් කතෝලික මං ගණන් ගන්න. අනික් කට්ටිය නම් කට්ටිය එකට ඇවිල්ලා ඉන්නා වගේ එකයි කියලා තමයි පේන්නේ. මේ කොයිද පිට ගංකාරයක් ඇවිල්ලා මේ පොට්ටුවට නැගලා. මේ ඒකට ප්‍රශ්නයක් නෑ. ඒක ප්‍රශ්නයක් නෑ ඉතින් අපි හරි ඉඳ තියනනේ බෝට්ටුවේ. ඒ නිසා ප්‍රශ්නයක් නෑ මං දන්නේ නෑ අයියලා අක්කලා මට බයිනවා. ඒගොල්ලන්ට මේ වගේ ළඟ ඇසුරු කරන්න හම්බෙන්නේ නෑ කියලා. ඉතින් මං කියනවා මයි ළඟට එන කෙනාට මම සහෝදරෙක් විදිහට සලකනවා. අම්මට තාත්තට වගේ සලකනවා. නැති කට්ටිය ගැන මං හොයන්න යන්නේ ඕනම කෙනෙකුට ඕන වෙලාවක එන්න පුළුවන්. අපි පිටිට් ෂෙඩියුල් එක බලපුවාම එන්න පුළුවන්. එimhe නැති නිකන් සහෝදරකම් ඇලි මේ ඇලීම් ගැලීම් නැතුව යන්න පුළුවන්. ඉතින් මේ යනකොට මේ කියන්න තියෙන්නේ විදේශයක් කියලා එකක් නැහැ. කොහේ ගියත් දැන් රිට්‍රීට් ගිය හැම එකෙම ඉවර වෙනකොට ඔක්කොම එකම පවුලේ අය වගේ කටයුතු කරනවා. ඒකට මේ වෙන භාෂාවක් වෙන જાතියක් මොනම දෙයක් නැහැ. අපි මානව පවුලේ මේ සහෝදරකම ලබනවා. ඉතින් ඒක තමයි මම දකින්නේ ඔය ආගම ඉක්මෝල යනවා කියන එකේ. ආගම කියනකොට මොකද්ද සෙක්ටේරිසම් එකක් වෙනවා. මේක එහාට ගිහිල්ලා හම්බ වෙනවා. ඒක නිසා අපි මට හිතෙන්නේ මේක ඔක්කොමලත් එක අපි බෙදා හදා ගන්න එක තමයි අපිට තියෙන පිටුකම කියලා. ඒ නිසා මම කියන ඇතුළතින් මම නිවන හොයනවා. පිටත පිරිස අතර සමගිය හොයනවා. ඕනම දෙයක් අප කරන සමගිය වෙනවා. බුදුජානකසේ දේශනා කර දෙන සමග්ගාණන් තපෝසුකෝ. මෙච්චර අමාරු Brahmacharya හරීම සුන්දර දෙයක් බාටපත් වෙනවා සමගිය භවනා කරනවා නම්. ඉතින් ඒක පැවිදි ජීවිතය හරි අඩුයි. පැවිද්දන් අතර උගාවක් කෙනෙහි උගාවක් මේ සෙක්ටේරියනිසම් හරියට තියෙනවා. ගිහි අතර නැත්තේ නෑ. ඒත් සතියට එකතු වෙන ගිහි අතර ඒක නැති වෙනවා නම් ගහන්න පුළුවන් මට. මං ගහනවා. ඕකට නෙවෙයි අපි එකතු උනේ. උඹයි මායි දැකලා මේ මුන්දීව ගණ්ඩායි විත්ත ගණ්ඩායි කුඩු මිස්කාපු රිලා වගේ නලියන්නේ ඕන්නේ ඔබ බලේ යන්න. මට ඕන්නේ නෑ. ඉන්නවනේ අපි එකතු වෙලා සතුටින් හදා බෙදාගෙන ඉන්න පුළුවන් කියලා. ඉතින් ඒක ඒ තරම් කියන තෙදක් ඇවිල්ලා තියෙන්නේ මේ සතියෙන් බලපෑම. ඒක නිසා මම හිතනවා මේ සමීකරණයක් මම දානවා භාවනාවෙන් තොර බුද්ධ ධර්ම කියලා කියන්නේ හිත නැති මල කඳක් කියලා මම කියනවා. විපස්සනාවෙන් තොර භාවනාව කියලා කියන්නේ පෙට්‍රල් නැති වාහනයක් වගේ. සතියෙන් තොර විපස්සනාවක් කියලා කියන්නේ වෙන්න බැරි දෙයක්. මේ කියන්නේ නිවන කියන්නේ භාවනාව, භාවනාව කියන්නේ විපස්සනා, විපස්සනා කියන්නේ සතිය. ඉතින් ඔක් කිව්වහම සමහරකට හරියට කේන්ති යන ඔක්කොම බුද්ධ වචනේ මම එක වචනයකට දාන්න පුළුවන් ද කියලා. නමුත් අර ආරම්භයේදී අපිට ඒක ඒ තරම්ම ඇත්තටම මේ ධනවන ගතියක් තියෙනවා. ඒක නිසා අපිට මහා ලොකු සතිය දැනීමක් ඕනේ සත්‍ය අනුග්‍රහකෙක් වෙන්න පොඩි දරුවෙකුට කියලා දෙන්න. කියලා දෙන්න පටන් ගත්තට පස්සේ එන එන කික් එක ලංකාවේ 1000 ගණක් අපිත් එක්ක ඉස්ට් වෙලා ඉන්න ෆැසිලිටේටර්ස්ලා. මෙල්බන් වල 100 ගාණක් ඉන්නවා. දැන් ටොරන්ටෝ වල ගියාට පස්සේ එතන 27 දෙනෙක් රෙජිස්ටර් වුණා. ඒකට කියන වගේ තුන්ගුණයක් විතර ඇති කියලා. ඉතින් මේ ෆැසිලිටේට් කරන අය හැම දරුවෙක්ගේම අම්මා තාත්තා වගේ වෙනවා. ඒක පුදුමාකාර දෙයක්. හැබැයි බැරි අය ඉන්නව බර ගන්නත් මම ඉතර කලබල වෙන්නේ ගත්ත කෙනාට ඒකෙන් හම්බෙලා තියෙන මේ ස්ටිමියුලේෂන් එක නේද කැටලයිසින් කියලා මම කියන්නේ උත්ප්‍රේරණ ශක්තිය සම්පූර්ණ අලුත් වෙලා ළමා ජීවිතයකට යනවා ඒ නිසා ඉස්සර මං හරියට කියනවා පැය වෙන්න එපා උගන්නන්න පැය වෙන්න යන්න එපා කියලා දැන් මං කියනවනේ ඔය දන්න ටික දන්න කැමති කෙනෙකුට දෙන්න දෙනකොට ඕගොල්ලෝ ප්‍රිපෙයාර් කරන්න එපා එතකොට තමයි ඕක ඇත්තටම මේ වරණ ගිලා ඉන්නේ කොප්ප ගැනිලා ඉන්නේ ඉතින් ඒක ගියපාර ග්ලෝබල් කොන්ෆරන්ස් එකේ දෙන්නේ කතා කරා අපි සතපාසල උගන්වන්න ගිහිල්ලා අපිට ලැබිච්ච ලාභය කියලා. ඉතින් අපි හැමදාම ඒක තියෙනකොට ඒ කට්ටිය විස්තර කරනවා. එහෙම නැත්නම් අපි සත්‍යයක්වත් ගෙවන්නේ නැහැ. 100%ක්ම වොලන්ටියරින් ඒ ලැබෙන ලාභය. ඉතින් ඒක මං මට අවුරුදු 40 මුළු ජීවිතේම වැඩි ඔච්චරම තමයි. කොහොම හරි කවුරු ගැන මොනවා කතා කරත් මම මැක්ක ගැන විතරයි මම කතා කරන්නේ. කොයි බණට කොයි සූත්‍රයක ගත්තත් අන්තිම මැක්ක ගැන කතා කරලා වන්නිගයි. ඉතින් එහෙම කරන දැන් මට පේන්න ඉන්නවා 10 15 දෙනෙක් ඒ ඒ රචනා ශිල්ප විතරක් නෙමෙයි භාවනාත් කරන ගමන් කරගෙන යනවා. ඉතින් ඒක මේ අවුරුදු දෙක තුනක් හදලා ලැබු ලොකුම ලාභේ. මොකද මට චෝදනා තිබුණා ගොඩක් මේ ෆලෝ කෙනෙක් නැහැ කියලා. නැත්නම් මයි වැඩ කරගෙන යන්න කවුරක්වත් නැහැ කියන චෝදනා තිබුණා. දැන් අරණියෙත් ඉන්නවා රසවත්ති පාසලෙත් ඉන්නවා විශාල පිරිසක් ඒක කරන යනවා එතකොට මට ඕනේ ඒගොල්ලන්ට මේ consistency consistency තියාගෙන හරියට මේ පණිවිඩය දුන්නා නම් පටලවා ගන්න නැතුව මම හිතනවා අපිට වැඩි ඊගා එන પરම්පරාව වාසනාවන්තයි කියලා. ලෝකයා හිතන තියෙන හරීම කාලකන්ණි જાතියක් ඉස්සරහට එන දරුවෝ කියලා. මම ළඟ එහෙම අදහසක් නැහැ. ඕපන් ටිකට් එකක් දීලා තියෙනවා. ඒ කිසිම කෙනෙකුට මම කියන්නේ මේකට වරෙන් කියලා බලපෑම් කරන්නත් එපා. ස්විච්චාවෙන් ඉදිරියපත් වෙනවනම් ඒ ක්‍රයිටීරියන් එක විතරක් නැති සතිපාසලට. හොයාගෙන එනවනම් එන්නේ හරියටම දැනගෙන. ඉතින් ඒකේ අතරමැදි ගත්තා මේ වගේ රිට්‍රීට් මේවා කරන අය තමයි ඒගොල්ලෝ සුදුසු වෙන්නේ. තව කෙනෙකුට ගිහිල්ලා මේක මේ නොදන්න දරුවෙකුට පිටාගම් කාර්යයකට මේ කියලා දෙන්න ඇති. ඒක කියලා දීමෙන් ලැබෙන පන්නරේ ගැනයි මම මේ කතා කරන්නේ. අපි ඒ නිසා සියලු දෙනාම අධිෂ්ඨාන කරගන්න අපිට හම්බෙච්ච එක අපිට හම්බුනේ කවදාකවත් හිතපු කෙනෙක්ගෙන් නෙවෙයි හිතපු ප්‍රමාණයට නෙවෙයි හිතපු තැනකදී නෙවෙයි හැම වෙලාවෙම ඉලෙක්ට්‍රික් හැම වෙලාවෙම හම්බයක් එචා නිතරම බලන්න කවුරු හරි හම්බුනොත් මේ මොකද්ද කියන්නේ මාකටිං කරනවා ඇඩ්වර්ටයිස් කරනවා නෙවෙයි එයාට තේරෙනවා නම් මේ ভাইබ්‍රේෂන් එක තියෙනවා කියලා නොදී සිටීමේ හැකියාවක් අපිට නැහැ එතකොට අපෙන් කියන්නේ වෙන්න ඕනි සුකම කියනවා ඒ නිසා අපි දැන් සිල් පවාරණය කිරීමේ එක වචනයක් කියන දවසට ඒක මතක වීමක්. අපේ ස්වාමීන් වහන්සේ බලා කියාගෙන රැක බලාගෙන යෝධෙක් වගේ <laughs> ළඟින් ඉඳගෙන සියලු දේම කරන කරන කරන්නා වූ රංජන වල්පොළ සහෝදරයාට නැත්තම් මංගේ මං කියන හැටියට පුත්‍රයාට පුතාට අනේක වාරයක් අපි ස්තුතිවන්ත වෙනවා ඒ පුණ්‍ය කර්මය අනුමෝදන් කරගන්නේ කියලා සාදු සාදු සාදු එම්ම වැඩසටහන නිමාව සම්ප්‍රදාන කූලව සම්පාදනය කරන්නේ අපි සිල් පවාරණින් ඒ නිසා දැන් මම සිල් පවාරණය කරනවා කියන අදිෂ්ඨාන යුක්තව নমස්කාරය කියනවා Amen. Uh,